හරි නේද හරිනේ ඔක්කොමලා ආනේ අරගෙන ඉවරයි නේද හරි අපි පුළුවන් තරම් අද මේ පටිච්චසමුප්පාද ටික ඉවර කරගන්න උත්සාහ කරමු පුළුවන් වෙයි කියලා හිතෙනවා. මොකද තව ප්‍රධාන වශයෙන් ගත්තොත් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ලෞකික කුසල මූල පැත්තත් ඒ වගේම ලෝකෝත්තර කුසල මූල පැත්තත් දෙක තියෙන්නේ පුළුවන් වෙයි කියලා හිතෙනවා. මොකද මේ දෙක ඉවර කරගත්තොත් අපිට ලබන සතියේ ලේසි මේ අපිට අර මං කියවේ මම හැම වෙලාවෙම එක කොටසක් කරේ නැහැ කියනවා මන ධම්ම කියන කොටස. ඒක <clears throat> මොකද ඒක කවදාකවත් හැම හවස් වරුවක කරන්න අමාරුයි. ඒක උදේ වරුවක කරන්නත් ඕනේ. ඒක ටිකක් වෙලා යන හන්ද ඒකයි ලබන සතිය අපි කොහොම හරි. ඒකට මේ බලමු. ඉතින් මෙන්න මේකේ මම ලෞකික කුසල මූලයක පටන් ගන්න කලින් <clears throat> අපි දැනට අපි මේව කරපු පටිච්චසමුප්පාද ටික ගත්තාම ඔක්කොම ගිය සතියේ අද ඉගෙන ගත්ත ඔක්කොම ටික ගත්තාම <clears throat> මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද ටික වෙන් වෙනවා. ප්‍රධාන වශයෙන් ලෝභ මූල පටිච්චසමුප්පාදය, මෝහ මූල පටිච්චසමුප්පාදය, පටිඝ පටිච්චසමුප්පාදය, ඒ වගේම විචිකිච්ඡා පටිච්චසමුප්පාදය, ඒ වගේම උද්ධච්ච පටිච්ච සමුප්පාදය. ඕගොල්ලන්ට මම මේකේ ඇත්තම ගත්තොත් මේක මේ එක එක පාට වලින් දාලා තියෙනවා. මේව පාට වලින් දාන්නත් එක්තරා හේතුවක් තියෙනවා. මේ රාගය කියන එකත් එක්ක නිතරම අපි රාගයෙන් අසුරු කරනකොට ඕනම දෙයක් අපි මේ යම් වැඩපිළිවෙලක් කරනකොට මේ හපෙන් හිතෙන් නිකුත් වෙනවා යම් ශක්තියක්. ওই ශක්තියින් වලට තියෙනවා ඇත්තටම ඒ ඒ ශක්තියින් වලට අදාළ පාටවල් තියෙනවා. වර්ණ. එතකොට මේ රාගයට අයිති පාට තමයි කහ පාට. ඔගොල්ලෝ හරියට නూరు තියනවාද කියන්නේ මම දන්නේ නැහැ. කොළඹ නම් තියනවා, ගම්පහ තියනවා, කුරුණෑගල තියනවා කියලා මට ආරංචියක් ආවා. අර ඕරා එක බලන මැෂින් එකක් තියෙනවා. මම දන්නේ නැහැ ඒක නూరు තියනවාද කියලා බලන තැන් තියෙනවා. ඔන්න ඔය තැනකට ගිහිල්ලා මේක ඔයගලන්ට ඕන පරීක්ෂා කරගන්න ඕන නම් මේ රාගික අදහසක් ගන්න. ඒ වගේ ඒක තියේ මෙන්න මේ වගේ පොඩි පෙට්ටියක් එකක් තියෙනවා. මේක උඩ මෙහෙම අත තියන්න තියෙන එච්චරයි. ඒතකොට තමන්ගේ අත මේ ඇඟිලි ටික ඒක ස්පර්ශ වෙනවා. මැෂින් එකත් එක්ක තියෙන සම්බන්ධය එච්චරයි. එතකොට ඕගොල්ලෝ රාගික අදහසක් ගන්න. ගත්තට පස්සේ ඕගොල්ලන්ගේ අර කැමරාව වැටෙනවා ඉස්සරහා මේ පින්තූරේ වැටෙනවා. ඒ පින්තූරේ වටේ කහ පාට වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි මේ නිකුත් කරන චිත්ත කිරණවල රස්මාලාව කියන්නේ. අනිත් පැත්තෙන් ඒකට කියන ඕරා එක කියලා. ඒක කහ පාට වෙන්න ගන්නවා. දැන් ඒ විදිහට හිතන්නේ කවුද? තමන්මනේ. තමන් දන්නවනේ තමන් මොකද්ද හිතුවේ කියලා. ඊළඟට මේකත් එක්ක මුලා වෙනවා. ඒ කියන්නේ මොකක් හරි මුලා අදහසක්. මෙන්න මේ ලෝකය හොඳයි වටිනවා. මේ සාරයි කියලා වගේ මුලා. එතකොට ඕක නිල් පාට වෙන්න ගන්නවා. ඊළඟට ගන්න දේශසාගත අදහසක් ඕන. මේක මම බලා ගන්න ඕන නම් මම මේ කියන්නේ. හරි. එතකොට ඕක රතු පාට වෙන්න ගන්නවා. ඒතර ප්‍රධාන වශයෙන් රාගයට කහ පාටත්, දේශයට රතු පාටත්, මෝහයට නිල් පාටත් කියන පාට තුන ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අපි ඉගෙන ගන්න කාලේ මතක ඇති මේ ලෝකේ අර කලර් පැලට් එකේ කියන එකේ ප්‍රධාන වශයෙන් තියෙන වර්ණ තුනයි. නිල් කහ රතු. කොච්චරයි තියෙන්නේ? අපේ ওই විද්‍යාවට ඉගෙන ගන්න කාලේ ප්‍රධාන වර්ණ බෙදන්නේ තුනයි. ඒ වර්ණ තුන ආශ්‍රයෙන් තමයි ඉතුරු ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඒකද ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ මේ විචිකිච්ඡාව කියන එකත් එක්ක මම කිව්වා නිතරම මෝහයත් එක්ක දේශේ ක්‍රියාත්මක වෙනවා කියලා. ගොඩක් වෙලාට. එතකොට මේ නිල් පාට එකකුයි රතු පාට එකකුයි එකතු වුණාම මොකද වෙන්නේ? දම් පාටට. ඒ වගේම කහ පාට එකකුයි මේක එකතු වුණාම නිකන් කොළ පාටකට හුරු වෙන්න ගන්නවා. පාට. මේ ප්‍රධාන වර්ග තියෙන්නේ තුනයි. හරි? දැන් මේක ඇත්තට මෙහෙම වෙනවද කියලා බලන්න මොකක්ද දන්නව කරන්න තියෙන්නේ. තරහ වුණා අපිට හොඳටම කේන්ති ගියාම අපි මොකද වෙන්නේ? කහ පාට වෙනවද රතු පාට වෙනවද? ආ රතුනේ ඒත් වෙන්නේ. දැන් හොඳට සුදු කෙනෙක් තරහ ගියාම මොකෝ වෙන්නේ? රතු වෙලා ඇස් දෙක රතු වෙලා නිකන් නේ දැන් ඒ වගේ මේ නිල් පාට මේ මේ මෝහයට තියෙන නිල් පාට රාගයට තියෙන කහ පාට මේ දෙක පේන්නේ නැහැ වැඩි. අරක පේන එකනේ පොඩ්ඩක් හරි නේද? සාමාන්‍යයෙන් මෙන්න මේ තුන මුල් කරගත්ත අරගෙන වැඩ කටයුතු කරන්න ගියාම අපිට හැදෙනවා ඒ කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස කියන ඒ කියන ඒවා ටික ඔක්කොම හයම අපි වැරදියට පාවිච්චි කරන්න ගියාම මේ තුනේ අපිට හැදෙනවා ලෙඩ තුනක්. මේ කායිකව ලෙඩ තුනක් හැදෙනවා. ඒ තුනට කියනවා වාපිත්සෙන් කියලා. ලෙඩ තුනයිනේ තියෙන්නේ නේද? වාපිත් සිං. එතකොට වාපිත් සිං ගත්තාම මේ වාතය කියන එක ටිකක් වාත ලෙඩක් ආවම හොයාගන්න ලේසිද අමාරුයි. හරි අමාරු නේ. අද අතරි දෙනවා කියන, හෙට කකුල රිදෙනවා කියන, හෙට මේ පැත්තේ කියන, අර පැත්තේ කියන, තුනටිය කියන, දණිසිය දොස්තරට හොයාගන්නත් බෑ. මේ තුනෙන් හොයාගන්න අමාරු කෝකද? එළ මේ රාගය, දේශය, මෝහය කියන තුනේ හොයාගන්න අමාරු එක මොකද්ද? එහෙනම් වාත ලෙඩ යන්න ඕන කොයි පැත්තටද? මෝහේ පැත්තට. මේ ඒ වගේ මේ රාගයත් එක්ක එන ලෙඩක් තමයි සෙම ගතිය. සෙම මොන පාටද? ආයක කහ පාට. මේ අර අපි නිකන් වචනයකටත් කියන්නේ අපි ඒ දවස්වල නිකන් කියන්නේ ඔය විසුළු විසුළු කරනකොට කියන්නේ සෙම පෙරන්න එපා බං කියන්නේ. කියනෝනේ. ඒ කියන්නේ කේන්ති ගන්න එපා කියලාද? අන්න ඉතින් කේන්ති ගන්න එපා කියලාද කියන්නේ මේ මේ ඔය ඇලෙන්න යන්න එපා කියලාද කියන්නේ? හා එතකොට රාගයටයි තිපාට. සෙම්. නැට කේන්ති ගත්තාම ගොඩක් වෙලාට වෙන්නේ පිත ඇවිස්සීම. පිතනේ ඇවිස්සීම. වාපි සෙම්. දැන් එතකොටයි මේ වාපිස්සෙන් හටගෙන තියෙන්නේ. රෝගේ නිදානේ මොකක්ද? ඈ රාගයයි දේශයයි මෝහය රාගය දේශය මෝහය එහෙනම් තත් ඔය ත්‍රිපිටක ඇතුලේ පෙන්නනවා මේ තුන තමයි ප්‍රධාන වර්ණ තුන කියලාත් පෙන්නනවා ප්‍රධාන පාට තුනක් වෙන ඔය තුනට ඒ ඔය තුනට අදාළ ලෙඩ තුනක් තියෙනවා ඒ ලෙඩට වෙන්න වෙන්න වෙන්න වෙන්න ලෙඩ වෙන්න ගන්න ඊට පස්සේ නේද ඊට පස්සේ මේකේ තියෙන්න ඕන ලේ ධාතුව වෙන දැන් ඔය පාපිස්සෙන් හැදිච්ච එකවල ලේ ධාතුව සම වෙනවද අසම වෙනවද? අසම වෙන්න ගන්නවා. ලේ ධාතුව තියෙන්න ඕන සමතුලිත භාවයේ බිඳිලා අඩ වෙන්න ගන්නවා. අඩ වෙච්ච ගමන් කියනවා ලේ අඩ වෙච්ච හන්ද ලෙඩ වුණා කියන. ඉතින් එහෙනම් මොකක් කරච්ච එකවල ලේ බලනවා. ලේ බලලා මොකද කරන්නේ? ආයේ මේ තුන බැලන්ස් කරනවා. ඒ වෛද්‍ය විද්‍යාවේ ආයුර්වේදේ කරන්නේ මොකක්ද? නාඩි අල්ලනවා. අල්ලලා බලන්නේ මොකක්ද? නාඩි බලනවා වාපිස්සෙන් තුන හරිද කියලා. වැරදි නම් සමතුලිත කරන. දැන් ඒ දොස්තර කරන්න පුළුවන් දේ. දැන් ඕක ලෙඩකට බෙහෙතක් කොහොම අරගෙන ආයි රාග දේශ මොහ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද කරන්නේ? හොද හොද මඩේ දානවා වගේ වැඩන්නේ. කළා කාටද බයි? වේද මහත්තයාට බයි. ආයි බයින්නේ වේද මහත්තයා. ඇයි බෙහෙත් ගන්නව ගන්නව ගන්නව ගන්නව හොඳ වෙන්නේ නැහැ. ඉතින් හොඳ වෙන්නේ කොහොමද මේ හොද හොද මඩේ දානකොට? අනිත් පැත්තේ. මේ එන්න මේවා ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. ඒකයි මේ පාට පවා ඒ විදිහට අදාළ ගාලා. ඔයගලන්ට මතක ඇති මං අර මෝහ මූලයේ කියනකොට හැමතැනම පටන් ගත්තේ නිල් පාට. අර ඉරි ගහණේ ඔක්කොම නිල් පාටින් ගියේ. රාගයේ පැත්තට ඔක්කොම කහ පාට. දේශයේ පැත්තට ඔක්කොම රතු පාට නේද? අර හැම තැනම දාගෙන ආවේ. එහෙනම් දැන් මතක් වෙන්න ඕනේ දේශය වෙනකොටම රතු වෙන්න යන්නේ. මෝහය වෙනකොටම නිල් වෙන්න යන්නේ. නේ. දැන් මේ පාරේ යනකොට මේක පේනුණා නම් එහෙම හැමෝටම මොකෝ වෙන්නේ? දැන් අපිට පාරේ යනකොට මිනිස්සුගේ රාගදේශමෝ පේනවා මේ ඕර එක. මෙහෙම පේන අය ඉන්නවා. හරි? මං අනේ හැමෝටම පේන්න ගත්තා. පාරේ යනකොට මොන වගේ තියෙද නිකන්? ආයෙ තොරක් වගේ නේද? තොරම්බල් කරත්තවා එක නිකන් යන්න එපා. ඇයි? ඒක රතු පාට එනවා, නිල් පාට එනවා, කහ පාට එනවා, මික්ස් වෙලා එනවා. නිකන් මේක ඇතුලේ නිකන් ආයි හරි අමුතුම ලෝකයක් වගේ තියෙයි. හොඳ වෙලාවට පේන්නේ නැත්තේ. පේන හැත් ඉන්නවා. ඉතින් මෙන්න මේක ওই පාඩ තුනත් එක්ක ඔය යන්නේ. ඉතින් මේක ඊළඟට ක්‍රමානුකූලව මොකද වෙන්නේ අපි? ඔය පාට වලින් අයින් වෙන්න නම් රාගයෙන් අයින් වෙනවා, දේශයෙන් අයින් මොන් වෙලා අන්න එහෙම අයින් වෙනකොට මූලික මට්ටමේදී මේක සුදු වෙන්න ගන්නවා. මොන පාට වෙන්න ගන්නවද? ආ එහෙනම් දැන් ඕරා එක සුදු වෙන්න නම් හිත අන්න හරි. එතකොට තමයි සුදු ඇඳුම් අඳින්නේ. නේ? එතකොට සුදු ඇඳුම් අඳිනකොට ඊළඟට උපාසක උපාසිකා කියලා කියනවා. ඒ විදිහට තමයි වෙන්නේ. සුද්ධ සුදු වෙන්න සුද්ධ වෙන්න ගන්නවා ටික ටික. නේද? කොහයක්වත් චෛත්‍ය වල දැකලා තියෙනවද රතු පාට, නිල් පාට, කහ පාට, කොළ පාට ගාලා? චෛත්‍ය චෛත්‍ය රාජයන් වහන්සේලා නෑ නේ මොනවද තියෙන පාට? සුදු පාටම තමයි. ඇයි ඒ? සුද්ධ වූ උත්තමයන්ගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන තැන සුදු තමයි. ආය වෙනේව නැහැ. ඒ පාට පොය ඇවිල්ලා තින්නේ ඒකයි. වෙනේව එන්නේ නැහැ. නේද? අන්න අපි දැන් ටිකෙන් ටික ඉතින් ඉතින් රතු වෙන විදියත් හොයාගත්තා. නිල් වෙන විදියත් හොයාගත්තා. කහ වෙන විදියත් හොයාගත්තා. ඒ ඔක්කොටම බලපානවා හිත නේද? දැන් අපි ඒව මොකද කරන්නේ? ඒවෙන් අයින් වෙලා සුදු පැත්තට එන්න ගන්නවා ටිකෙන් ටික. සුද්ධ භාවයටපත් වෙන්න ගන්නවා. සුද්ධ භාවයටපත් වෙනකොට මේ තොරම්බල් ටික අයින් වෙනවා. එක එක. ඉතින් මේක මාර්ගය වඩාගෙන ටික දවසකින් ගිහිල්ලා ඕන්නම් ආයෙ අරක තියලා චෙක් කරලා බලන්න. එතකොට පේන්නේ ඕගොල්ලන්ට ඕර එක ආ දැන් අර තද පාටවල් අයින් වෙලා තමාගේ ඇත්ත ස්වභාවය ටිකක් තව ටිකක් වඩනවා තව ටිකක් තව ටිකක් අන්න ක්‍රමානුකූලව වැටෙන. එහෙම බලා ගන්නත් ඕන නම් මේ කියන්නේ. හැබැයි ඒක බලාගත්තේ නැතත් ඉතින් තමන්ගේ හිත තමන් දන්නවනේ. ඒකට මැෂින් එකෙන් බලන්න ඕනේ නෑනේ. නේද? ඒක ෂුවර් නේ 100%. ඒක තමන්මනේ දන්නේ. අයින් <laughs> එකේ මම කියන්නේ එහෙම මේ දැන් මේ මේක ඇත්තටම එහෙම වෙනවද කියලා බලා ගන්න ඕන නම් මම කියන්නේ. උනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඕන නම් ඒ විදිහට බලන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය පටිච්චසමුප්පාද ටික තමයි අපි දැන් ඔන්න අර ඔයගොල්ලන්ට ඔන්න ඕක ඕන ඕනෙන් ගා ගන්න පේනවනේ හැමතැනම අතන තණ්හා දිමොක්ක ඊළඟ එකේ තණ්හා දිමොක්ක ඊළඟ පටිඝා දිමොක්ක ඊට විචිකිච්ඡා එතන අදිමොක්ක වචනයක් නැහැ. හොඳේ. ඊට පස්සේ උද්දච්ච අදිමොක්ක. ඔය තින්නේ ප්‍රධාන වශයෙන් අකුසල මූල පටිච්චසමුප්පාද ටික. ප්‍රධාන වශයෙන් අකුසල මූල පටිච්චසමුප්පාද ටික. ඇඟිලි පහට පහයි තියෙන්නේ. පටිච්චසමුප්පාද චක්‍ර පහයි අකුසල මූල තියෙන්නේ. පහට පහක් තියෙනවා. අන්න ඒ පහ උදා වෙන්න උදා වෙන්න පංච නීවරණ වැඩ කරන්න ගන්නවා. පංච නීවරණ පැත්තට එක වැඩ කර යනවා. මේ පංච නීවරණ උදා වෙන්න උදා වෙන්න ලෝකයට බැඳෙනවා අන්නේ පංච නීවරණ උදා වෙන මේ වැඩ පිළිවෙල ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දකින්නකොට දකින්න දකින්න මොකද වෙන්නේ? පංචේන්ද්‍රිය වැඩෙන්න ගන්නවා. පාට පහයි. පංචේන්ද්‍රිය වැඩෙන්න ගන්නකොට පංච බල බවටපත් වෙනවා. පංච බල බවටපත් වෙනකොට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියම් පහ වැඩෙන්න ගන්න තවත්. පහේ කැලියන්නේ ඔක්කොම. එක පැත්තකින්. එක දේව ගානට සමානව තියෙන විදිහ. එතකොට රාගය ප්‍රහීන වුණාට වඩා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල වෙන්න ගන්නවා මෝහය ප්‍රහීන වෙනකොට. තව තව. ඒ ප්‍රඥා වැඩි වෙන තව ටික. රාගය රාගය ප්‍රහීන වෙනවට වඩා වැඩි මට්ටමක් වැඩෙනවා. හැබැයි රාගය ප්‍රහීන වෙන තැන නෑ නෙමෙයි. ප්‍රඥාව තියෙනවා. හැබැයි ඊට වඩා තව වැඩි වෙන්න ගන්නවා මෝහය. ඒක ප්‍රඥා ඉන්ද්‍රිය තව ප්‍රබල වෙනවා. එතකොට ඒකට අදාළ විදිහට ඒක ප්‍රහීන කරගන්නේ විරිය ඉන්ද්‍රිය පාවිච්චි කරපුවාන්ද විරිය ඉන්ද්‍රිය. සතිය පිහිට විඳ සතිය වැඩි. සද්දා වැඩි සද්දා වීර්ය සති සමාධි ප්‍රඥාරි දැන් ඔක්කොම වැඩින්නත් මොකද්ද මතක තියෙන්නේ මතක් වෙන්න ඕනේ මොකයි අනිත්‍ය දුක්ඛ ඒක නැත්තම් ඔය එකක් ගන්න ඒක නැත්තම් ඒක නැත්ත එකක් ගන්න නේද මම චෛත්‍යයක් ගැන කිව්වා නේද ඔයගොල්ලන්ට චෛත්‍ය සුදු පාටයි ඒ සුදු පාට වෙන්න නම් මොකද වෙන්නේ අර චෛත්‍ය යට තියෙන පේසා වලලු තුන මුලින් හදාගෙන ඉන්න ඕනේ. චෛත්‍ය හදන්න කලින්. පේසා වලලු තුන හදන්න නැතුව චෛත්‍යයක් හදන්න බෑ. පේසා වලලු තුනයි තියෙන්නේ. හතරකුත් නැහැ. තුනට තුනයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් පේසා වලලු තුන දා ගන්නවා කියන්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ත ලබා ගන්නවා කියන්නේම දහම් ගබඩාව තේරෙන්න ගන්න. මහා ගර්භය තේරෙන්න ගන්න. ගර්භයේ සුද්ධවන්ත භාවයටපත් වෙන්න. අන්නේ ගර්භයේ සුද්ධ දහම් ආරබෝධය ලැබෙන්න ලැබෙන්න තව තවත් හතරකට කොටු වෙනවා හතරස් කොටුවට කොටු වෙනවා චතුරාර්ය සත්‍යයට කොටු වෙනවා ඒ චතුරාර්ය සත්‍යයට කොටු වෙන තැන ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති කොත හදනවා ඒ කොතේ අවසානයේ චූඩාමාණික්කේ පළඳින නේ හැබැයි චූඩාමාණික්කේ පළඳන්න නම් කොත හදා ගන්න ඕනේ කොත හදා ගන්න නම් හතරස් කොටුව තියෙන්න ඕනේ හතරස් කොටුව තියෙන්න නම් ගර්භය තියෙන්න ඕනේ ගර්භය හදන්න නම් පේශාවලු තුන තියෙනවා පේශාවලු තුන නැත්තම් ඒක කන්නේ. මේ අන්න එතකොට තමයි අර තව තව සුද්ධ වෙන්න ගන්න. දැන් අපි බලමු. අඩුම ගානේ චෛත්‍යයක් කොහොම හරි හදා ගන්න නේ. මොකද නත්? ඕ අවසාන නිවන. ඇයි? ආරෂ්ඨාංගික මාර්ගය කියලා උඩම මොකද්ද? සම්මා විමුක්ති සම්මා ඥාන දසාංගයේ සමන්නාගතෝ අරහතෝ. එච්චරයි. හැබැයි ඒකට යන්න වෙන්නේ අර බේස් එකේ ඉඳන් උඩට යනවා නේද? ඉතින් ඔන්න ඔය අර්ථයෙන් ගිහලා චෛත්‍යයක් වඳින්න. ඔය චෛත්‍ය වඳිනවා ඇත්තටම. නැත්තම් උස බලයි, පළල බලයි, කොටුවේ පරිමාව බලයි නේද? කොච්චර පස් පුරවල වීමද බලයි. ඒ ටික බලලා එනවා ගෙදර. මේ චෛත්‍යයක් හදාගත්තේ නැහැ. අර තමන්ගේ හදවතේ චෛත්‍යේ හදාගන්න. එතකොට තේරෙයි. මොකද්ද මේ කරන්න කියන්නේ කියන එක. හරි මං හැම වෙලාවෙම කියවනේ. මේ කූඩු ඇතුළට බුදුන් වඩින්න ඕන කියලා. අර සත්තු අයින් වෙනකොට ඒ ගති ලක්ෂණ අයින් වෙනකොට බුදුන් වඩිනවා. ඒතර අපි චෛත්‍යයක් වඳින්න යන තැන බුදුන් වඩින්න ඕන. වඩින්න නම් අර ප්‍රතිපදාවේ විදිහට යන්න ඕන. හරි. අපි ඉතින් මෙන්න මේ <clears throat> සියල්ලත් එක්ක අපිට අවසානයේ උරුම වෙන්නේ ඔන්න ඔච්චරයි. ඒ අවසානයේ උරුම වෙන එක තමයි යටින්ම ගෙව්වේ. මොනවද උරුම වෙන්නේ? අපිට හැමෙන්න බෝනස් එක ඔන්න කොටින්ම ගත්තොත්. ටැග් මේ ප්‍රතිලාභේ ඔය ඔක්කොම වලින්ම කිව්වොත් මොනවද හම්බෙන්නේ? ශෝකය හම්බෙනවා. හරි ශෝක වටින එකක්. මේ ශෝකය පරිදේව ගොඩාක් වටින එකක්. මේ ශෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුක්ඛ ස්කන්ධය සම්භවಂತಿ අවිද්‍යා තෘෂ්ණාවෙන් හටගත්ත සම්භවಂತಿ භවයක් හටගත්තා. ඔච්චරයි අවසානයේ තුනේ. අවිද්‍යා තෘෂ්ණා මුල් කරගත්ත සම්භවಂತಿ භවයක් හටගත්තා. මේක තමයි අපිට අන්තිමට ලැබිච්ච ප්‍රතිලාභේ. මොකටද? ඇතිපදන් දුක් විඳින්න. නේ දැන් මේක හම්බෙලා තින්නේ කොහොමද දැන් හම්බෙච්ච එක මේ විදිහට වෙන විදිහකටද ওই විදිහම තමයි අර වෙන විදිහකට නෙමෙයි හැබැයි එදා මේක අපි අහගන්නකොට සමහරලාට මොකක් කරන්නේ නැද්ද අපි කලින් අත්භවයකදී මේක කවුරු හරි කියලා දෙනකොට මොකක් අහගන්නේ නැද්ද අර අර වගේම තමයි කඹේ විසි කරන්නේ නැති එක්ක වෙන මනෝලෝකයක එක්ක නිදි කඹේ විසි කරා දැක්කේ නෑ මමත් ඕගොල්ලෝ අපි අපි ඔකෝ එක ඕමි අතක් ගහනවා නේ කාඩ් එකක් කාඩ් කුට්ටමක් බලාගෙන මොකක් හරි කරන්නේ නැති ඇයි දැන් මල ගෙදර ගිය අනිත්‍යව සංඛාරා කිව්වා ඒක තේරුන්නේ කාඩ් ගැහුවා අත ඕමි අතක් ගැහුවා ඉතින් අපි ආව ගෙදර අන්තිමට අනිත්‍යව සංඛාරා තේරුන්නේ නැහැ කිව්වට තේරුනේ ඕමි බලපෙක විතරයි ඉතින් ගෙදරත් අප්ලේන් ටිකක් බීලා කෝපි එකක් බීලා පාන් කෑල්ලක් කාලා කියලා මොකද කරේ මං ගියා දුක බෙදාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ දුක ප්‍රහීන කරපන් කියලා. අපි යනවා දුක බෙදාගෙන. කියලා දුක බෙදාගෙන ඉඳලා ආවා. මොකටද? සම්භවන්ත ඊළඟකට අරයි යන්නේ. ඔන්න අපිට වෙන ඉරණම. අවසානයේ. ප්‍රතිලාභය ඔච්චරයි. මේ අන්තිමට අපි දාඟලලා පෙර කාලා මිරක මිරිකිලා ජීවිතේ ඇල හැප්පිලි වෙලා ඔක්කොම වෙලා නිඳා වෙලා අපාසත් විදලා ඔක්කොම කරලා අනුන්ගෙන් බැනුම් අහලා ගුටි කාලා ඔක්කොම කරලා මොකක්ද අන්තිම කරගෙන තියෙන්නේ? ශෝක පරිදේ දුක්ඛ දෝමන සම්භවන්ති විතරයි. මෙච්චරයි අපිට අපේ සීල දානටම හම්බෙච්ච බෝනස් එක. ප්‍රතිලාභය. මේ. දැන් මෙහෙම නෙමෙයි නම් ඉතින් වෙන මොකක් හරි වෙන්න එපා නේ. ආ එහෙනම් අපි දැන් ඉතින් මේකට සමු දෙන්න පේනවා. හරි. වෙන විකල්පයක් තියනවද? මොකද වෙන විකල්පයක් තියනවද? ඈ? නෑනේ. ඇයි විකල්පයක් නැත්තේ? අපි මේ වෙනකොට දාන්න ඕන සියලු සෙල්ලම් ටික දාලා ඉවරයි. අර මං කිව්වේ දාන්න ඕන 18 සංනියම නටලා ඉවරයි. අර 18ත් එක්ක අර නෝ සියලු 18 සංනිය නටලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ ලැබුණේ මෙච්චරයි. 18 සන්නියක් නටලා ලැබුණේ ඔච්චරයි. නේ? අපි ඉදිරියට නැටුවොත් ඒත් ඔච්චරයි. නේ? දැන් තව පොඩ්ඩක් නටන්න තියෙනවා. ඒ ටික නටලා මං ඊළඟ එකේ කරනවා. හරි. කමක් නැහැ කියමුකෝ. කමක් නැහැ කියමුකෝ නේ. හරි. ඊළඟ එකේ හරි කරන්න වෙන්නේ මොකද්ද? මේ කරන දේ තමයි. ඊළඟ එකේ හරි කරන්න වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් මේ කඩන එක විතරයි. අය වෙන එකක් කරන්නේ නැහැ ඊළඟ එකේ. නේ. එහෙම ඊළඟ එකේ කරනවා කියලා අපි කොච්චර කල් එන්නේ නැද්ද? දැන් මේකේ බෑ ඊළඟ එකේ. දැන් ඒකක හරි අපි වැඩේ පටන් ගත්තා නම් මෙතන නෑනේ. මමත් නෑ ඕගොල්ලොත් නෑ. හැබැයි හැම එකේම අපි කරන්නේ නැත්තේ මොකද්ද? අද නෙමේ හෙට. අද නෙමේ හෙට. අද නෙමේ හෙට. බාලගිරි දෝෂ. බාල කියන්නේ මෝඩ වැඩෙන. ගිරි කියන්නේ කඳු පිටින් මෝඩ වැඩ කරලා තියෙනවා. ඉතින් දෝෂ. බාල ගිරි දෝෂ. මේ තියෙන දෝෂෝක පරිදි දුක්ඛ දෝමනස් කියලා. ඔකෝ දෝෂ තියෙන්නේ. හොඳ ඒවා නෙමෙයි. බාලයෝ ගිරියක් කියන්නේ කන්දක් කඳු වගේ දෝෂ ගහගෙන හදාගෙන තියෙන්නේ. අද නෙමෙයි අද නෙමෙයි දී යනවා. එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි දැන්. ඉතින් අනිත් එක තමයි අපිට මේ වෙනකොට මට නම් හිතෙන විදියට මේ හැම පැත්තෙම රටේ වේවා, රෝකේ වේවා, කොහේ හරි වේවා හැම පැත්තෙම මිනිසුන්ට ප්‍රශ්න ඇවිල්ලා මිරිකිලා හැල හැපිලි වෙලා මේ ඔක්කොම ටික ඇවිල්ලා තින්නේත් බලාගෙන යනකොට නිවන් දකින්නම තමයි. එතකොට තමයි මනුස්සයට උමනා වෙන්නේ මේ. මොකද්ද මේ අපි කරන්නේ? වැඩේ කියලා ඌමනා වෙන්නත් අපිට දැනෙන්න ඕනේ ප්‍රෙෂර් එකක්. ඒ ප්‍රෙෂර් එක දැනෙන්නේ නැත්නම් ඔහේ ස්මූත් එක යනවා. ඒකනේ දිව්‍ය ලෝකෙ ගියාට වැඩේ වල දා ගන්න බැරි. ඔය දිව්‍ය ලෝකෙ ලයිට් කපන්නෙත් නැහැ. ලක්ම ලෝකෙ ලයිට් කපන්නෙත් නැහැ. ගෑස් ප්‍රශ්නෙකුත් නැහැ. මම දන්න විදිහට තෙල් ප්‍රශ්නෙකුත් නැහැ. ඒ හින්දා නිකන් ෆුල් ස්මූත් එකේ වැඩේ යනවා. මෙහෙ තමයි ඔක්කොම එතකොට තමයි අපිට හිතෙන්නේ මේ මොකද්ද මේකත් එක කර කර ඉඳලා හරියන්නේ නැහැ මේක කියලා පොඩ්ඩක් එන්නේ හිතට ගැම්මක් ඇවිල්ලා මේකට මොකක් හරි පිළිවෙලක් පිළියමක් හොයාගන්න ඕන කියලා. උත්සාහයක් වීරියක් එන්නේ. එහෙම ප්‍රශ්න නැත්තම් එන්නේ නැහැ. ඒතකොට ඒක එක කාලවකවානු තියෙනවා අපි දන්නේ නැතුණාට ඒ සමහර දේවල් හැදෙන්නෙම මහා පිරිසකට නිවන් දකින්න. ඒ ස්වභාවයෙන් පවා. නේද? දැන් අපි මම දැන් ඕගොල්ලෝ ගොඩක් සම්බන්ධ වෙච්ච අයත් මෙතන ඇති. වැඩිම මේ දහම ඉන්ටර්නෙට් එකට දාලා මේ සාකච්ඡා කළා වැඩිම මේ ලෝකෙට ගෙනියන්න මේක මිනිසු තුලට ගෙනියන්න වැඩිම අපිට ඉඩ අවකාශය ලැබුණේ කොරෝනා කාලේ. ඒ කාලේ තමයි වැඩිම හම්බුනේ අපිට. මම වැඩිම බණ කිව්වෙත් කොරෝනා කාලේ. කොරෝනා නැතුණට පස්සේ තාම එච්චර කියන්නේ නැහැ. ඒ කාලේ තමයි වැඩිපුරම කිව්වේ. ලෝකෙට ගියෙත් ඒකේ මිනිස්සු දැනගත්තෙත් ඒකේ. ඒතර ඒක අරක ආශිර්වාදයක් වගේ. ඇයි? මිනිසුන්ට නිදහසේ බණක් අහන වෙලාවක් හම්බ වුණා. දැන් වෙන්දර බෑනේ බිසීනේ. නේ? එහෙනම් මොකද කරේ? ඇයි ඉතින් මේකෙන් කරන තරමක් ඔයලා තියෙන කරන්න තියෙන දහදුරා වැඩ ටික ඉඳ කටම වහලා තිබ්බ පැත්තකින්. හිටපන්. නේ? අත් දෙක විතරක් හොදගෙන හිටහා. ඊට ඊට හැදයක් කරන්න බලන්න බෑ දැන්. ඇබල මේ මුළු විශ්වයටම කරලා තින්නේ හානියක්. ඒකේ පනිෂ්මන්ට් එක ආවා. එහෙනම් දැන් කට වහගෙන දෙන දෙයක් කාලා අත් දෙක හොදෙන හිටහම. කරන්න තියෙන එකම දෙයක් තියෙනවා බණ ටිකක් ඕනනම් අහගනින් මෙතනින් ගැලවෙන්න. වෙන නම් මොකක් අන්නේ. සල්ලි තිබුණ කොච්චර තිබ්බ වැඩක් නැහැ. නේ අපි හිතන් හිටියේ මහා වැඩකාරයෝ කියලා. කොහොමද ඉතින් මොකක් අන්නේ නැහැ. අපි නන්නත්තර කරානේ. යන්නේ නමන්නේ නැතුව. බැංකුවේ කෝටි ගාණක් තියෙනවා මේ හාමතේ. වැඩක් නැහැ. තියෙනවා කියලා හිතන් හිටියට නේ. ඔව් අපි සියලු දෙනාටම එක්කෙනෙකුට නෙමෙයි. ඉතින් අන්නේ වගේ සමහර වෙලා කාලවකවාන තියෙන ආශිර්වාදයක් හැටියට එනවා ගොඩ යන්න තියෙන පිරිසන ගොඩ යන්න. හැමෝටම නෙමෙයි. ගොඩ යන්න පිරිස. ඇත්ත ඕකත් එක්ක අඬා වැළපුණා කියලා වැඩක් නැහැ ඉතින්. නේද? එයි දැන් මැරෙන්න තියෙන ආයු කාලය ඉවර කට්ටිය කොහොමද මැරෙන්නේ කාලේ? ඉන්න කට්ටිය ඉන්නවා. ඔච්චරයි. දැඟලුවා කියලා මොකක්වත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදේ. මේ ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදේ කියන එකට ආගම් ಜಾති ભેදම ඕන නැහැ. එහෙම නැහැ. නේ. එක එක විදියට පිංකම් කටයුතු කට්ටිය කරනවා. එක එක විදියට කරනවා. නේ. එතකොට දැන් අපි හිතමු කතෝලික ආගමෙත් පිංකම් කරන්නේ නැද්ද? කරනවා. එතකොටත් අලෝභය ආදේශයම මිසු කරනවා. ඒ වගේ වෙන වෙන ආගම් වලත් කරනවා. ඒක බුද්ධ ආගමේම වෙන්න ඕනේ නෑ. ඒකයි. ඉතින් මෙන්න මේක කියන්න යනකොට ඕගලන්ට මට දැන් ඕන වෙනවා පළවෙනිම දවසේ වෙන්නපු සූත්‍රයක්. මහා චත්තාරික සූත්‍රය. පළවෙනිම දවසේ මෙතන හිටපු අය ඉන්නවනම් මම හිතන්නේ බහුතරයක් ඉන්න අයනේ ඉන්නේ. ඒ අයට මතක ඇති මේ මොකද්ද කියන්නේ කියලා. මෙන්න මේකෙදි කිව්වා මහණෙනි සම්මාදිට්ඨිය කවරේදයක් මම සම්මාදිට්ඨිය දෙපරිදි කොට කියමි. මෙන්න මේක මතක ඇති ඕගොල්ලන්ට. මොකද්ද? සම්මාදිට්ඨිය දෙපරිදි කොට කියමි. මහණෙනි ශාස්ත්‍රව වූ පුණ්‍යාභි වූ උපදි සංකත විපාක දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨියක් අර උදේ මහත්ය ප්‍රශ්නයක් අහුවා නේද ආශ්‍රව මෙන්න එකක් තියෙනවා උඩ මේ මේ උඩ තියෙන්නේ මොකද්ද මේකෙදි? ශාස්ත්‍රෝ කියන්නේ ඒකේ දාලා තිබ්බ මම හිතන්නේ ශාස්ත්‍රෝ කියන වචනේත් ඔබතුමා මට මතක විදියට. මේකේ දාලා තිබ්බනේ මේ වචන වචනවල චන්ද්‍රාගේ විනේ නෑ. තම මොකක් හරි ශාස්ත්‍ර වාස්ත්‍ර වචනයක් අහලා තිබ්බා. මේකේ මට මතකයි. මතක නෑ ප්‍රශ්නේ කෝකෙ තිබ්බේ කියලා. මේ ශාස්ත්‍රව කියන්නේ මේ ආ මේ තියෙන ආශ්‍රව. දැන් ඔකේ තියෙනවා මේකේ තියෙන ආශ්‍රව කියලා. මෙතන තියෙනවා අනාශ්‍රව. කියලා වචනයක්. මේ යට එකේ තියෙන්නේ මොකද්ද? කහ පාටින් තියෙන අන්ඩර්ලයින් කරපු එකේ. අනාශ්‍රව. හැබැයි අනාශ්‍රව තියෙන්නේ මොකේද? ආර්ය වූ අනාශ්‍රව කියලා එකක් තියෙනවා. උඩ තියෙනවා මේ ශාස්ත්‍රව කියන එක තමයි මේ මේ ශාස්ත්‍රව කියන්නේ අර ඒකේ අනිත් පැත්ත. ඒතකොට එකක් ශාස්ත්‍රව එකක් අනාශ්‍රව. මෙන්න මේ ශාස්ත්‍රව කියන කොටසට තමයි ආශ්‍රව අයිති වෙන්නේ. ආශ්‍රව වලින් අයින් වෙනකොට ඒකට කියනවා අනාශ්‍රව කියලා. ශාස්ත්‍ර වලින් අයින් වෙනවා. ඒක තමයි මම අර කිව්වේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා. ඒවෙන් අයින් වෙනවට කියනවා අනාශ්‍රව. ඒතොර ඒක තියෙන්නේ මොකේද? ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇත. එහෙනම් සම්මාදිට්ඨි දෙකයි. එකක් ලෝකෝත්තරයි, එකක් එකක් ලෞකිකයි. ලෞකික එක කියනවා මොකද්ද? පුණ්‍යාභියු. අන්න පින් වැඩ කරනවා මිනිස්සු. නේ මොනවද කරන අපි පින් වැඩ? දන් දෙනවා. සිල් ගන්නවා. ඈ? ආ භාවනාත් කරනවා. තව උපස්ථාන කරනවා. තව බෝධි පූජා තියනවා. වේර විහාරවල් හදනවා. කාකටිනෝ පිංකම් කරනවා. ඔ කියන තව කියන්නේ. කාකා පූජා කරනවා. එච්චරද පිංකම් තියෙන්නේ? දැන් අම්මා තාත්තට සලකන්නේ නැද්ද? අය පින්. ඒවත් ඇයිති. ආ ධර්ම දේශනා සමාලාට මේ කරනවා. ඒ කියන්නේ මොන හරි කරනවා, වැඩ කටයුතු කරනවා. ආ සතෙකුට කෑම ටිකක් දෙනවා අන්න හරි. යුගී දුප්ප යාචකයන්ට උදව් උපකාර කරනවා. ඕනෝ හරි. කොහමද ඒ කියන කටයුතු කරන එක එක දේවල්. පින් අතේ වැඩ. ඉන්නත් ඒක ඒක වැඩේ. දැන් එතකොට ඒ ටික කරන්නේ මං අහන්නේ අපි විතරද? මේ මේ බෞද්ධ කියන කට්ටිය විතරද කියලා මං අහන්නේ. නෑනේ. අන්න එහෙම ඕන එකක ඉඳගෙන ඒ කටයුතු ටික කරා නම් මොකද වෙන්නේ? උපදි සංගත විපාක දෙන ඒ තැන්වල උප්පත්ති හැදෙන්න හේතු හැදෙන්න. මේ අද අපි මනුස්ස ලෝකයක උප්පත්ති හැදලා තියෙන්නේ. එන්නේ කියන මේ සම්මාදිට්ඨිය මුල් කරගත් එක. එදා ඕගොල්ලන්ට මම පළවෙනි දවසේ මිත්‍යා දිට්ඨිය වෙනම විස්තර කරා. මතක ඇතිනේ. දසවස්තුක මිත්‍යා දිට්ඨිය. දැන් ඒ මිත්‍යා දිට්ඨිය අපි මුල් කරගත්තා නම් අද මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්න බෑ කවදාවත්. එහෙනම් දන් දීමේ ප්‍රතිඵල තියෙනවා. ඒවැ විපාක තියෙනවා. හොඳ දේ ප්‍රතිඵල තියෙනවා. හොඳ දෙයකට හොඳ දෙයක් ලැබෙනවා. නරක දෙයකට නරක දෙයක් ලැබෙනවා. කර්මයක් ලැබෙනවා. පින්පව් අදහනවා. අන්නේ වැඩ කටයුතු ටික කරන හන්ද කරපු හන්ද තමයි එන සම්මාදිට්ඨි දෙකක් තියෙනවා නේද? ඊට පස්සේ කියනවා මොනවද මේ ශාස්ත්‍ර වූ පුණ්‍යාභි උපදි විපාක දෙන සම්මා දිට්ඨිය කවරේද ඇත් කියලා කියනවා. අන්න කියන මොනවද? දුම් දේ විපාක ඇත. දැන් එතකොට අපි දෙන්නේ නිවන් දකින්නද විපාකයක් තියෙන බව දැනගෙන. ආ නිවන් දකින්න පිවිතාව තමයි. දුම් දේ විපාකයක් තියෙනවා. දෙන එක හොඳයි. හින්ද දෙනවා. විපාක ඇත. යදන ලදුවේ විපාක ඇත. ඒ කියන්නේ මොනවද මේ පුදන දේවල් වල කටයුතු වල යදින ඒවා විපාක ඇත. සුත්කృత දුෂ්කృత කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මව් ඇත. පියා ඇත. උපදනා ඕපපාතික සත්වයෝ ඇත. මේ වගේ මානබක් බමුණන් සහිත සම්මැද්දිටියටපත් ශ්‍රමණ බ්‍රාහ්මණ ඇතයි කියලා හිතනවා නම් මෙන්න මේකට කියනවා ලෞකික සාස්ත්‍රව පුණ්‍යාභි විපාක දෙන සම්මාදිට්ඨියයි කියලා කියනවා. එතකොට මෙන්න මේකේ තියෙනවා යදිනෝ කියලා වචනයක් තියෙනවා. යදිනවා. කියන්නේ පුද පූජා කටයුතු වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න යදිනවා. දැන් එතකොට මේ දැන් ටිකක් මේ මේ මේ කටයුත්තට එහා එකක් තමයි එහෙමනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. මොකද මේ කටයුත්ත සාමාන්‍ය ලෝකෙින් ඕන කෙනෙක් කරනවා නේ. අන්නේ කරන ඒවා ටික අපි බලලා මිමු. එතකොට අපිට පොඩ්ඩක් ඒ කටයුතුත් එක්ක මේක මේ තෝරගන්න හරි ලෙහෙසි. නැත්තම් අපි අර මම හැම එකකටම ඔයගොල්ලෝ කරපු වැඩ ටිකක් දාන්නේ ඒකයි. ඒ කරන දේවල් අපි කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඔය පින් අතේ වැඩ ඔක්කොම තියෙනවා මේක. එකක් පුළුවන් තරම් දාලා තියෙන්නේ. Tamanට වෙන්නේ. බලන්න මේ පෙර විහාරවල සුද්ධ කරනවා, ඒවා තුපතු ගන්නවා, ධර්මශාලා මේ මොනවද සුද්ධ කරනවා. ඒ වගේම ගිහිල්ලා බෝධි පූජා තියලා ඒ කටයුතු කරනවා. වෙසක් එකට මේ වගේ සැරසිලි කරනවා. කටින පින්කම් කරනවා. ඕගොල්ලෝ කියපුවම තමයි ඔක්කොම මේ දම්පැන් පූජා කරනවා, යාචකීන්ට දෙනවා, අම්මා තාත්තලාට බුලත් දෙනවා. ඒ අම්මා තාත්තා කෙනෙක් කියලා පිළිගන්නවනේ. බුලත් දෙනවා, ඒ කටයුතු කරනවා. ඉතින් මේ ඔක්කොම මොනවද? පුණ්‍යාදී විපාක දෙන ලෞකික දැන් වැඩේ තියෙන්නේ මට අවංකව කියන්න අපි මේ නිවන් දකින දහමක් හරියට දන්නේ නැත්තම් අපි හිතන් ඉන්නව නේද මේ ටික තමයි අපේ බෞද්ධයාගේ වැඩ කටයුත්ත කියලා අවංකවම ඈ මේ ටික තමයි බෞද්ධයාගේ එතකොට අපි හිතන් ඉන්න ওই ටික කරනකොට අපි මොකේ ඉන්නව කියලාද නිවන් මාර්ගේ ඉන්නවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඔව් ඒ ටික කර කර ඉන්නවා. ඉතින් නරක නෑ. හැබැයි වැඩේ තියෙන්නේ සහතිකයක් ගන්න අමාරුයි සුගතිම වෙයි කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සහතික වෙන්න අමාරුයි. ඇයි අර දිට්ටි සංප්‍රයුක්ත සිතත් හට ගන්න ඔය ඇස්සේ. ඇයි මං කියන්නේ අර මෝහේ මේ ලෝභයේ දේ ඒවා තියෙනවනේ ditthi සංප්‍රයුක්ත සිත්. ඒ සිතත් ඔය ASCII හට ගන්නවා. ඒ සිතත් හට ගන්නකොට මොකද වෙන්නේ? බැරි වෙලා අක්කා. හරි. දැන් මෙන්න මේ වගේ කරලා අපි යම් කිසි යදින වැඩපිළිවෙලක් කරනවා කියලා ඒක කිව්වා නේද? දැන් ඒක මුලින් තේරෙන්න ඕනේ ඒක ඒක මේ නිවන් දකින්න කලින්. හැබැයි නිවන් දකින්න දහම දැන් තේරුම් ගන්න පස්සට පස්සේ වෙන දේ ඊට වඩා වෙනස් වෙන්න ගන්නවා. ඒකනේ එතකොට මේ මේව වැඩක් නැද්ද? අමතක කරන්න එපා මං කිව්වේ හැම වෙලාවෙම මේකයි අපි මෙතනට ආවේ කොහොමද කියන එකත් අපිට මතක තියෙන්න ඕනේ. ඒතකොට ඒ sorry ඒකට ගරහලා වැඩක් නැහැ. හැබැයි ඒකට ගරහලා වැඩකුත් නැහැ. ඒක කරේ තියාගෙන දුවන්නේත් නැහැ. ඒකට ඊතු කරනවා කොහොමද නිවනටම උපකාර වෙන විදිහට. දානයක් දුන්නත් එච්චර. ඒකට ඊට වඩා ටිකක් වෙනස් වෙනවා එතකොට. ඉතින් මෙන්න මේකේ අපි බලමු මම පුළුවන් වුණොත් අද නෙමෙයි වෙන දවසක හරියට මේ ප්‍රධාන මාත්පල සූත්‍රයක් තියෙනවා. ඒක සූත්‍රෙත් අරගෙන පොඩ්ඩක් දාණය දෙන්න ඕන ආකාරය ගැන විස්තර කරලා දෙන්නම්. ඔය ඉස්සල නම් මේක විස්තර කරා. පුළුවන් වුණොත් මේකෙත් විස්තර කරලා දෙන්න. ඒ කුසල ධර්මය කවරේදයක්? දැන් දැක්ක නේද? අර වේ ඔක්කොම පටන් ගත්තේ මොකෙන්ද? අකුසල ධර්මය කවරේදයක් කියලා. අර කලින් පටන් ගත්ත පටිච්චසමුපාද ඔක්කොම පටන් ගත්තේ කොහමද? අකුසල ධර්මය කවරේදයක් කියලා. දැන් පටන් ගන්නෙ කුසල ධර්මය කවරේදයක් කියලා. දැන් අකුසල ධර්ම එකක් නෙමෙයි කතා කරන්නේ. හැබැයි අමතක කරන්න එපා මේ ලෞකික කුසලයේ. ලෝකෝත්තර කුසලයේ ලෞකික කුසලයේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. කුසල් කියපු ගමන් අපි හිතනවා ඔක්කොම හරි කියලා. මේ මේකට ඇත්තට මේ කුසලයේ කියලා කුසල කුසල කියලා තමයි විස්තර කරන්නේ. නමුත් ඒ හින්දා තමයි අතන දෙබේ පුණ්‍යාභි කියලා වචනයක් දැම්මේ. අර පුණ්‍ය විපාක දෙන කියලා වචනයක් දෙන්නේ පටන් ගන්න තැන. අන්න ඒකයි. කවරේ දෙයක් රූපාලම්බන වේවායි ධර්මාලම්බන වේවායි යලියම් අරමුණක් ඇරඹ සෝමනස්ස සහගත වූ මෙන්න අපිට වැදගත් දෙයක් තියෙනවා හොඳට අහගන්න සෝමනස්ස සහගත වූ ඥාන සංප්‍රයුක්ත වූ කුසල චිත්තයක් උපදේද මෙන්න මෙතන මේ හින්දා තමයි අපිට විපාක වශයෙන් මම මම ඔයගලට මම කොයිටි ඉස්සල පෙන්නුවේ නැහැ මේක එන තැන එනකන් ඉන්න ඕනේ කියන්න විපාක වශයෙන් කවදාවත් ආ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුල් කරගෙන සුව වේදනාවක් එන්නේ නැහැ. හැබැයි සෝමනස්ස හිත පහළ වෙනවා. ඇයි ඒ සෝමනස්ස හිත පහළ වෙන්නේ? පෙර යම් කාලයක පෙර සෝමනස්ස සහගතව ඥාන සංප්‍රයුක්තව වැඩ කටයුත්තක් කරලා තිනහම. එතකොට අපිට කෑම වේලක් හම්බ වෙනවා පෙර දන් දීලා තිනහන්දා ඒක දිවට රස උපේක්ඛා හැබැයි මනට පොඩි සෝමනස්සයක් එන. සුව නෙමෙයි හොඳේ සෝමනස්සය. ඇයි සෝමනස්සයක් එන්නේ? සෝමනස්ස සහගතව ඥාන සංප්‍රයුක්තව කරලා තින හන්දා. දැන් සෝමනස්ස සහගතව ඥාන සංප්‍රයුක්තව කරලා නැත්තම් එහෙම එන්නේ නැහැ. හේතුවට ඵලෙ. සෝමනස්සේ කියන වචනේ සෝමනස්යෙන් ගන්න ඕනේ. ඒ හින්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා එක සෝමනස්සයක් තියෙනවා හොඳ එකක් එක සෝමනස්සයක් තියෙනවා හොඳ නැති එකක්. මේ සෝමනස්සය ලැබෙන්නේ පෙර හේතු අර සුඛ වගේම තමයි. කයට සුඛ වගේම. පෙර හේතුවක ඵලය හැටියට. හැබැයි රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං කියන්නේ මේ සෝමනස්සය නෙමෙයි. ඒ මොකද්ද? ඒ අවිද්‍යාව මුල් කරගත් ආස්වාදයට. ඒ තියෙන්නේ. මේ මොකද්ද මේක? පෙර කරන ලද එකක් ධම්ම හරහා ක්‍රියාත්මක වෙනවා අපිට. ලැබෙන්න ගන්නවා. මේ හැබැයි ලැබෙන එක දිවට රස මම එකකින් මේ කිව්වේ දිවට රසක් ගත්තත් ඇහැට රූපයක් ගත්තත් උපේක්ඛා සහගතයි. හැබැයි මනට විතරක් ඒක පොඩි ඥාන සම්ප්‍රයුක්තව කරලා තියෙනවා නම් සෝමන තව මේකක් තව පොඩ්ඩක් ඇහැට යනකොට තව ටිකක් විස්තර කරනවා මම ඔයගලන්ට. ඔව් කළා. ඒකද මෙතන දැන් ඥාන සම්ප්‍රයුක්තව මෙහෙම කරපු හන්දනේ අපිට මිනිස්සෙක් වෙන්න හරි ලැබිලා තියෙන්නේ. නැත්තම් බෑ. නැත්තම් කවදාකවත් වෙන්නේ නැහැ. අපි මිනිස්සෙක් වෙලා තින්නේ ගියාත් භවේ ඥාන සම්ප්‍රයුක්තව මේ දම්පැන් පූජා කිරීමේ හේතුවේ ඵලයක් හැටියට. ඒක සමහරලාට මේ දැන් හොඳ ප්‍රශ්නයක් ඒක. එතකොට අපි දැන් මිනිස්සෙක් වුණා අපිට. මිනිස්සෙක් වෙච්ච පළියට හැමෝටම එකම සමානව ලැබෙනවද? ඇයි එක එක්කෙනාට එක එක විදිහෙන් ලැබෙන්නේ? ඥාන සම්ප්‍රයුක්ත ස්වභාවය එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. ඥාන සම්ප්‍රයුක්ත ස්වභාවය එක එක්කෙනාට වෙනස්. මේකට එක කතාවක් තියෙනවා. එකම දේශනාවක් තියෙනවා බුද්ධ දේශනාවේ. ඔකට හරියටම ලස්සනට විස්තර කරගන්න පුළුවන් සරියුත් හාමුදුරේ බුදු හාමුදුර අතර තියෙන සාකච්ඡාව. සාරිපුත් හාමුදුර ඇවිල්ලා අහනවා මේක ඉන්නවද ව්‍යාපාර කරන අය ඉන්නවද? දැන් දැන් දැන් අහන්නේ. දැන් කියන්නේ දැන් මෙතන නෙමෙයි. මං අහන්නේ ජීවිතේ ව්‍යාපාර කරන අය ඉන්නවද කියලා අහන්නේ. ඉන්නවනම් අත උස්සන්න. ව්‍යාපාර කරන අය මොනව හරි කමන්නේ නැහැ. එක්කෙනයි දෙන්නේ. කමන්නේ නැහැ. දෙන්නයි දින්නේ. අනිත් අය මොකක් නැහැ. ආ ඉන්න තුන් හතර දෙනෙක් ඉන්නවා. හරි. ඔක ටිකක් කළා යනකොට තමයි අත ඉස්සෙන්නේ. හරි කමන්නේ නැහැ. කොහමද තුන් හතර දෙනෙක් ඉන්නවා. හරි. ඒ කියන්නේ ඒ කට්ටිය පොඩ විශේෂයි. ඒකයි කිව්වේ මේ. විශේෂයි කිව්වේ මේ මේ සූත්‍රයට විශේෂයි. ඒකින්ද ඇහුවේ මං. සාරිපුත්ත හාමුදුරුව අහන බුදු පියාණන් වහන්සේගෙන් සාරිපුත්තේනි මේ ලෝකේ ව්‍යාපාරිකයෝ හතර ගොල්ලක් විද්‍යාමාන වෙනවා ඇයි කියලා අහනවා. ව්‍යාපාරිකයෝ හතර ගොල්ලක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා ඇයි කියලා අහනවා. ඊට පස්සේ කියනවා සමහර කට්ටිය ඉන්නවා ලැබීම පොඩ්ඩක්වත් නැහැ කියනවා. සමහර කට්ටියක් ඉන්නවා කියනවා ලැබීම බොහොම පොඩ්ඩයි කියනවා. තව කට්ටියක් ඉන්නවා කියනවා ලැබීම හිතන ආකාරයටම ලැබුණා කියනවා. තව කට්ටියක් ඉන්නවා කියනවා ලැබීම හිතුවටත් වඩා ලැබුණා කියනවා. මෙන්න මෙහෙම ව්‍යාපාරිකයෝ හතර ගොල්ලක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ ඇයි කියලා අහනවා. ඉතින් ඔගේ කෙටියෙන් උත්තරය දෙන මුලින් දුන්න විදිහට තමයි කියලා. දැන් මේක වෙන්නේ කොහොමද කියලා කියනවා. දැන් අපි සමාල්ලාට තියෙන ඔය උදාහරණයක් ගමුකෝ කටිනයක්. කටිනයක් තියනවා කියලා ගන්නවා පන්සලේ. අරගෙන ඉතින් මොකද ගන්න? කෑ කෝ ගාලා කෑ ගාලා සද්ද පූජා වගේ කෑ ගහලා අම්මා කටින තියනවා මේම කරමු අරම කරමු කියලා අම්මාව ඔය කළා මිනිස්සු හාමුදුරුවෝ මෙච්චරක් වඩින්න ඕනේ. හාමුදුරන්ට බජ්ජාති පහක් දෙන්න ඕනේ. එළෝල් ಜಾති මෙච්චරක් තියෙන. එළෝල් ಜಾති 10ක් තියෙනවනේ අනිවාර්යෙන්. ඩෙසර්ට් ಜಾති තුනක් තියෙනවනේ. හැම හාමුදුරු කෙනෙකුටම අටපිරිකරක් දෙන්න ඕනේ. උන්වහන්සේලාට සාසනික ආධාර හැටියට මෙච්චර දෙන්න ඕනේ කියලා ආහෝ ගාලා වැඩේ පටන් ගන්නවා. හරි. පටන් අරගෙන කෑ ගහලා අර වැඩේ මූලිකත්වය ගන්නවා කවුරු හරි. අරගෙන මේ වැඩේ ඔක්කොටම කියනවා කියලා කෑකෝ ගාලා වන්නවා. දැන් ආර්යයා එනං අපි මේකට මොකද කරන්න ඕන? සල්ලි එකතු කරන්න ඕනේ කියලා ඕඩියන හිමීට මග ඇරලා අයින් වෙනවා. හරි? හිමීට මග ඇරලා අයින් වෙනවා. මෙන්න මේ වගේ කියනවා කෑකෝ ගාලා බිස්නස් එකක් පටන් ගන්නවා අරවා කරනවා මේව කරනවා කෑකෝ ගාලා පටන් ගන්නවා ලැබීම මාත්‍රයක්වත් නැහැ කියන. ඇයි එහෙම උනේ? කෑකෝ ගහලා වැඩේ පටන් ගත්තා දානේ දෙන්න හිමීට කර ඇරලා ලිස්සලා ගියා. අලෝභය ලැබීමට මුලයි ලෝභය නොලැබීමට මුලයි මාත්‍රයක්වත් ලැබීම නැහැ කියනවා. ඊළඟට කියනවා තව කට්ටියක් ඉන්නවා අර වගේම කෑ ගහනවා. දානේ මෙහෙම කරන්න ඕන අරම කරන්න ඕන මෙච්චර දෙන්න ඕනේ ඔහොම කියලා කෑ ගහලා කියනවා නෑ නෑ හාමුදුරුවන්ට බජ්ජාති දෙකක් දුන්නාම ඇති. ඊට වඩා හැබැයි පටන් ගත්තේ පහක් දෙන්න ඕනේ අරවා දෙන්න ඕනේ මේවා දෙන්න ඕනේ ඔහොම කියලා එහෙනම් පටන් ගත්තේ. පටන් අරගෙන සල්ලි එකතු කරන්න ගත්තට පස්සේ කියනවා නෑ නෑ හාමුදුරුවන්ට බජ්ජාති දෙකක් හොඳටම ඇති. ඒ ආවේ හාමුදුරුවෝ වැඩි කොහොම අපි තමයි තීරණය කරන්නේ. හාමුදුරුවෝ වැඩි දානේ වළඳන්නේ හාමුදුරුවෝ ඉඳ එළවලු ಜಾති තුනක් හොඳටම ඇති. නැත්නම් හතරක් ඇති. දෙසර් ಜಾති අපෝ එකක් හොඳටම ඇති වළඳන්නේ නෑ. කවුද තීරණය කරන්නේ? අපි තීරණය කරන්නේ. වළඳන්නේ නෑ. අටපිරිකර එකක් දුන්නාම ඇති. ඊට වඩා ඕනේ නෑ. ඒ ලොකු හාමුදුරුවන්ට දුන්නාම ඇති. සාසනිකත් උන්නාන්සේට දීලා අනිත් අයව නිකන් මොන හරි shopping bag ටික දාලා දෙන්නේ ඒ ඇති right right කිව්වා අර වගේම කියන බුදුහාම මොකද්ද කෑකෝ ගහලා ව්‍යාපාරේ පටන් ගන්නවා අනේ ලැබීම චූට්ටයි ඇයි චුට්ටක් හරි ලැබුණේ ආ පොඩ්ඩක් හරි දුන්නා අර පොඩ්ඩක් හරි දුන්නා අර අරුන්ට වඩා අනිත් උන් කරහැරලා ගියානේ පොඩ්ඩක් හරි දුන්නා හැබැයි වැඩේ අඩු කරා පටන් ගත්තේ මෙහෙමයි වැඩේ හැල්ලු කරා හැල්ලු වල අඩු කරා එහෙම කට්ටියක් ඉන්නවා කියනවා. ඊට තව කට්ටියක් ඉන්නවා අර වගේම බජ්ජාති පහක් දෙන්න පොරොන්දු වෙනවා. එළවලු ಜಾති මෙච්චරයි. ඕම ඕම ඩෙසර්ට් ಜಾති මෙච්චරයි. අටපිරිකරක් හැම ආම්දුර කෙනෙකුටම දෙන්න. ස්වාමීන් වහන්සේලාට ඒ මොනවාද සාසනික ආධාර දෙන්න. ගිහිල්ලා වඩම්මන් එක්කන් මේ ඔක්කොම පොරොන්දු වෙනවා. ඒ කියපු විදියට ඒ විදියටම බජ්ජාති ටික දෙනවා. අර පොරොන්දු වෙච්ච ආකාරයේ ඒ විදියටම කරනවා අඩුත් නැහැ වැඩිත් නැහැ. අන්න ඒ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා Taman ලාභයක් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙච්ච ලාභය ඒ විදිහටම ලැබෙනවා අලෝභය ලැබීමට මුලයි ඊළඟට තව කට්ටියක් ඉන්නවා කියනවා අර වගේම පොරොන්දු වෙලා පොරොන්දු වෙච්චටත් එදා මම පොරොන්දුනේ මේ විදිහට දෙන්නම් කියලා නමුත් මට ඊට වඩා වැඩි යමක් අද කරන්න පුළුවන් කියලා අර දුන්නු දාණය වෙච්ච පොරොන්දුව ඒ විදිහටම කරලා ඊට වඩා වැඩි යමක් මේ පන්සලේ ලයිට් බිල වේවා වතුර බිල වේවා නැත්නම් තීන්ත ගන්න තියෙනවා. ඒව පොරොන්දුන්නේ නැහැ. ගාලා මොන හරි කරලා ඒ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙනවා සම්පූර්ණයෙන්ම පොරොන්දු වෙච්චට වඩා අමතරව යමක් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. අන්නේ හන්දා අරම ව්‍යාපාරයක් කරනකොට තමන් බලාපොරොත්තු වුණාටත් වඩා ලාභය ලැබෙන්න ගන්නවා කියලා කියනවා. ඔන්න ව්‍යාපාර කරන හැටි බුදුහාමුදුරුවෝ කියලා දීලා තිනවා. ඒක දන්නෙත් නැති හන්දා. මං කිව්ව එක අපි මොනවද දන්නේ කියලා. ඒක දන්නෙත් නෑ. මොන කරන විදිය කියලා දෙනවා. නේද? ඉතින් ඔන්න වගේ දැන් ඒව කරනකොට මොකද වෙන්නේ? දැන් මේ නිවන් දකින්න නෙමෙයි කරේ. නිවන් දකින්න නෙමෙයි. අර වැඩ පිළිවෙල කරා. එතකොට මොකද වෙන්නේ? අන්න Tamanට අර අලෝභයෙන් ආදේශයෙන් අමහෙන් කරපු හන්ද ලැබීම පැත්තටත් ලැබිලා ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අතරේ කවුරු හරි කෙනෙක් අර දාණය දීලා අර ලෞකික දේවල් ඔක්කොම අමතක කරලා දාලා නිවන විතරක් අග්‍ර කරගෙන නම් ඒ දාණය දීලා තියෙන්නේ ඔහුට නිවන් දකින්න හේතු වාසනාවක් සැකසීලා එනවා. අර ලැබීමත් සමගම අර ලෞකික වශයෙන් ලැබෙනවත් වගේම නිවන් දකින්න ඕන පසුතලයක් සැකසීලා එනවා. එහෙනම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොනවටද? හේතුඵල වලට යටත්. හැබැයි හේතු බල හේතු බල කියුවට හරියන්නේ නැහැ. හේතු බල හරියට තේරුම් කරලා ගන්න ඕන. හරි. ඉතින් මේ අද දැන් ඕගොල්ලන්ට අද මොකක් හරි කෑම වේලක් හම්බුණා නම් හම්බුනේ මොකක්ද? අලෝභය ලැබෙ. ඒ දීලා තියෙනක දීලා තියෙන දීලා ඇත්තේ කොහොමද? චිත්ත ප්‍රසාදයෙන් යුතුව. චිත්ත ප්‍රසාදයෙන් යුතුව දීපුහන්දා චිත්තය ප්‍රසාද හිතක් ලැබෙන විදිහට දානේ හම්බ වෙනවා. දීලා තියෙන විදිහට. ඥාන සම්ප්‍රයුක්තව දීලා තියෙන හන්දා ඥාන සම්ප්‍රයුක්ත විදිහටම දානයක් ලැබෙනවා. අඩුපාඩුවක් නැතුව. ඒ ලැබෙන්න ලැබෙන ක්‍රමය ඔය තියෙන්නේ. ඉතින් දැන් අපි හොඳට කල්පනා කරන්න අපි නහයෙන් අඬන්න අඬන්න මොකෝ වෙන්නේ? ලැබෙන එකත් ලැබෙන එකත් නැති කරගන්නවා නහයෙන් අඬන්න අඬන්න. ඇයි ඒ? නහයෙන් අඬන්න අඬන්න රාගයයි දේශයයි වැඩි වෙන්න ගන්නවා මොහයත් එක්ක. එතකොට අරහේ පළ දෙන්න තියෙන ඒවා පළ දෙන්න සමානන්තරේ නැහැ. සමානන්තර හැදිලා තියෙන්නේ අනිත් පැත්තට. ඉතින් අනිත් පැත්තට නම් හැදිලා තින්නේ ලෝභය නොලැබීමට මුලයි. ඒතේ ලෝභය නම් සමානන්තර හැදිලා තින්නේ. අරේ අලෝභය පළ දෙන්න බෑ. ඒ තියෙන ලෝභය තමයි ඒතර පළ දෙන්නේ. සමානන්තරය හැදෙනවා නම් අලෝභයට. අරේ පළ දෙන්න ඕනේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ඔක්කොම කතාව තියෙන කාගේ අතේද? තම තමන් අතේ තියෙන්නේ වැඩි. කාටවත් දොස් නගලා වැඩක් නැහැ. කිසි කෙනෙකුට දොස් නගලා වැඩක් නැහැ. තම තමන් අතේ වැඩේ තියෙන්නේ. මම අර කිව්වේ උදේ මාර්ගය වඩාන මේ ටික යනකොට බේතක් හේතක් හරි ලෙඩකට හම්බ වෙයි. දොස්තර කෙනෙක් හරියට හරි හම්බ වෙයි. ඒ ලෙඩේ හොඳ කරගන්න ඕන සියලු ප්‍රත්‍යපහසුකම් ටික හරි හම්බ වෙයි කිව්වේ. නේද? දැන් අපි එතකොට මේ ටික කරන්නේ නිවන් දකින්නද ලෙඩ හොඳ කරගන්නද? නිවන් දකින්න කරනකොට අරවත් සැක වෙයි හොඳේ. නැතු ඒක බලාගෙන කරන්නේ කිය තායි ලෝභේ. ඒක බලාගෙන කරනවා නෙමෙයි. කරන්නේ මේ වැඩේ. අපේ ප්‍රධාන ලෙඩේ හොඳ කරගන්න තමයි අපි වැඩේ කරන්නේ. ඒතකොට අර අතුරු ආබාධත් හොඳ වෙලා පොඩ්ඩක් හොඳ වෙන්න ඕන ප්‍රත්‍යපාසුකම් ටික ලැබෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේකෙදි කියනවා මොකද? එසමේ ඔන්න බලන්න වැඩේ කුසල මූල ප්‍රත්‍යයෙන් සංකාර වෙයි. දැන් මෙතන වෙන්නේ කොහොමද? කුසල මූල ප්‍රත්‍යයෙන්. අර අර පටිච්චසමුපාද වල උනේ මොකද්ද? ආන්න අකුසල මූල අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර. දැන් මේක පටන් ගන්නේ කොහොමද මුලින්ම? කුසල මූල ප්‍රත්‍යයෙන් සංකාර වෙන්නේ. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ චට්ඨායතන ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රසාද වේ. අරක තිබ්බේ වේදනා ප්‍රත්‍යයෙන් අරව එක්ක තණ්හා එක්ක විචිකිච්ඡා එක්ක උද්දච්ච එක්ක පටිග. අර පටිච්ච සමුප්පාද වල තිබ්බේ. උදේ කතා කරපු ඔක්කොගෙම. මේකේ තියෙන්නේ වේදනා ප්‍රත්‍යය ප්‍රසාදයක්. අන්න ප්‍රසාද වෙන්නේ. ඒ ප්‍රසාද අදිමොක්ක වෙයි. අර ප්‍රසාද හිත මුදුන්පත් වෙන්න ගන්නවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? චිත්ත ප්‍රසාදයෙන් යුතුව දම්පැන් පූජා කළ යුතුයි කියලා. අර මම මේ වෙලාව අවසානයේ පින් අනුමෝදන් කරනකොට ඔයගොල්ලන්ට කියනව නේද? අලෝභයෙන් ආදේශයෙන් අමෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව සාදුකාරයක් දෙන්න කියලා. ඒ කියන්නේ මේක තමයි චිත්ත ප්‍රසාදය. මොකද ප්‍රසාද හිත ඕනේ පිනක් අනුමෝදන් කරන්න. ප්‍රසාද හිතක් නැතුව පිනක් අනුමෝදන් කරන්න බෑ කාටවත්. ඒ ප්‍රසාද හිතකින් තමයි අනුමෝදන් කරන්න පුළුවන්. කවදාකවත් අප්‍රසාද හිතකින් අනුමෝදන් කරන්න බෑ. නේද? මම එක ප්‍රශ්නයක් ඔයගොල්ලන් අහන්නේ. gederin අමනුස්සයෙක් එලවන්න. තොইল නටනවා කරන්න තියෙන ඔක්කොම වැඩ ටික කරනවා මට කියන්න කරන්නේ අවංකවම ප්‍රසාද හිතෙන්ද අප්‍රසාද හිතෙන්ද? ප්‍රසාද හිතෙන්ද? ඒ කියන්නේ අමාන අරගොල්ලන් එලව එලවන්න ප්‍රසාද හිතෙන්ද කරන්නේ. ධර්ම අරමනුසන් එලවන්නේ හදන්නේ. දැන් එලවන්න හදන්නේ ප්‍රසාද හිතෙන්ද අප්‍රසාද හිතෙන්ද? ඒකින් තමයි පින් අනුමෝදන් කරලා යවන්න කිව්වේ. වෙන එකක් කරලා යවන්න බෑ. දැන් එතකොට අරම කරනකොට අපි අප්‍රසාදයෙන් වැඩ කරනකොට අපි ගැන ප්‍රසාද හිත පහළ වෙයිද අරගොල්ලන්ට? තව තව මොකද කරන්නේ අපිට? තව තව අරියාදු කරා. හැබැයි අපිට ප්‍රසාද හිතක් පහළ වුණා. ඒ අපි ගැන ප්‍රසාද හිතක් ඒගොල්ලන්ට පහළ වුණා. එහෙනම් අපි ඒගොල්ල ගැන ප්‍රසාද හිතකින් තමයි මේක එතකොට ඒගොල්ලන්ුත් එතනින් මිදෙනවා. මොකද හේතුව මේ පරදත් උපජීවීන් කියන කොටසේ පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන අයට තියෙන දුක්ඛ ලක්ෂණය. එයාට තනියෙන් සුඛ ලක්ෂණය පහල කරගන්න බෑ. තනියෙන් සුඛ ලක්ෂණය පහල කරගන්න බැරි හන්ද තමයි එයාට ඥාති සම්බන්ධය තියෙන කෙනා පරයා පිට ඉන්න කෙනා චිත්ත ප්‍රසාදයෙන් යුතුව සුඛ ලක්ෂණ එයාට පහල කරලා දෙන්න ඕනේ. අන්නේ සුඛ ලක්ෂණය පහල කරලා දුන්න ගමන් තමයි ඒ දුක්ඛ ලක්ෂණය සුඛ ලක්ෂණය දෙකට තියෙන්නේ ඔය පරතත් උපජීවීන් කියන කොටසේ දුක්ඛ ලක්ෂණයෙන් අභිමවා සුඛ ලක්ෂණයක් කරාය චුත වෙන්න ගන්න ඕන ඕකේ. පිනක් අනුමෝදන් වෙන්නේ එහෙම. එහෙම නැතුව නිකම් මේ කිව්ව පළියට යන්නේ නැහැ. කියන්න නම් දැන් මම මෙහෙනම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඕගොල්ලෝ චිත්ත ප්‍රසාදයෙන් ඕගොල්ලන්ගේ ඥාතියට අනුමෝදන් කළ යුතුයි. ඕගොල්ලත් එක්කයි සම්බන්ධය තියෙන්නේ. ඥාතිය. මගෙත් එක්ක නෙමෙයි. ඕගොල්ලෝ හිතුවොත් එහේ මම මෙතන වාක්‍ය කිව්ව ඔක්කොම හරි අන්න දුන්න පින් දුන්න අම්මා හොඳටම පින් දුන්න වැඩේ හරි යන් දැන් බය නැතුව කිව්වොත් එහෙම. මන් දුන්න මගේ ඥාතින්ට. මේ මම දුන්න මගේ ඥාතින්ට. මම ඕගොල්ලන්ට දුන්නා. ඒක ඕගොල්ලෝ ඒක අනුමෝදන් වෙලා මම එක උදාහරණයක් ඔගේ කියන්නේ ඒකයි. මොකද්ද කරන්න ඕනේ? ඔගොල්ලෝ රස්සාවක් කරනවා. ඒ රස්සාවක් කරනකොට ඒ රස්සාවක් කරන තැනින් padi ගෙවන්නේ වැඩ කරන කෙනාටද gederin ඉන්න අයටද? ආ වැඩ කරන. gederin ඉන්න අයට padi ගෙවනවද රස්ස කම්පැනි? නෑ. padi ගෙවන්නේ රස්සාවට එන කෙනාට. රස්සාවට එන කෙනාට කම්පැනියෙන් padi ගෙවනවා. ගෙවුවට පස්සේ padi ගන්න කෙනාගේ යුතුයකම මොකද්ද? ගෙදර අය බලක බලා ගන්න. දැන් ගෙදර අය හිතුවොත් එහෙම කම්පැනි අපිව බලා ගන්න ඕන කියලා. නෑ ගෙදර අය හිතුවොත් බැරි වෙලාවක නෑ ගෙදර අය නෙවෙයි වැඩට යන එක්කෙනා හිතුවොත් කම්පැනි අපේ ගෙදර අයවත් බලා ගනී කියලා. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නෑ. ඇයි? වැඩට ආපු මිනිස්සෙට තමයි ඔෆිස් එකෙන් padi දුන්නේ. එයා දැනගන්න ඕනේ padi අරගෙන එයාගේ ඥාති પરම්පරා. ඒ වගේ හවසට ඕගොල්ලන්ට padi මම padi දෙන්නේ ඕගොල්ලන්ට විතරයි. දැන් මම හිතන් තේරෙන්න ඕන උදාහරණයක් කිව්වා. ඕගොල්ලන් ගෙදර ඉන්න අයට padi දෙන්නේ නැහැ. ඥාතීන්ට padi දෙන්නෙත් නැහැ. හැබැයි ඕගොල්ලෑ යුතුයකම තමයි padi ආතට අරගෙන ඒ අයටත් බෙදලා දෙන්නේ. ඒක එල්ල මට බයින්න එපා. ඊට පස්සේ අපේ ගෙදර වුණ කම්පැනි බලාගත්තේ නැහැ කියලා කම්පැනිට ගිහින් බලන වැඩක් නැහැ. ඒ කම්පැනිට සේවය වෙලා තින්නේ වැඩට ආපු මනුස්සයගෙන්නේ. ඒ මනුස්සයා මේක කළා කියන්නේ. නැත්නම් මේ පින් අනුමෝදන් කරන එක යන්නේ කොහොමද කරන්නේ කියන එක දන්නේ නැහැ. ඔහේ කරනවා ඒකයි. හරි. එතකොට අන්න අපි මේක මෙතන මේ කුසල මූල මේකෙන් ප්‍රසාද හිතක් කියන තැන විස්තර කරන්නයි මම ඔක් කිව්වේ. එහෙනම් වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රසාද වේ. ප්‍රසාද ප්‍රත්‍යයෙන් අදිමොක්ක වේ. අදිමොක්කපත්තෙන් භවයේ භවපත්තෙන් ජාතියේ ජාතිපත්තෙන් ජරා මරණය මෙසේ දුක් රාශියන්ගේ සමුදේද වේ. ඉතින් මේ කියන්නේ නිවන් දකින්න එකද තාම? නිවන් දකින්න වැඩ නෙමෙයිනේ තාම. හැබැයි කුසල ලෞකික කුසල මූලයට අයිති වැඩ පිටා. එතකොට ඒ කුසල මූල කවරේදයක් කියලා කියන මොකද්ද? අලෝභයයි, ආදේශයයි, ආමෝහයයි කියලා කියන. ඔන්න ඔය තුන ලෞකික වශයෙන් අපිට සුගති පැත්තකට යන්න පුළුවන් වැඩපිළිවෙලක් වෙනවා. හැබැයි ඉතින් වැඩේ වෙන්නේ මේකයි. අපි අර නිකන් මොකද්ද වගේ කාලයකට උඩ එනවා කාලයකට යට යනවා. උඩ එනවා යට යනවා. මේ මේ මේ ලෞකික කුසල මූලයෙන් උඩේනවා. අර අකුසල මූලයේ මුල් කරගෙන ආයි යට යනවා. ආයි මේක මුල් කරගෙන උඩේනවා. අරක මුල් කරගෙන ආයි යට යනවා. ඕම යට ගිහිල්ලා යට යනවා උඩ යනවා එක තමයි කරලා තින්නේ අපි. නේ? දැන් මේකෙන් වැඩිපුර ඉන්න වැත්තේ කොහෙද? ඔව් වැඩිපුර යට තමයි. වැඩිපුර යට ඉඳලා අර මොකද්ද මේ කන කැස් බෑව විය සිද්දුරෙන් අහස බලනවා වගේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා අපි උඩට ඇවිල්ලා ඉන්නවා. දැන්. දැන් අපි ඉන්නේ උඩ. දැන් අපිට හැකියාවක් තියෙන්න ඕනේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට තෝරගෙන කවදාවත් ආපහු යට නොයන්න. නේද? ඒ කියන්නේ උඩ ඉන්න. කවදා තව කවදාක යට නොයන්න තමයි. හරි යට යන්න ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ සදාහට උඩ ඉන්නකෝ. දැන් උඩනේ දැනුත් ඉන්නේ. හොඳද? ආ අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මුලින් සදාහටම යට නොයන්න වැඩේ පටන් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි උඩ ඉන්න වැඩේ නතර කරන්නේ. මුලින් යට වැඩේ නතර කරන්න ඕනේ. යට වැඩේ නතර කරාට පස්සේ ඔහුට යට ගැන බයක් නැහැ. ඊළඟට තමයි ඔහුට තියෙන්නේ අර මං කිව්වේ මේ බෝට්ටුවත් ඉතින් ගිලෙන්න පුළුවන්. වතුර තියෙන්නේ. සුවරුත් නැහැ. අර බෝට්ටුවට වඩා හොඳයි තමයි. හැබැයි ඒ බෝට්ටුවට වඩා හොඳ වුණාට බෝට්ටුවක නින්නේ. සුරක්ෂිත භාවයෙන් ගොඩට යන්න මේපේ. නේ? සුරක්ෂිත භාවයෙන් ගොඩට යන්න ඕනේ. එහෙනම් හැබැයි අර බෝට්ටුවෙන් කොහොම හරි මුලින් පැනගෙන තමයි මේ බෝට්ටුවට එන්න වෙන්නේ. මේ බෝ අර ගිලින බෝට්ටුව කියන එක එකපාරට ගොඩට යන්න බෑ. මොකද ඒ බෝට්ටුව ශක්තිමත් නෑ උඩට යන්න තරම්. බෝට්ටුව ශක්තිමත් යන්නේ වගේ අපි මෙන්න මේකෙදි අලෝභය ආදේශය අමෝහය අපිට ප්‍රයෝගී වෙනවා මේ දාම තේරුම් ගන්න. ඉතින් ඔන්න ඔය නාතරේ අපි අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් වැඩ කටයුතු කරලා අර දම්පැන් පූජා කරලා ඒ කටයුතු කරලා තිනවා එක එක්කෙනාට වැඩ කටයුතු දීලා තිනවා අපි දැන් දුකී දුප්පත් යාචකයන්ට උදව් උපකාර කරලා තියෙනවා. ඈ ඔය දෙන්නේ මිනිස්සු පාසල් වලට ඇඳුම් පැන දෙනවා, වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා උදව් කරනවා, ළමා නිවාස වලට ගිහිල්ලා උදව් කරනවා. ඒ අයට නේද? ඔය දැන් අපි මලගයක් වුණාම කට්ටිය බෙදා හදාගෙන දෙනවා. අලෝභයෙන් අපි ළඟ වැඩි හිතන්නේ නැතුව අනේ කමන්නේ අපිට නැතත් කමන්නේ. ඒ මිනිස්සුන්ට මේ වෙලාවේ අපි උදව් කරමු කියලා ගම් වතුරාවම ගිහිල්ලා උදව් කරනවා. මිනිස්සු වැඩි හිතන්නේ නැහැ නේ. ලෝභ වෙනවද ඒලාට ඈ? ඒ ඔක්කොමයි තියෙන්නේ මේවට. ඈ ඔව් ශ්‍රම දාන දීලා ඒව පන්සල් පිළිසකර කරලා දෙනවා පාරවල් ඒ මිනිසුන්ට යන්න එන්න පහසු විදියට මේ ගොඩාක් පරිසරයක් තියෙනවා මේ අලෝභ ආදේශ මොහොත් එක. අපි හිතන මේ පන්සලට යන එක විතරයි කියලා. එහෙමම නැහැ. තව ගොඩක් තියෙනවා. නේ. තව වැඩ පිළිවෙල කරනවා. ඒ ඔහොම යන අතරේ ඉතින් අර සමාල්ලාට ඒ දුගී දුප්පත් යාචකයන්ට දුන්නට වඩා ස්වාමින් වහන්සේ කෙනෙකුට එහෙම නැත්තම් පෙන්නනවා මේ දැන් මාර්ගය හරියට වඩන්නේත් නැත්නම් නමුත් අර මේ ලෞකික වශයෙන් ඉන්න කල්යාණ පුතත්ජන කියලා කොටසක් ඉන්නවා. ඒ කට්ටියට සමහර අය දම්පැන් පූජා කරනවා. ඊළඟට ආර්ය උත්තමයන්ට දම්පැන් පූජා කරනවා. එතකොට අන්නේවට අනුව අර දුගී දුප්පත් යාචකයන්ට දෙනවට වඩා අර සතෙකුට දෙනවට වඩා අර ආර්ය උත්තමයෙක්ට දුන්න එක ප්‍රතිලාභය වැඩි හන්දා මිනිස්සෙක් වෙලා ඉපදිලා තිනවා නිවන් දකින්න ආවේ නෑ තාම අරම දුන්න එකේ ප්‍රතිඵලය හැටියට අර සාමාන්‍ය මිනිස්සු අතරින් සමහර අයට වැඩිපුර ලැබීම ලැබෙනවා. ඇයි ඒ වැඩිපුර ලැබීම ලැබෙන්නේ? අර පැත්තෙන් ලැබෙන ආශිර්වාදයක් ප්‍රබලයි. අර සතෙකුට දෙනවට වඩා. කල්යාණ පෘතජ්ජනයෙකුට වඩා සෝතාපන්න කෙනෙක්ට දෙන යමක් ලැබෙන දෙනකොට ලැබෙන ආශිර්වාදය ප්‍රබලයි. එතකොට අන්නේ ආශිර්වාදයේ ප්‍රබලකම මත ආයු වර්ණ සැප බල කියන මෙන්න මේ හතරත් පූර්ණ කරගෙන Tamanට නිවන් දකින්න ඕන පසුතලයක් හැදෙන්න ඕන මට්ටමට උප්පත්ති ලබනවා. මේ මේ ලෞකික සම්මාදිට්ඨියෙන් වෙන විදිය මම කියන්නේ මෙච්චර. මොකද එදා මම ඕක ඕගලන්ට විස්තර කරනකොට කිව්වා මේක පටිච්චසමුප්පාදේ තව ගොඩක් විස්තර කරලා දෙනවා කියලා. ඉතින් ඔන්නෝම දෙනකොට මොකද වෙන්නේ අපිට? ඒ දෙන අතරේ අපි හිතමු අර දම්පැන් පූජා කරලා තියෙනවා. දන් ටික හොඳට පූජා කරලා තියෙනවා. ඒ දෙන අතරේ අපි අටපිරිකරක් පූජා කරනවා. අන්නේ අටපිරිකර පූජා කරන වෙලාවේ අර උත්තරීතර මේ බුද්ධ ශාසනයේ අෂ්ටාරික මහා සංඝරත්නයක් ඉන්නවා. සෝවාන් ඵලය, සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරියත් මාර්ගය, අරියත් ඵලය. අන්නේ කියන උත්තරීතර අෂ්ටාරික මහා සංඝරත්නයක් වැඩ ඉන්නවා. අන්නේ උත්තරීතර අෂ්ටාංගික මහා සංඝරත්නය විසින් දේශනා කරන්නා වූ උත්තරීතර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒ උත්තරීතර අෂ්ටාරික මහා සංඝරත්නයේ උදෙසාද ඒ දේශනා කරන්නා වූ අෂ්ටා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසාම මේ අට්ඨ පරික්කාර පූජාව පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා කවදා හරි දවසක පූජා කරලා තියෙනවා නම් දුන්නු අටට අට ලැබින්න හේතු වාසනා ටික සැකසෙන. එදාට තමයි ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකන් අර ලෞකිකයේ අර දම්පැන් පූජාර මිනිස්සු හැටියට උපදිනවා ලැබෙනවා. හැබැයි නිවන් මඟ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි අර අටපිරිකර පූජා කරලා කරේ නිවන් දකින්න ඕන ප්‍රාර්ථනාවක් නෙමෙයි හන්දා. මින් කවදා හරි දවසක ඔබ මේ අත්බවේ නැතත් කවදා හරි දවසක් කළා තියෙනවනම් ඔක ලැබෙනවා. අටට අට ලැබෙන්නේ. හැම වෙලාවෙම මම කියවා පාට පහ අටට අට හතට අටක් දීලා හතක් ලැබෙන්නේ නැහැ. අට නම් අටමයි. ඇයි 8 සිහි කරලා දීලා තියෙන්නේ. 8 සිහි කරලා නම් දීලා තියෙන්නේ 8ට 8. ඒතර ඒ 8 ප්‍රථම වෙනවා අන් සියල්ල දෙවෙනි වෙනවා. අර පූජා කරන දම්පැන් පූජා කරපුවා වේවා අර කරපු ඔක්කොම දේවල් දෙවෙනි වෙලා ඒ අෂ්ටපරික්කාර පූජාව ප්‍රථම වෙනවා. අටක් උඩටම එනවා. අන්නේ අට උඩට ආවට පස්සේ ඔහුට අට ලැබෙන්න ගන්නවා. සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුදම් ප්‍රතිපදාගෙන මෙන්න මේ හතර ලැබෙන්න ඕන ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා මොන කොහේ හිටියත් මොන ගමක හිටියත් මොන අස්තක හිටියත් කොහේ හිටියත් ලැබෙනවා හැබැයි ලැබෙන්නේ සුදුස්සාට පමණයි නුසුදුස්සාට ලැබෙන්නේ නැහැ සුදුසු නම් විතරයි ලැබෙන්නේ සුදුසු වෙන්න සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ දැන් ඉන්ටර්විව් එකට යන සුදුසුකම් සපුරලා නැහැ ජොබ් එක හම්බෙන්නේ. නැත්නම් හම්බෙන්නේ නැහැ. වැඩේ තියෙන වෙනේව පගා දීලා ගන්න පුළුවන් මේක පගා දීලා ගන්න බෑ. නේ? දැන් වෙනේව පගා දීලා ගත්තට මේක පගා දීලා ගන්න බෑ. මේක හේතු වාසනා තියෙන්න ඕනේ. ඒක වැඩි. වෙනේව කරාට හරියන්නේ නැහැ. හරි. එතකොට ඔන්න ඕක අපි අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ කියනවා මේකේ මොකද්ද? එහි ආදේශේ කවරේද? අර වගේම ඉතින් කියනවා ඒ අමෝරේ අමෝහය කවරය ප්‍රඥාවක් පජනාකාරයක් අමෝහයක් ධම්මවිජයක් සම්මාදිට්ඨියක් වේද මේ අමෝහය කියන ලෙ. මේ ඔක්කොම කතා කරන්නේ මොකක් ගැනද? ලෞකික සම්මාදිට්ඨිය ගැන. දැන් මේකේ මේට වඩා ටික වෙනස් වෙනවා ලෝකෝත්තරයකට එනකොට ඒකයි මම මේ ටික පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතන කියනවා මොකද්ද? සම්මාදිට්ඨියක් වේද කියලා. දැන් ඒතර මේ සම්මාදිට්ඨිය නිවන් දකින සම්මාදිට්ඨියද? නිවන් දකින සම්මාදිට්ඨිය නෙමෙයි. දැන් ඕගලන්ට මේ මේ ටිකත් එක්ක බලන්න ඕනේ එහෙනම් නිවන් දකින්න එකේදී මොකද්ද මේක වෙනස් වෙන්නේ? නිවන් දකින්න එකත් මේකම කියන්න බෑනේ නේ. ඇයි අරන් කෙනුවානේ. අර පළවෙනි එකේ කිව්වා මොකද්ද? ආශ්‍රව මුල් කරගෙන ගොඩ නැගෙන එක. අනිත් එක පෙන්නවා ආර්ය වූ අනාශ්‍රව මුල් කරගෙන ගොඩ නැගෙන සම්මාදිට්ඨිය. මේකේ තියෙන මේ පාලි කොටස තමයි ඔය තියෙන හදිස්සියෙන් හරි ඕන හරි. මෙන්න මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන තැන පෙන්වනවා. තව ටිකක් එහාට සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්තක් තියෙනවා. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්තක් තියෙනවා. ඔන්න ආයි එනවා සංප්‍රයුක්ත විප්‍රයුක්ත කතාව. ඇයි ඒ? මිච්ඡාදිට්ඨිය ප්‍රහීන නොවෙච්ච අසුතව පෘතජ්ජනයා අර දම්පැන් පූජා කරන්නේ ලෝකයේ දෙයක් බලාපොරොත්තු වෙයි. අන්න ලෝකයේ දෙයක් බලාපොරොත්තුෙන් කරනකොට ඒක ඥාන සංප්‍රයුක්ත වුණත් ඒක මොකද්ද ඥාන සංප්‍රයුක්තව කරන එක. ඥාන විප්‍රයුක්ත කරන එක නෙමෙයි. දැන් ආයි දෙකට බෙදෙනවා. මම අර ඔයගලන්ට මුලින් අතන පෙන්නලා දැන් පෙන්නන්නේ මේ දෙකට බෙදෙන විදිය. ඇයි එක්කෙනෙක් ගම්පැන් පූජා කරන්නේ මොකටද? මේ ලෝකේ භෞතික ලෝකේ මොනවා ලෞකික දෙයක් උදෙසා. අන්න අර අර ඒවා ඒවා පිළිගන්නවනේ. අන්න මොකක් හරි බලාපොරොත්තු සාගත ඒ වැඩ පිළිවෙල කරනවා. තව කෙනෙක්ට එහෙම නෙමෙයි. ඒක දීලා ඔහු නිවන් දකින්න ඕන කරන විදිහට පසුතලයේ හැදෙන්න ඕන විදියට තමයි ඔහු වැඩ කටයුතු කරලා තියෙන්නේ. එතකොට යනවා ඒක ඥානයු. හැබැයි තාම මේ සම්ප්‍රයුක්ත ප්‍රහීනම නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටියටපත් උනේ නැහැ නේ තාම. කලින් නැත්තම් දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි කතෝලික කෙනෙක් ඉන්නවා දුගී ඉන්න යාචකයෙක්ට බත් එකක් අරන් දෙනවා. හරිනේ. දැන් අපිත් බත් එකක් අරන් දෙන්න. දැන් අපි දෙගොල්ලන් අතර වෙනස මොකක්ද ඇහුවොත්? අර මනුස්සයට යහපතක් වෙන්න කියන එකෙන් කන්න බඩ ගින්නට කැමඩිය. ඒක ඕකනේ අපි දැන් අපි මේ මනුස්සයට නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒතකොට අර මනුස්සයා නිවන් ප්‍රාර්ථනා කරනවා. ඈ? ඒත් නෑ. හැබැයි සමහරවිට ඒ මනුස්සයා නිවන් සැප ලැබේවා කියලා කියනවා. ඈ? ඒක තමයි. ඉතින් එහෙම දෙනවා මිනිස්සු. ඒතකොට දෙන්න දෙන්නේ මොකෙන්ද අර? අර අලෝභ හිතෙන්. ඒ අලෝභ හිතක් අන්න අතර පෙන්වුවේ ඒකනේ ලෞකික සම්මාදිට්ඨියේ දුන් දේ විපාක ඇත. අර පටන් ගත්ත මේ දුන් දේ විපාක ඇත කියලා. ඒක දැන් එහෙම දුන්නාම යම්කිසි දෙයක් ලැබෙනවා කියලා අහලා තිනවා. අහලා තින ඉන්න ඒ කටයුතු කරනවා. දැන් අපිට ස්කෝලින් තොයිට උගන්වලා තිනවා නේද? මෙහෙම දෙන්න. එතකොට තමයි ලැබෙන්නේ කියලා කියනවා. එතකොට අපිත් ඒ වගේ කටයුතු කරනවා. හැබැයි අපි තාම අර නිවන් දකින්න ඕන කියන එක නෑ. හැබැයි මෙන්න මෙතනදී අර දම්පැන් පූජා කරන අතරේ මේ ඥාන විප්‍රයුක්තව කරන වෙලාවලුත් තියෙනවා. මොකද්ද? අර ඔක්කොම අභිමවා ගිහිල්ලා මට මේ දුන්නු දානෙත් උපකාරයක් වෙලා මේ කරන සීල පූජා පූජා ඒ කටයුතු ටික කළා මේක මට නිවන් දැකීම උදෙසාම හේතු වාසනා වේවා. වෙන ලෞකික ප්‍රාර්ථනා මොකක්වත් නැතුව. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඥාන විප්‍රයුක්ත හිත ක්‍රියාත්මක වෙන්න ඕන පසුතලයේ හැදෙනවා. ඒ ඥාන සංප්‍රයුක්ත හිතෙන් තමයි මේ ලෝකේ සුගතිගාමී තැන්වල ඔහේ උප්පත්ති ලැබ ලැබ යන්නේ. පැහැදිලිද ඒක? ඥාන විප්‍රයුක්ත හිත සුගතිගාමී තැනකට එන්න උප්පත්තියත් හැදිලා ඊට අමතරව තව අර ප්‍රතිලාභයක් ලැබෙනවා නිවන් දකින්න ඕන තැනට එන්න. ඒක තමයි දැන් මේ වැඩේ තියෙන මාත්‍රේ මෙහෙමයි. දැන් ඒක ඒක කවුරු හරි කියලා දෙන්න ඕන. කියලා දෙන්නේ නැතුව ඒක Tamanට තනියෙන් හිතෙන්නේ නැහැ. ඒක කියලා දුන්නාම තමයි තේරෙන්න ගන්න. මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා. නැත්නම් දැන් අපි හිතන්නකෝ දැන් අපි අටපිරිකර ඕන තරම් ගිහිල්ලා පූජා කරනවා. අපිට දිහි කොහොම අටපිරිකර පූජාවට හිතිලා තියනවාද? ඈනේ ඔය අත ගැහුවා දුන්නා. නේද? අනිත් එක තමයි මම මේ කියන්න මිටියා. ඔයගොල්ලෝ මේ මල් පහන් පූජා කරනවා, පිරිකර පූජා කරනකොට කොයි වෙලාවකවත් මේ උඩින් අත ගහලා මෙහෙම පූජා කරන්න එපා. ඒක නිකන් පල්ලෙහාට දැමීමක් කරන්න. යටින් අත ගහලා දොහොත් මුදුනින් කියන්නේ මේ උස්සලා ගන්න ඕනේ. යටින් අත ගහලා පූජා කරන්නේ. මෙහෙම අත ගහලා පූජා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ මොකක් හරි වෙන ප්‍රතික්ෂේප කරනවා මෙහෙම එහෙම නෙමෙයි. යටි. දොහොත් මුදුනින් දෙන්න කියලානේ කියන්නේ. දොහොත් මුදුනින් කොහොමද මෙහෙම දෙන්නේ කියලා මට කියන්නේ. අර වවුල් අල්ලනවා වගේ දොහොත් මුදුනින් අල්ලන්නේ මෙහෙම. එහෙම අල්ලන්න බෑ. යටි. දොහොත් මුදුනින් කියන්නේ යටින් දෙන්න ඕනේ මේ. අල්ලන්න. මොකක් කර අත ගැහුවා ඒක අර බලන්න ස්වාමීන් වහන්සේලාට දාන දෙනවා මෙහෙම කියන අත මෙහෙම පල්ලයට තියන්න එපා ප්‍රතික්ෂේප කර ඒක කරන්න එපා අරක යටින් අත ගහලා තියන්න බුදු පියාණන් වහන්සේ පූජා කරනකොට අරක තියෙන මල් එක උනත් එහෙම තියන්න පැන් එක උනත් එහෙම තියන්න හැම එකම එතකොට ඒක මේ සමහර ඒවා අපි හිතන්නේ නැතුණා චූටි දේවල්. හැබැයි චූටි දේවල් වුණාට ඒවා අපිට ලැබෙන ප්‍රතිලාභය ගොඩක් වැඩි. මොකද අපි ඒක කරනකොට තමයි අපිට චිත්ත ප්‍රසාදේ තව තව පහළ වෙන්නේ. ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ගන්න. අන ඥානේ පාවිච්චි කරන්නේ නෑ මම දෝත් මුදුනින් දෙන්නේ කියන්නේ. නේ නිකන් ඔහේ අත ගහන්නම් වාලේ අත ගහන්න එපා. මේ අමතර ඒවා පවා මේක ඇතුළේදී කියන්නේ. ඉතින් මේකේ සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ති තියෙනවා. අර වගේම කියනවා ඉතින් ඥාන විප්‍රයුක්ති සංකාර අර විදිහටම විස්තර කරනවා මේ අලෝභයයි ආදේශය විස්තර කරගෙන යනවා අර වගේ. ඊළඟට මෙන්න මේක වෙනවා තව එකක් අර වගේම දැන් මේ මේ මේ වැඩි තියෙන ලෞකික කුසල මූල දැන් අතන අර සෝමනස්ස සහගත නේද කිව්වේ. අර හැම එකේම තිබ්බ නේද සෝමනස්ස සහගතක ඥාන සම්ප්‍රයුක්තයි ඥාන විප්‍රයුක්තයි උපේක්ඛයක ඥාන සම්ප්‍රයුක්තයි ඥාන මේ මේ sorry විප්‍රයුක්තයි කියලා දෙකක්. ඒ හින්දා මේවත් ඒ වගේම දෙක දෙක එනවා. දැන් පටිගකේ එන්නේ නැහැ මේක හොඳේ කවදාවත්. ඇයි පටිගකේ එන්නේ නැත්තේ? සම්ප්‍රයුක්තයි විප්‍රයුක්තයි කියලා දෙකක් තිබුණේ නැහැ. එකයි තිබ්බේ. සම්ප්‍රයුක්ත විතරමයි. ඒතර දේශසාගතව යම පූජා කරන්න බෑ කවදාවත්. එහෙම ක්‍රමයක් නැහැ. පූජා දේශසාගතව කරනවා කියන්නේ පූජා කරන්නෙම නැහැ. මොකද මෙහෙම අර සමේ මොකද අර විප්‍රයුක්ත හිතක හිතකට ඥාන සම්ප්‍රයුක්තව යන්න බෑ විදිහට කරලා. අර පටිගෙකේ. ඒතර උපේක්ඛා සාගත ඥාන සම්ප්‍රයුක්ත. ඉස්සලා කතා කරේ සෝමනස්ස සාගත. දැන් මොකද්ද? දැන් උපේක්ඛා සහගත වෙනවා. මෙන්න මෙතන විශේෂ දෙයක් වෙනවා. හේතුව මොකද? මේ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ඛායකුත් තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත උපේක්ඛායකුත් තියෙනවා. මේ ටිකක් මේ කැලේ නම් පොඩ්ඩක් ගැඹුරුයි. නමුත් ඒක එන්න ඕන තැනදී තව විස්තර කරලා දෙන්නම්. මෙන්න මේ කරන හේතුවේ වාසනාවල හැටියට ඔසෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්තයි උපේක්ඛා සාගත ඥාන සම්ප්‍රයුක්තයි කියන දෙක. අන්න ඒ අනුව ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට ඊළඟට මෙන්න මේ දැහන් හතර වඩා ගන්න හේතු වාසනා ටික ලැබෙනවා. අන්නේ දැහන් හතර වඩා ගන්න හේතු වාසනා ලැබෙනකොට ප්‍රථම ධානයේ, ද්විතීක ධානයේ, තුතීක ධානයේ සෝමනස්සය ලැබෙන්න ගන්නවා. ඇයි ඒ? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තව කරලා තියෙන හන්දා. ඒ වගේම චතුත්ථ ධානයට යන්න උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත කරලා තියෙන හින්දා උපේක්ඛා සහගත චතුත්ථ ධානයට යන්න ලැබෙනවා. දැන් කොයි හරි අඩුවක් තියෙනවා නම් මොකද අඩුව ඇත්තේ? අර උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්තව කරපු එකක එක්ක අඩුවක් ඇති එක්ක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්තව කරපු එකක අඩුවක් තියෙන්න ඕනේ. හැබැයි දහම තේරුම් ගත්තට පස්සෙත් ඔහු ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්තව හරි සෝමස සෝමනස උපේක්ඛා සාගත ඥාන සංප්‍රයුක්තව හරි වැඩපිළිවෙල කරනකොට දික්ටි විප්‍රයුක්ත හිතක් මුල් කරගෙන අන්න ඔහුට තව මොකද වෙන්නේ? අර ටික වඩා ධ්‍යාන ටික වඩා ගන්නත් පසුතලයේ සැකසෙන්න ගන්නවා. ඔය මලට අන්න අර ඒක තව තව සම්පූර්ණ වෙන්න ගන්නවා. ඒ වගේම තින්නේ ඥාන උපේක්ෂා සහ ඥාන විප්‍රයුක්ත එකයි අර ඉසලකේ පෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත එක. ඉතින් මෙන්න මේක මේක එක මේක දිගින් දිගට බල්ලහැට විස්තර කරාම තමයි තේරෙන්නේ කතමේ ධම්මා කුසලත්ත කියලා යස්මින් කියලා මොකද ප්‍රථම අධ්‍යානං උපසම්පජා විහෙරති. මේ කතා කරන්නේ මේ මෙතන කතා කරන්නේ මොකද්ද? ලෝකෝත්තර දැහන් ගැන නෙමෙයි. ඇයි ඒ? ලෞකික දැහැන් වඩා ගන්නත් අවස්ථාව ලැබෙනවා. මේ කතා කරන්නේ තාම ලෞකික සම්මාදිට්ඨිය ගැන. ඇයි? ලෞකික සම්මාදිට්ඨිය පටන් ගත්තා නම් ලෞකික සම්මා සමාධියට යන්නත් ඕනේ. එහෙනම් ලෞකික සම්මා සමාධියට වැඩෙන කෙනාට ඒ දැහන් හතර වැඩෙනවා. හැබැයි ඒ වැඩෙන්නේ ලෞකික දැහැන්. මේ දෙකේ වෙනස පෙන්නනෝ ඊළඟට. ඇයි මේ මේ කොයි තැනකවත් තාම දහම තේරුම් ගත්ත තැන නෑ. අර පින් දහම් ටිකක් කරපු එකේ ප්‍රතිඵල හැටියට අපිට ගෙයක් දොරක් ලැබුණා කෑම් බීම ටිකක් ලැබුණා. මේ ඊට වඩා ලැබීම පෙන්වන්නේ තව. ඊට වඩා තව ටිකක් එහාට ගිහලා මොකද ලැබෙන්නේ? දැහැන් ටික වඩා ගන්නත් ලැබිලා තියෙනවා. හැබැයි ලෞකිකයි. ඇයි ඒ ලෞකික උනේ? ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගෙත් මේ. ඔන්න ඔය ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ මතකද? සීල සමාධි ප්‍රඥා. මතකද මම පෙන්නවා ලෝකෝත්තරකට එනකොට ප්‍රඥා සීල සමාධි වෙනවා කියලා පෙන්වන්නේ ඔන්න. ඔන්න දෙක මාරු වෙන තැන. මතකද එදා දෙපැත්ත chart එක දාලා පෙන්නුවා. එතකොට ලෞකික සම්මා දිට්ඨියනුත් සම්මා සමාධියකට එනවා. ඔය ආලාර කාලා උද්දකරාම පුත්‍ර ඔක්කොම වැඩිවේ මොනවද? ලෞකික ඒව තමයි. ලෞකික ඒව තමයි වැඩිවේ. හැබැයි බුදු කෙනෙක් උත්තමයෙක් මේ ලෝකේ පහළ වුණාට පස්සේ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය එළියට එන්නේ. එතකන් නැහැ. එතකන් ලෝකෝත්තර දැහැන් කියලා දෙයක් දන්නේත් නැහැ. ඉතින් වැඩේ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ ඉපදිලා බුද්ධත්වයට ලැබලා පිරිනම් පාලා සමහර කට්ටිය තාම දන්නේ. එහෙමත් තියෙනවානේ. නේ. උදාහරණයක් හැටියට අපි දැනගෙන හිටියෙත් නෑ නේ. නේ. වැඩි ඈත යන්න ඕනේ මම අහන්නේ. අපි දැනගෙන හිටියෙත් නෑ. ඒක හැබැයි බුදුහාමුදුරු බුදු වුණා. ධර්මයක් කිව්වා. ධම්මචක්කෙත් ඇහුවා අපි. මුළු ඔක්කොමත් කරා. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පාඩම් කරා. ඒකත් දන්නවා. දැහන් හතරක් දන්නවා. හැබැයි අපි හිතන් හිටියේ ඒක තමයි නිවන නිවන් මඟ කියලා. හැබැයි ලෝකෝත්තර අරහත්ාංගික මාර්ගයට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒක දැනගෙන ඉඳලා නැහැ කියලා. ඇමද? ඔව්. නමුත් ඉතින් අර වගේ අර වගේ හොඳ වැඩපිළිවෙලක් නේ. ඒ හින්දා ඉතින් කරගෙන යනවා ඉතින්. නරක වැඩ පිළිලකුත් නෙමෙයිනේ. නේද? හොඳ වැඩ පිළිලා ඉතින් අපිට හිතෙනවා ඒ ටික ඒ ටික ප්‍රමාණවත් කියලා. නේද? දැන් අපි ඕක ඕක කියන්නේ කොහොමද අනිත් පැත්තේ? අපි කියන්නේ අපි ඉතින් කාටවත් කරදරයක් කරන්නේ නැහැ නේ. අපි අපේ පාඩුවේ ඉන්නවා. අපිට ඉතින් මං ආ පන්සලට යන්න කියලා එහෙම ලොකු විශේෂයක්වත් ඕනේ නැහැ. ওই පන්සලට යන්නේ ඔක්කොම කරදර කරන්නේ. මං ඉතින් එහෙම පාඩුවේ ඉන්නන්ද ඔය එක එක දිට්ටි හදාගත්තේ උන් තමයි පන්සලට යන්නේ. මට එහෙම යන්න ඕනෙත් නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. මං කාටවත් කරදර කරන්නේ නැහැ. මම හම්බ කරගත්තා. මං අසාධාරණයෙන් හම්බ කරලත් නැහැ. එයා හිතන්නේ ආ මෙච්චර තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔය පව් කරන්නේ නැහැ. ඔහොම හිතෙනවා. එදි මේක දන්නේ නැහැ අනිත් එක. ඔව් අපේ ඒක තමයි දේ. ඒක තමයි මම කිව්වේ මේක ඉගෙනගෙන කරන්න බෑ කියලා මම කිව්වෙන් පටන් ගන්න දවසට. ඉගෙනගෙන ඕක තමයි කරන්නේ. ඔදාම වැහෙනවා අර වෙන ලෝකයේ තියෙන ටිකක් අරගෙන ඊට අදාළ විදිහට යනවා. ඉගෙනගෙන කරන්නේ ඕක තමයි. මේක ඉගෙනගෙන කරන්න යන්නේ නෙමෙයි. මේක අවබෝධයෙන් කරන එක. නේ අවබෝධයෙන් අර ඒක අපි ගලපලා ගන්නවා හැමදාම ආ මොකද්ද මේ වෙන්නේ කියලා හරියට තේරුම් ගන්න. න්‍යාය ධර්මය අරගෙන දැන් ඕනම තැනකට ගලප. දැන් අර අපි සින්දුවට ගැලපුවේ න්‍යාය ධර්ම. එච්චරනේ. ඔය සින්දුව අහනකොට පොඩ්ඩක් අහන්න බලන්න මොකක්ද අහගෙන ඉන්නේ කියලා විවෘතව අහගෙන ඉන්න. අර සින්දුවට බැහැගෙන අහන්න එපා. බැහැගෙන ඇහුවොත් තේරෙන්නේ නැහැ. ඒතර ඌත් එක්ක අඬනෝනේ අපි. ඔව්. සමානව සින්දු කියනවනේ අඬන්නේ ඒකනේ. ඒක ඌත් එක්ක අපිත් අඬනවා. ඒක කොහොමවත් තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. පොඩ විවෘත මනසින් ආන්න එතකොට මේක කියන්නේ මොකද්ද කියලා? ඕගලන්ටම මේ තේරෙයි. මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලෞකික වඩන මොනවද? අන්න පඩ විකසින වඩනවා. තේජෝ කසින වඩනවා. ආපෝ කසින වඩනවා. වායෝ කසින වඩනවා. නේද? ඒක තාම මේ වඩන්නේ මොනවද? ලෞකික ලෝකෝත්තරද? ආ දැන් කොහොමද පඩ විකසින වඩන්නේ? වඩලා තියනවද? නැද්ද? කවුරුවක්වත් නැද්ද වඩලා? නෑ නෑ පටවි පටවි කසිනේ අහන්නේ. අර දැකලා නැද්ද අර මැටි බෝලයක් වගේ එකක් ඉස්සරහින් තියාගෙන ආන්න අපි ඉස්සරහා තියෙන ඒක තියාගෙන පටවි පටවි කියලා පටවි කසිනේ වඩනවා. මේ පටවි මුලින් ගන්න මැටි ගොඩක් හරි මොකක් හරි ගන්නවනේ පටවි. ඊළඟට ගන්නව මොකද්ද? ආපෝ කසිනේ. ඒකට මොකද්ද ගන්න? වතුර බේසම. ඒතර බෙසමක් ගන්න. ඊළඟට ගන්නවා තේජෝ කසිනිය. ඒකට ගන්නේ මොකද්ද? පහන් දැල්ල. අපේ දැන් ඉස්සරහෙන් තියාගන්න පුළුවන්, මැටි ගුලියක් තියාගන්න පුළුවන්, වතුර බෙසමක් තියාගන්නත් පුළුවන්. පහන් දැල්ලක් තියාගන්නත් පුළුවන්. ආපෝ තේජෝ පඨවි. තව එකක් තියෙන ඉතුරු වෙලා. මොකද්ද? වායය. කොහොමද අපි ඉස්සරහින් වායු වායු ධාරාවක් තියාගන්නේ? අපි ඉස්සරහා වායු ධාරාවක් තියාගන්නේ කොහොමද? තියාගන්න ක්‍රමයක් නැහැ. වායු ධාරාව තියාගන්න ක්‍රමයක් නැහැ. නැතිනම් මොකද කරේ? වායු ධාරාව වදින තැන විතරක් දැනගත්තා තිබ්බතිත හිත එතනට. ආනාපාන සතිය කියලා. දැන් අපි වඩනෝ වඩනෝ වඩනෝ ඉතින් මොකක් වෙන්නෙත් නැහැ. ඇයි මේ? ලෞකික ආර. අන්න තථාගතයන් වහන්සේ අම්බලට රාහුල සූත්‍රය කියනවා රාහුල කුමාරයාට රාහුලේනි පටවිය සමකොට බවුන් වඩන්න. ඔන්න පටවිය සමකොට බවුන් වඩන විදිය කියනවා. පටවිය වඩන්න කිව්වේ නෑ. වායෝ සමකොට බවුන් වඩන්න. ආපෝ සමකොට බවුන් වඩන්න. කෙසේද පටවිය සමකොට බවුන් වඩන්නේ? රාහුලේනි මේ පෘථුවිය දිහා බලන්න. පෘථුවියට මිනිස්සු ඇවිල්ලා ගරහනවා, කපනවා, කොටනවා, හාරනවා, මල මුත්‍ර ගෙනත් දානවා, ජරාව ගෙනත් දානවා. හැබැයි පෘථුවිය කම්පා වෙන්නේ නැහැ කියනවා. අන්නේ වගේ ඔබගේ මේ පිරිසිදු හිතට රාගය, දේශය, මෝහය පිටින් එනකොට එය බාර නොගෙන පෘථුවිය කම්පා නොවුනාසේ පටවිය සමකොට බවුන් වඩන. ඔන්න බවුන් වඩන විදිහ කිව්වා බුදුහාම. පටවි වඩන්න කිව්වේ නෑ. ඊළඟට ආනවා රාහුලේනි කෙසේද ආපෝ සමකොට බවුන් වඩන්නේ? මේ ගංගාව දිහා බලන්න. මේ ගංගාවට මිනිස්සු ඇවිල්ලා කැලි කසල ගෙනත් දානවා. ජරාව ගෙනත් දානවා. මල මුත්‍ර ගෙනත් දානවා. ගංගාව මේ එකක්වත් බාර නොගෙන පා කරලා හැරලා වතුර මනාලේස පිරිසිදු කරන්නාසේ ඔබගේ හිතටත් රාගය අර ගඟට දැම්මා වගේ රාගය දේශය ඒ ගඟ ජලය පිරිසිදුව තිබ්බා ඒ පිරිසිදු ජලයට තමයි මිනිස්සු ගෙනල්ලා මේක දැම්මේ ඔබගේ පිරිසිදු මනසට අර රාග දේශ මොහ ඇවිල්ලා ඔබගේ මනස කිලුටු කරන්න බලයි අර ගංගාව පාකර හැරියාසේ ඔබත් ආපෝ සමකොට බවුන් වඩා අපි මොකද කරේ? වතුර බේසමක් ඉස්සරහා තියාගෙන කල්පනා කරලා බලන්න බුද්ධ දර්ශනය කොහෙද තියෙන්නේ කියලා. බුදුදහම කොහෙද අපි කොහෙද කියලා බලන්න. නේද? අන්න කිව්ව බුදුහාම හැම වෙලාවෙම මොකද්ද මේ ප්‍රහීන කරන්න කියන්නේ? රාග දේශ මොහ. අරක උපමා කරා. ඒ උපමාව තේරිච්ච නැති ගමන් අපි මොකද කරන්නේ? මැටි ගුලියක් ගත්තා. මං කියවන එකනේ උපමාවෙන් කිව්වහම තේරෙන්නේ නැත්තම් මේ තේ බුදුන් දෙක තමයි. ආ වෙන කතාවක් නැහැ. අර මතකනේ පොඩි සූත්‍රය කිව්වා. නේද? අර මස් කට්ටේ කතාව කියලා මං කිව්වේ. උද්දේශය කියනවා, නිද්දේශය කියනවා, පටිනිද්දේශීම කියනවා. එකක්වත් තේරෙන්නේ නැත්තම් මේ තේ බුදුන් දෙක තමයි. ඒ උපමාවෙන් කොහොමද තේරෙන්නේ? දැන් ගන්න දැන් පේනවනේ. පටවිය සමකොට බවුනට යනකොට පටවිය තියාගෙන වාද. ඉතින් වායෝ සමකොටක් කියනවා වගේ. මොකක්ද? හැම තැනින්ම වාතය හමනවා. එතන මේ මේ මේ කුණු එකතු වෙනකොට අර වාතය හැමලා කුණු ටික ඔක්කොම අයින් කරලා දාලා ජීවත් වෙන බුණා පිරිසිදුලා මහාම සැහැල්ලුවෙන් ඉන්නවා කියන්නේ. අන්න ඒ කියලා ඔබගේ හිතටත් ඔයගේ හැම වෙලාවෙම කියන්නේ මොකද? රාග දේශ මොහ වෙනවා. ඒවා අයින් කරලා සැහැල්ලුවෙන් ඉන්න. ආපෝසම ඔයගේ විස්තර කරනවා. ඉතින් මෙන්න මෙතන මේක එන්නේ ඇයි මේ පෙන්නන්නේ? ඔන්න ඔහම ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ මුල් කරගත්ත පට විකසන ටික වඩන්න යනවා මිනිස්සු. වැඩෙනවා. හැබැයි වැඩෙන්නේ ලෞකික එකක්. ලෝකෝත්තර එකක් එහෙමයි. අනේ මේ ඒකට කියනවා මේක ඉතින් අනිත් ඔක්කොම ටික විස්තර කරනවා. මම ඔය ඕගලන්ට මේ ටිකක් දැනගන්න එක පැත්තක් විතරක් ඔය විස්තර කරේ. පටවිගතනේ විස්තර කරනවා මෙතනදී අර වගේම කුසල. හැබැයි මේකත් ඉතින් අර කුසල මූලයක් මුල් කරගත්ත ප්‍රසාද හිත පහළ වෙන එකක්. හොඳේ. නැතු මේ මේ දැන් මේ මේක මේ කසිනේ වඩනකොට ප්‍රසාද හිතක් හොඳට පහළ වෙන්නේ නැත්තම් මිනිස්සු මේක කරයිද? ඈ පොඩි සැහැල්ලුවක් ඇවිල්ලා පස්සද්ධියක් නැගිලා හිතට එනවා පොඩි ඕ නැත්තම් ඉතින් මේක කරන්නේ නැහැ. නැත්තම් මේක කරන්නේ නැහැ. මේක මේක කරන්න කියලා එහෙනම් ටැග් ගහනවා නම් එහෙම අතහැරලා දානවා. මේකේ සුවයක් එනවා නැත්තේ නෑ. හැබැයි රැවටෙන්නේ හිතනවා නිවන මේක තමයි කියලා. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදයටයි තියෙනවා මෙන්න මේ ටික. මොනවද? පුණ්‍යාභි සංකාර, ආනෙන්ජාභි සංකාර ওই දෙකම ලෞකික අරියටම අගයි. ඇයි මේකේ අපුණ්‍යාභි නැත්තේ? ඒකයි තියර ඔක්කොම කලින් කියපු ඒවට. ඒක අකුසල මූලනේ. එහෙනම් මේ පුණ්‍යාභි සංකාර පටන් ගන්නෙත් අපුඤ්ඤාභි සංකාර පටන් ගන්නෙත් ආනෙන්ජාභි සංකාර පටන් ගන්නෙත් ලෝකේ පැවැත්ම උදෙසා. එතකොට අපුඤ්ඤාභි සංකාර වලින් සතර පායට යනවා. පුඤ්ඤාභි සංකාර වලින් මනුස්ස, දේව, රූපාවචර භක්මතල යනවා. ආනෙන්ජාභි සංකාර වලින් අරූපාවචර යනවා. එතකොට කොහේ හරි 31 තලේ කොහේ? එහෙනම් පුඤ්ඤාභිත් පහින වෙන්න ඕනේ. අපුඤ්ඤාභිත් පහින වෙන්න ඕනේ. ආනින්ජාබිත් පහින වෙන්න ඕනේ. ඒතර මේ මේ අපුඤ්ඤාබි ටික පහිනයි කාටද? සෝතා සෝතාපන්නාර ශ්‍රාවකයට. අපුඤ්ඤාබි ටික. සතර පාගතන් ඉවරයිනේ. ඒතර ඔහුට ඉතුරු වෙන්නේ මොනවද? පුඤ්ඤාබි අපුඤ්ඤ. එතද මේ පුඤ්ඤාබි ටික පහින කරන්න ඕන එකක් තියෙනවා. ඇත්ත. හැබැයි මේ පුඤ්ඤාබි පහින කරන්න නම් කරන්න යන අතරේ ඔක්කොටම ඉස්සල්ලා නිවන් දකින්න දැන් පුණ්‍යාභි ආනෙන්ජාභි දෙකම ඉවර වෙන්නේ අරියත් වෙනකොට. අපි හිතමු දැන් ඒ වෙන්න කලින් මේක දහම යන්තම් මේ තේරිච්ච ගමන් දම්පෙන් පූජා කරන ඒවා ඔක්කොම නතර කරනවා. ආ පුණ්‍යාභි සංකාරත් අයින් කරන්න කියලා තියෙන්නේ. නතර කොහොම මොකක් වෙයිද? ඈ? ආ මම පොඩි උදාහරණයක් කියන්නේ නැද්ද? අපිට මෙතන ඉඳන් අපිට යන්න ඕනේ කොළඹට. මෙතන ඉඳන් කොළඹට යන්න ඕනේ. හරිද? වාහනේ උපරිම පෙට්‍රල් තියනවා කියලා. කොහෙට යන්නද? ඇයි? කොළඹ තමයි අපේ එන්ඩ් එක. අපේ එන්ඩ් එක කොළඹ. අපි හිතනවා අපිට පෙට්‍රල් තියෙනවා. අපි නුවරින් පිටත් වෙනවා. සමහරලාට මග මිනිස්සු කියනවා පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙන පෙට්‍රල් ටිකක් ගහගන්න කියලා. අපිට ගාන්න. අපි හිතන්නේ මොකක්ද? ඔය තියෙනවනේ. නේ මං බැලුවේ නෑ තියනෝද කියලා. හැබැයි තියෙනවා කියලා හිතන්නේ. මෙහෙම ගිහිල්ලා අපි හිතමු නිකන් ඔය අඹේ පුස හරියට යනකොට හිටියා. වාහනේ. හිටියේ ෂෙඩ් එකක් මායි මොකක් හතර මායි මොකක් ෂෙඩ් එකක් නැති තැනක හිටියේ. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පස්සෙනුත් එනවා කොළඹට යන කට්ටිය. ඒ මිනිස්සු අර මග ෂෙඩ් වලින් පෙට්‍රල් ගහගෙන එන්නේ. දැන් ඒ මිනිස්සු මොකද කරන්නේ? යසාපූර්වට යමු. ඒ හින්දා අපි අරිහත් වෙනකන් ගෙනාපු පුණ්‍ය පුණ්‍ය පැත්ත මදි වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මග පෙට්‍රල් ෂෙඩ් වලින් ඔ ගහ ගන්න ඕනේ. නැත්නම් මේක ෆුල් ටැංක් තියනවා කියලා හිතන්න එපා. ඇයි? පුණ්‍ය විපාක ඵල දීලා ඉවර කරනවා. එතකොට මොකද වෙන්නේ? ඉතුරු ටික යන්න ඕනේ තව. තෙල් තියෙන්න ඕනේ යන්න. එහෙනම් දම්පැන් පූජා කළ යුතුයි. සුමනාවනි දන් දිය යුතුයි, පින් කළ යුතුයි, ධනත් පිනත් ගිහියටත් පැවිද්දට නිවනට උපකාරී වේ. බැරි වෙලාවක ධන අයින් කරන ඔක්කොටම කලින්. නිකන් දකින්න. අර මොකද්ද මේ සයුරෙන් එතර වෙන්න ඔරුව දුන්නාම ඔරුව ගිල්ලුවා වගේ. හැබැයි දැන් දන්නව මොකද්ද? දානයක් දෙන්නම් දෙන්න ඕනි මොකටද? ආ මට නිවන් දකින්න. ඒ පින ලැබෙයි එතකොට. එතකොට බය නැතුව පොඩ්ඩක් අර ෂෙඩ් එකක් නැවතුනම පෙට්‍රල් ටිකක් ගහගත්ත බය නැතුව යන්න. අතරමඟ රස්තියාදු යන්නේ නැහැ. නැත්තම් ටටා බයි කියලාගෙන අපි පහු කරගෙන යනවා අනිත් ඒවා. අය අපිට අපිට පස්සේ එනවනේ තව වාහන ආවනේ නිවන් දකින්න කොළඹට යන්න නේ. මේ මිනිස්සු යනවා ටටා ගියාගෙන. අපි සියෝ ඉතින් අර උන් ටික බයින මං කිව්වනේ ඔය පෙට්‍රල් ගාගෙන යන් කියලා. කිව්වට වැඩ නැහැ ෂෙඩ් එක නැහැ. දැන් ඉතින් මොකද වෙන්නේ? පයින් ගිහිල්ලා ඇවිදගෙන බූලි හොයාගෙන ඇවිල්ලා ඉතින් සෑහෙන්න පොඩි කට්ටක් කන්න වෙනවා එතකොට. <laughs> ඒක තමයි ඉතින්. ඒ හින්දා ටිකක් අන්න එහෙනම් මේ දැන් මේ දෙක පහින වෙන්න ඕනේ තමයි. හැබැයි පුණ්‍යාභි සංඛාරය ආනෙන්ජාභි සංඛා පහිනස්ස තියෙන අරියතුන් වහන්සේ. නැත්නම් වැඩේ පටන් ගත්ත ගමන් මේක ඉවර කරොත් එහෙම. එහෙනම් ඒකත් අර මම කියන්නේ වරද්ද ගන්න එපා කියන එකයි මේ කියන්නේ. සමහර කට්ටිය කියනවා මොකද නිවන් ඕව දන් දීලා හරියන්නේ නැහැ. මෙන්න මේ මේක කරන්න ඕනේ දැන්. එහෙම බෑ. මොකද එක එක්කෙනා ගේන සමහර කට්ටිය කෙලින්ම නුවරින් පිටත් වෙනකොටම කොළඹට යන්නම පෙට්‍රල් තියනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳයි. නේ? සාරිපුත්ත හාමුදුරන්ට වගේ. සීවලි මහරහතන් වහන්සේට වගේ වුණොත් හොඳයි. නොවුණොත් අපිට අතරමඟ හිටිනවනේ. ඒවත් වග බලා ගන්න එකයි මේ කියන්නේ. එහින් නෑ දැන් මේ මං කියේගෙන මට අර ටික ප්‍රහීනන අර මං කියන්නේ අපුඤ්ඤාභි සංකාර ටික ප්‍රහීන නම් සෝවාන්. නෑ යන්න පුළුවන්. ඔහු සදාටම අර අපුඤ්ඤාභි සංකාර ටික ප්‍රහීන නැත්තම් සෝවාන් නැත්තම් සෝවාන් නැත්තම් ඉතින් මෙහෙම උණයි කියලා හරියන්නේ නැහැ. එතකොට කොහොමද යන්න පුළුවන්? අන්න හරියි. එතකොට මෙන්න මේ ටිකට කියනවා මොකද ලෞකික ආර්ය අෂ්ටාංගික. ඔව්. ඕන වෙන්නේ. ඔව්. ද මේ අත්භවයේ ඕක විස්තර කරන මහත්තය ඊළඟට ඉන්නවා ඒක බීජ කියලා කට්ටියක් ඉන්නවා. ඊළඟට ඉන්නවා කෝලංකෝල. ඊළඟට ඉන්නවා සත්තුක්කප වර්ණ. එතකොට දැන් අපි දන්නේ නැහැනේ අපි ඒක බීජද කියන්නේ. ඒක බීජ නම් විතරයි මේ අත්භවයේ අරිහත් වෙන්නේ. නැත්තම් කෝලංකෝල කෝලංකෝල අඩුම ගානේ බ්‍රහ්මතලයක ගිහිලා තමයි ඊටු ටික ඉවර කරන්නේ. සත්තුප්ප පරමණං මනුස්ස ලෝකෙට ආයෙන්නත් පුළුවන්. එහෙම කියන්නත් බෑනේ අපිට. ඉතින් අපි එහෙම දානයක් දුන්නයි කියලා වරදින්නේ නෑනේ මහත්තයා. අන්න ඒකයි. දානයක් දුන්නා එහෙම කරයි කියලා වරදින්නේ නෑ. හානි වෙනේව නෙමෙයිනේ ඒවා. අන්න හරි. එතකොට අපි දානෙ දෙන්නේ මේ මේ තව ලෝකවල කරගහන්න නෙමෙයි. ඒකට නෙමෙයි. අපිට දැන් මොනවා හරි කෑමක් බීමක් බලාපොරොත්තු වෙනුත් නෙමෙයි. දැන් මේ මේ විදිහට තමයි ලෞකික සම්මාදිට්ඨිය නෑ දුන් දේ විපාක ඇත කියලා. දෙයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් ආර්ය ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. මොකද මස්? ඔව්. දැන් ඉතින් විශාකාසිරි දේවිය කොච්චර දන් දුන්නා සෝතාපන්න වෙලා. ඉතින් එහෙනම් විශාකාසිරි දේවිය සෝතාපන්න වෙලා කියනවනේ. ආ මං සෝතාපන්නයි දන් දෙන්න ඕනේ ආයේ මම මොනවද දන් දෙන්නේ සෝවාන් අනේ පිටු සිටිනවා සෝවාන් දන් දුන්නා නේද නේ අපි වෙලා තියෙන සමහරලාට සෝවාන් වෙන කලින්ම දන් දෙන එක අතාරිනවා ඒකත් බාධාවක් නිවනට කියලා ඒ වැරදි ඒ වැරදි තැනින් අල්ලගෙන මේ කොහෙන් හරි බාගෙට අහගත්ත කෑල්ලකින් පොඩ්ඩක් කල්පනා කරන්න එහෙනම් කොහොමද විසාකා සිටුවේ දුන්නේ අර විශාකා සිටුදේ ඒ දුන්නු දානේ ආනිසංසයේ භුක්ති විඳින්නේ කොහෙ ගිහිල්ලාද? බ්‍රහ්මතලයේ ගිහිල්ලා. නේ? බ්‍රහ්මතලත් මේ වගේම තමයි. ඇයි? අර වගේම තියෙනවා 20ක්. 20 වෙනස්. අපි වගේම 20 වෙනස්. 20 එකම වෙන්නේ නැහැ. මොකද්ද? ආ නෑ නෑ ප්‍රථම අධ්‍යයනයක් වඩලා ගියොත් ආයෙ එන්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්න කෙනෙක් නම් හොඳයි. නැති කෙනෙක් සතර පායටත් යන්න පුළුවන්. ආ නෑ නෑ නෑ එහෙම එන්නේ නෑ. එයා සෝතාපන්න බලකේ යා නොපිරියන ප්‍රථම ධානය වැඩුවොත් මම ඒක තව ඉස්සරහට විස්තර කරන්නම් එතකොට තේරෙනවා. ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදේ ඉවරයි ඊළඟට තියෙන්නේ ලෝකෝත්තර කුසල මූලය. හරි. කොහොම හරි මේකත් ඉවර කරගමු. අත්‍යවශ්‍යම දෙන්නේ නේ. ලෝකෝත්තර කුසල මූලය. මොකද අරකේ මේකේ වෙනස හොයාගන්නත් වෙනවා අපිට ඒකයි. මහාචත්තාරික සූත්‍රය. අරකම තමයි. අරක දැන් ලෝකෝත්තර කැල. කලින් පෙන්වු ලෞකික කැලනේ. මානේ සම්මාදිට්ඨිය කවරයි දෙයක් දෙපරිදි කොට කියමින් අර පුණ්‍යාභි උපදී විපාක දෙන එකයි ඊළඟට කියන මොකද්ද? ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය කවරේ දෙයක්. මානෙනි ආර්ය වනාසු ලෝකෝත්තර සම්මාදිට්ඨිය කවරේදයක් අරක කිව්වේ මොකද්ද දුන් දේ විපාක ඇත ඒ ඒක තමයික් නේ කිව්වේ ආර්ය සිත් ඇති අනාසව සිත් ඇති ආර්ය ආර්ය මාර්ග සමන්විත වූ ආර්ය මාර්ගයේ වඩන්නවුන්ගේ යම් ප්‍රඥාව පංචේන්ද්‍රිය පංච බලය ධම්ම විජය බොජ්ජංගයක් සහිත සම්මාදිට්ටි මාර්ගයක් ඇද්ද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියනු ලැබේ. දැන් අරකේ මේකේ වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. මුලින්ම පටන් ගන්නෙ මොකදනින්ද? ප්‍රඥාවෙන්. මතක ඇති චුල්ල වේදල සූත්‍රය ඔයගොල්ලන්ට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ත්‍රිවිධ ස්කන්ධය පූර්ණ වෙන්නේ නැහැ. ත්‍රිවිධ ස්කන්ධය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. පළවෙනිම සාකච්ඡාව. දෙවෙනි එකෙත් කිව්වා පළවෙනි එකෙත් කිව්වා මේක. එතකොට පෙන්නවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මෙන්න මේක සීල ස්කන්ධයට අයිති. සම්මා සති සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධයට අයිති. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා ස්කන්ධයට අයිති කියලා පෙන්වනවා. එතකොට ඇහුවේ කවුද විශාඛා උපාසක ඇහුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ප්‍රඥා ස්කන්ධය කියන්නේ මේ මේ ස්කන්ධ තුන වැඩෙනවද? ස්කන්ධ තුන තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවද කියලා හැදුවේ. ඒතකොට ධම්මදින්නා තෙරණින් වහන්සේ කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ස්කන්ධ තුන වැඩෙන්නේ නැහැ. විවිධ ස්කන්ධ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. එහෙමනම් සම්මාදිට්ඨිය සම්මා සංකප්පය තුලින් ප්‍රඥා ස්කන්ධය වැඩෙන්නේ නැහැ. ප්‍රඥා ස්කන්ධය තුලින් සම්මා දිට්ඨියටපත් වෙන්න. හරිනේ? මතකද කිව්වා මේවා? ආයි පොඩ ගිහලා ගෙද ගිහලා දෙවෙනි එක පළවෙනි එක අහන්න හොඳේ. ප්‍රඥා ස්කන්ධය වැඩෙනවා. එහෙනම් මෙතන පටන් ගන්නෙ මොකෙන්ද? ප්‍රඥාවෙන් පටන් ගන්න. දැක්කද? එන්නේ මේ ටික මුල් වුණා නම් ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඔය සම්මාදිට්ඨිය තුලින් මේකට එනව නෙමෙයි. මේක තුලින් එහෙනම් මේ ප්‍රඥා ප්‍රඥාවත් එක මොකද වෙන්නේ? අන්න පංචේන්ද්‍රිය වැඩෙන්න ගන්න. ඒ ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මෙතන තියෙන්නේ අර මේ මේ පංචේන්ද්‍රිය කියන්නේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා නෙමෙයි. අර ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙන්න ගන්න. මේ තනි කරන්නේ ප්‍රඥා කතාවක්. අන්න එතනින් මොකද වෙන්නේ? ඒක පංච ඒ ඒ අර පංච ඒක ඒක බල බවට පත් වෙනවා. ඒ පංචේන්ද්‍රියෙන් පංච බල බවට පත් වෙනවා. අන්න ඒක මොකද වෙන්නේ ඊළඟට? ධම්ම විජය සම්බොජ්ජංගේ මෙන්න මේ ලෝකේ දරන්න ඕන දේ දරන්න ඕන විදියත් දරන්න ඕනේ නැති දේ දරන්න ඕනේ නැති බවත් යථාර්ථයෙන් තේරුම් ගත්තට පස්සේ සම්මා දිට්ඨිය පිහිටනවා කියන්නේ. එහෙනම් මෙතෙක් කාලයක් අපි ලෝකය නිච්චයි සුඛයි අත්තයි කියලා තමයි දැරුවේ. ඒක දරන්න සුදුසු දෙයක් නෙමෙයි. දරන්න සුදුසු දෙය මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා තේරුම් ගත්තා. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති කියලා දැනගත්තනම් යදා ප්‍රඥාය. ඒක තමයි ප්‍රඥාව. එහෙනම් ඒ ප්‍රඥාව පහළ වෙච්ච කෙනා සම්මා දිට්ඨියට පත් වෙනවා කිව්වේ ඒක. මේ. ඒතකොට දැන් මේ ඔක්කොම දැනගත්තේ නැතත් ඕගොල්ලෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුණා නම් අනිත්‍ය දුක්ඛ නැත තේරුණා නම් අර මොනවා දැනගත්තේ නැතත් ඕ ඒක තමයි පිහිටයි. ඒකයි මේකේ තියෙන සුවිශේෂී භාවය. තව වැඩිපුර මේ විස්තර කරලා පෙන්වන්නේ අපිට වැරදිච්ච තැන් ආයි වරදින්නේ නැති වෙන්න. නැත්තම් මේ ටික කියන්නේ මෙච්චර කල්යන්නේ නැහැ. නමුත් අපි නේ දැන් මම අපි තුන් තනි කරම මේ ඔක්කොම මෙතන ඉන්න කතෝලිකන මෙච්චර පෙන්වන්නෙත් නැහැ. ඇයි? ආස්වාදයේ ආදී නිස්සන විතරමයි කියන්නේ. ඇයි? දන්න එකම දේ එච්චර ආස්වාදේ විතරයි. අපිට වෙලා තියෙන්නේ මොකද? පාඩම් කරලා මේ විභාග ලියලා ඉතින් දන්න ටික අයින් කරන්න සෑහෙන්න වෙහෙසක් දරන්න. තේරුණා? දන්න ටික අයින් කරන්න සෑහෙන වෙහෙසක්. හැබැයි මේක එහෙම නැහැ. හරි. එන්න මේකට. එහෙනම් බලන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුලට මෙන්නේ මොකද්ද? ප්‍රඥාව. හැබැයි අපි මේ ප්‍රඥාව පහල කරගන්න කියලා ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන්න කියලා අපිට වැරදුනේ කොතනද? අපි සීලයක් අග්‍ර කරගෙන හිටියා. සීලේ තින්නේ කොතනද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනට. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ දෙකක් පන්නලා උඩින් පැනලා යන්න බෑ උඩේකට. අනුපූරකව යන්න ඕනේ. එහෙනම් අනුපූරකව යන්න මුලින් එන්නේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවෙන් සීලයක් එනවා, සීලෙන් සමාධියක් එනවා, සමාධියෙන් නැවත ප්‍රඥාවක් එනවා. විදර්ශනාව තුළින්. අන්නේ ප්‍රඥාව තමයි අපිට ඊළඟ මාර්ගඵලයට යන්න ඕන වෙන්නේ. අර අවසානයේ ප්‍රඥාව. ඒකට කියන විදර්ශනාව. පැහැදිලි නේද? දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකිකකේ වෙනස තේරෙනවද? ඈ? එතකොට දැන් ලෞකික අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් මේ යථාර්ථය තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් දම්පැන් පූජා කරනවා. අර ස්වාමින් වහන්සේලා වේවා කාට හරි වේවා මෙනින් වහන්සේලා වේවා කාට හරි දම්පැන් පූජා කරනවා. ඒ දම්පැන් පූජා කරන්නේ හැම වෙලාවෙම ඉස්සරහට එන්නේ මොකද්ද? මොන ඉන්ද්‍රියද? අන්න. එතකොට යාට මතක් වෙන්නේ මොකද්ද? ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නම් ඒ දාණය දීලා නිවන හැරෙන්න වෙන එකක් පතනවාද එතකොට? එතකොට අර ලෞකිකේව පතපුවා. ඒ ඔක්කොම යට වෙනවා මේ ප්‍රඥාවට. හැබැයි දම්පැන් පූජා කරනවා. දම්පැන් පූජා නොකර ඉන්නව නෙමෙයි. ඒව කරනවා. ඒ කටයුතු කරනවා. පෙර විහාරයක් වුණත් සකසලා දෙනවා පුළුවන් අන්දමින්. ඉතින් මෙන්න මේක තේරෙන්න ඕන ඕගොල්ලන්ට දැන් ඒක. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතුව ප්‍රඥාවක් එන්නේ නැත්තේ ඇයි? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤා. ඒක තමයි ප්‍රඥාව. දැන් සබ්බ සංඛාරම් වැඩ පිළිවෙල අනිච්චයි, සබ්බ සංඛාරම් වැඩ පිළිවෙල දුක්ඛයි. ඒ සබ්බ ධම්මම වැඩ පිළිවෙලම අනාත්තයි කියලා තේරුම් ගත්තනම්, අසාරයි කියලා තේරුම් ගත්තනම් ඒක තමයි ප්‍රඥාව. එහෙනම් ඒ ප්‍රඥාව පහළ වෙනවා කියන්නේම ඔහු සම්මා දිට්ඨියටපත් වෙනවා. එතකොට ඔහුට නිතර මොකක්ද දැන් ඊළඟට වෙන්නේ? ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන නිතරම අර ප්‍රඥා ඉන්ද්‍රිය ලැබිලා තියෙන හින්දා ප්‍රඥා ඉන්ද්‍රිය මතක් වෙනවා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එතකොට අර අපි මේ රූපෙත් එක්ක ඇලි ඇලි ඇලි ගැටි ගැටි යන මානසිකත්වය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙන්න ගන්න. සමහර කෙනෙක්ට මේක මතක් වෙන්නේ චුට්ටක් ගිහිල්ලා. මම ඒකට උදාහරණයකුත් කියන්නම් මතක. හැබැයි ඒ වගේ ටිකෙන් ටික Tamanටම තේරෙනවා අර වෙනදා හිටියට වඩා නිදහසක් සැහැල්ලුවක් අර ජීවිතෙත් එක්ක පොරබදන එක ටිකක් අඩු වෙලා අයි ලෝකේ අල්ලන්න දෙයක් නැහැ දඟලන්න දෙයක්වත් නැහැ නේද? ඇයි? ලැබෙන දේ නැහැ. ඊනම් ඔන්න ඔය අපි මේ හැම වෙලාවෙම කරන්නේ රූප ශබ්ද ගන්ධ රස වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලින් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැති දේවල් ඉල්ලන්න ගියොත් මොකද වෙන්නේ? ඈ? ලැබෙන්නේ නැති ඒවා ඉල්ලනවා. ලැබෙන්නේ නැති ඒවා ඉල්ලන්න ගියාම මොකද වෙන්නේ? යාචකෙක් බවට පත් වෙනවා. බුදුහාඳුර මේ වචනේම කියනවා. මම ඉස්සරහට පෙන්නන්නම්. යාචකෙක් බවට පත් වෙනවා. යාචකෙක් බවට පත් වෙන්න පත් වෙන්න දුගියෙක් බවට පත් වෙනවා. හිත දූෂිත භාවයට පත් වෙනවා. එහෙනම් මේ මෙතෙක්කල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් ඉල්ලපුවා යදිනේවා නවතිනවා. අර ප්‍රඥාව මුල් කරගෙන අන්න එතකොට තමයි මොකද්ද වෙන්නේ? ඔහු සත්භාවයෙන් පෝසත් වෙන්න ගන්නවා. ඔහු පෝසත් වෙන්න ගන්නවා ඇත්තටම. නැත්තම් ඉන්නේ දුගියෙක්ම තමයි යාචකෙක්ම තමයි. පෝසත් වෙන්නේ මොකෙන්ද? ධර්මයෙන් පෝසත් වෙන්න වෙන්න හිත පෝසත් වෙනවා. හිත පෝසත් වෙනවා කියන්නේ ප්‍රඥාව වැඩෙනවා. අන්නේ හින්දා පෝය දවසට කරන්න ඕනේ සත්භාවයෙන් කරන වැඩ ටිකක් තියෙනවා පෝය දවසට එදාට පෝසතෙක් වෙච්ච එක දැන් හැමදාම පොය දවසක් බවට පත් වෙනවා. පැහැදිලි? නැත්තම් වෙන්නේ මොකද්ද? මගේ වචනෙන් කියනවා නම් රූපයක් ඉදිරියේ හිඟා කනවා. මේක දෙන්න. සුව දෙන්න. සද්දේ ඉදිරියේ හිඟා ගන්නවා. රස ඉදිරියේ හිඟා ගන්නවා. ගන්ධය රස ස්පර්ශ මේක ඉදිරියේ හිඟා කනවා. යාචකේ බවටපත් වෙන. ඔන්න ඔය හිඟා කන වැඩ පිළිවෙල තමයි පංච නීවරණ කිව්වේ. ඔන්න ඒ පංච නීවරණ වලට බුදු පියාණන් වහන්සේ කියනවා ඔබලා මේ පංච නීවරණට ගොදුරු වෙන තාක්කල් වහලෙක් වෙනවා. යාචකෙක් වෙනවා. දාසෙක් වෙනවා කියන. ඔය උපමාටිකම දීලා කියනවා. එහෙම වහලෙක් වෙච්ච 16ක් වෙච්ච හන්ද නේද අපිට අසහනයක් පීඩනයක් ආ පීඩාවක් ආ ඈ එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? හිඟා කන එක නතර කළා පෝසත් වෙන්න ඕන. නේ? හිඟා කන එක නතර කළා පෝසත් වෙන්න. අන්න එදාට අපේ හිත පෝය දවසක් බවට පත් වෙනවා. බොහෝසත් වෙනවා. නැද්ද කියලා බලන්න තමම. නැත්නම් අපි මොකද්ද කරන්නේ? හැමදාම යද යද යද යද අර කෝණේ මේ කෝණේ කී කී රූප වලින් මොකද කරන්නේ? නේ පණ තියෙන ඒවයි පණ නැති ඒවයි ඔක්කොම එකයි තියෙන්නේ. පණ තියෙන පණ නැති කියලා නෑ. ඔක්කොම එකයි. හොඳට බලන්න අපි මම ඒක අර ඔයගොල්ලන් පළවෙනි දවසේ මොගලයන් ඇහුවේ රූප වලට බැඳිලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. සුවය. හැබැයි සුව වේදනා රූප වලට අදාළ නැහැ. ඉතින් අදාළ නැති දේ ඉල්ලනවා. ඉතින් අදාළ නැති දේ ඉල්ලලා ඒක හොරෙන් ගන්න යනවා නම් හොරෙක් බවටපත් වෙනවා. ඉතින් ඔන්න ඕක අතෑරියට පස්සේ කියනවා දුන් දේ ගන්නව නොදුන් දේ නොගන්න. දැන් දෙන්නේ නැතිව ගන්න බෑ. දැන් දෙන්නේ නැතිව ගන්නව හොරකමක්ද නැද්ද? වරදක්ද නැද්ද? අන්න තථාගතයන් වහන්සේ කියනවා වරද වරද විදියට දකින්න. මොකද්ද වරද වරදි දකින්නේ? ලැබෙන්නේ නැතිව ඉල්ලන එක වරදක්. වරද වරද විදිහට දකින්න. දකින්නකොට කියනවා ආයත සංවරේ පිටන්න. එතකොට අන්න සලායතර හැදෙන එක නවතිනවා. අර කූඩුව ඇතුළට සත්තු රින්ගන එක නැවතුණා. කූඩුව ඇතුළට බුදු තමන්ගේ හදවතට බුදුන් වෙඩියා. ටිකක් කල්පනා කරලා බලන්න. නේ? අපි අසරණ නැත්තම් ඔහොම අපි එහෙම යාචකයෙක්ගේ වැඩක් කරේ නැත්තම් අපි මෙච්චර අසරණ වෙන්නේ නැහැ. නේ? අසරණ වෙනවද කියන්නකෝ? ඈ? හිත අසහනයටපත් වෙලා, පීඩාවටපත් වෙලා. නේ? අපි හිතන්නේ මේ පෝසත් කියලා සල්ලි ටිකක් තිබ්බහම. හැබැයි හිතින් අපි කොච්චර දුර්වලද? නේ? ඉතින් කොච්චර අපි යාචකෙක් බවට පත් වෙලා දුගියෙක් බවට පත් දැන් බුදුහාමුදුර අපිට අනාථයරලක් කිව්වෙත් ඒකනේ. ඇයි ওই වැඩේ කරන්න කරන්න අපි මොකද වෙන්නේ? අනාථයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල අපි තේරුම් ගන්න. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයෝගේ කරන්න තියෙන්නේ බොහොම සිහි කල්පනාවෙන් කරන වැඩ කටයුතු ටිකක් තියෙනවා. බණ භාවනා කරන්න තියෙනවා. තව දුරටත් ධර්මය අහන්න තියෙනවා. නේද? ඒක සාකච්ඡා හැටියට කරන ඒවාත් තියෙනවා. තනි තනියම කරන හැටියටත් තියෙනවා. සතර දැහැන් ටික වඩනවා. ප්‍රථම ධානය ලැබෙනවා ලෝකෝත්තර. ဒုတိ ය ධානය ලැබෙනවා. තුතික ධානය ලැබෙනවා. චතුත්ථ ධානය ලැබෙනවා. අෂ්ට සමාපatti සමවදින්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒව ලැබෙනවා. ඈ නිකන් ඉන්න වෙලාවටත් සාකච්ඡා කරනවා. ධර්මයේ යෙදෙනවා. තනියෙන් බණ භාවනා කරනවා. අපි නිදාගන්න ගිය මොහොතක් නැත්තම් ඒකත් ධර්මයේ සිහි කරනවා. පොත්පත් අරගෙන මෙතෙක් කල් කියුවේ නව කතා පොත් ඒක පැත්තකින් තියලා ත්‍රිපිටකේ පොත් ටික. ඒ කියන්නේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ පොත් එක එකනා ලියපුවා ගැන නෙමෙයි මම මේ කියන්නේ ත්‍රිපිටකේ පොත්. මම මේක දාන්නේ ඔක්කොම ඒවා. ත්‍රිපිටකේ පොත් ටික අරගෙන අන්න දැන් මනාලෙස කියවනකොට අර කලින් තේරිච්ච නැති ඒවා තේරෙන්න ගන්නවා. ඇයි ඒ? අර සුත්තමේ ඥානය යන්තම් හරි ලැබිලා තියෙනවා නම් ඊට අනුකූලව දැන් කියවන්න. ඒතර මනාලෙස කියන කරුණු කාරණා වැටහෙන්න ගන්න. දැන් ඒ දවස්වල කියාගෙන යනකොට රූපම් පටිච්චං උප්පජ්ජති කිව්වා පොතේ තියෙනවා තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා පටිච්ච වෙන්නේ කොහොමද කියලා. අන්න මේ කියන්නේ මේකනේ. ඒ රූප වලට අදාළ නැහැනේ සුව වේදනා. එහෙනම් සුව වේදනා ලබා ගන්න මේ පටිච්චේන්නේ. ඒ පටිච්ච වෙන දැන නේද අනිච්ච සිහි කරන්න කිව්වේ. අන්න දැන් කියනකොටම තේරෙනවා අපිට. මනාලෙස. හැබැයි කලින් අපි ඔය කියුවට අපිට තේරෙන්නේ අපි නිකන් නව කතාවක් කියවනවා වගේ කියවනවා. ඒක කියන්නේ සුත්තමේ ඥානයක් නැතුව කොච්චර කියෙව්වත් තේරෙන්නේ නැහැ කියන්නේ. ඔන්න ඇහුව ඔන්න ඇහුව ප්‍රශ්නයක්. නෑ මාත්‍යෝ එළි වෙනකන් හරි බණ කියන්නම් පොත් නම් මගෙන් ඉල්ලන්න එපා. සුත්තමේ ඥානෙ ලබා ගන්න ඕන එක එළි වෙනකන් දවස් ගණන් හරි මේක මදි නම් තව මාසයක් හරි කරන්නම් මගෙන් පොත් නම් ගහලා ඉල්ලන්න එපා එක පොතක් දෙනවා දෙන්න ඕන වෙලාවට ඒ මේක ගැන නෙමෙයි මේක කන් දෙකේ වැඩේ තියෙන්නේ ඒකට මොකද කරන් තින්නේ මේක YouTube එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගෙන අන්න හදන්න මේමය ඔබ ඕගොල්ලන්ට ඊට පස්සේ මේක ඕන්නම් අරගෙන සටහන් ගහගන්න ඒවා ගෙදර ගිහිල්ලා කරන්න. ඒක කිසි වරදක් නැහැ. මම හැම වෙලාවෙම කිව්වේ මෙතන අහගෙන ඉන්න වෙලාවේ කවදාකවත් ලියන්න යන්න එපා කියලා. <laughs> වැඩේ මෙහෙමනේ මාත්‍ය ඇත්තට මෙහෙම කරන්න බැරි කමක් නැතුව නෙමෙයි. නමුත් අද මේ අද වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක printing cost මේ ඔක්කොම තියෙන colors එක ඉතින් ඒවත් එක ගන්න ගියාම ඒක කරන්න ලේසි නැහැ ඉතින්. ඕ ඉතින් මේවා මේ මම මේ වෙනකන් නම් කිසිම සාකච්ඡාවක පොතක් ගහලවක්වත් මොකක්වත් දීලා නැහැ. මගේ පොත් ඇත්තෙත් නැහැ. මට කියලා පොතක් කොහක්වත් නැහැ. මේකෙවත් නැහැ. බය වෙන්න එපා. මොකද මේවා මේ මේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උත්තරීතර ධර්මයේ තියෙන මෙන්න මිසක් මගේ පොතක් නැහැ මොකක්. එහෙම පොත් ඇත්තෙත් නැහැ. මේ ඔක්කොම ඔව් ඔව් දැන් මම කියුවා ආ මයික් එක නේද නෑ ප්‍රශ්නයක් නැති මම ඔව් ඔව් අර මේ මේ දීරස්ස ගාතාව ඔව් කියනවා. ඉතින් කරුණු 10ක් කියනවා. කරුණු 10කින් කියනවා. ඉතින් ඔබතුමාට ඒවා සේරම කියන්න බැරි වුණාට ඉතින් අපි තරහ නැහැ. ඒවා අපි බලා ගන්නවා ඒ සූත්‍ර ධර්ම ආශ්‍රයෙන්. හරි. එතකොට දැන් අර අර ඕනම ඕනම ටික මම පෙන්නනවා. පෙන්නනවා. අන්න හරි. අනුසාරයෙන් අපි අර ටික දැන් උපාලි ගෘහපති කොහොමද සෝවාන් වුනේ? මොකක්ද ඒ වෙලාව වෙච්ච අවස්ථාව? ඒ මුළු සූත්‍රයේ තියෙන වැදගත්ම කී පොයින්ට් එක මම පෙන්නනවා. පෙන්නනවා. මේක තමයි ඒකේ තියෙන يعني අත්‍යවශ්‍යම સિદ્ધාන්තේ. ඉතින් ඒ ටික තේරුම් ගත්ත කෙනා අර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන ಗುಣ ගායනාවක් අන්තිමට කරනවා. කරනවා. ඔන්න ඒ ಗುಣ ගායනාව අහගෙන ඉඳලා තමයි නිගණ්ඨනාථ පුත්‍රට ලේවමණ යන්නේ. ඔව්. කොහොමද මෙච්චර තථාගතයන් වහන්සේගේ ಗುಣ කියන්නේ කියලා ලේවමණ යන්නේ ඉවස ගන්න බැරුව. ඔව්. ඒ කියන්නේ Taman ළඟ හිටපු හොඳම ගෝලයා. ධනවත්ම ගෝලයා, ධනවත්ම සිටුවරයා. ඔව්. අනිත් පැත්තට ගිහිල්ලා. ඉතින් ඒ වගේ අර දැන් මේ සූත්‍රවල හැම එකකම අවශ්‍ය කරන මේ අර හදවත වගේ දෙන කී පොයින්ට් එක තමයි මම ගොඩක් දුරට පෙන්වන්නේ. ඉතින් මේ සම්පූර්ණ සූත්‍රය ඔබ අරගෙන කියවන්න ඕන. නොකියුවාට ඒකේ හර පද්ධතිය කිව්වහම අපිට ඒක හොයාගෙන කිව්වම අර ගංග සම්පූර්ණ ඒක තේරුම් ගන්න. ඔව් ඒක තමයි දැන් ඔබතුමාලා බලන්න කලින් මේක ඔහු වගේ එකක් කියලා තියෙනවා නම් ඇයි තේරුන්නේ නැත්තේ කියලා. දැන් ඉස්සර කියලා තියෙනවා නම් එකක් හරි. ඉතින් ගෙදර පොත් තියාගෙන ඉන්න අපි කියවන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ නේ ඔය. නෑ මං අහන්නේ නිකන් හරි බලලා තියනවද කලින්? නෑ නෑ කලින් කලින් දැන් පොත ගෙනාපු දවසේ හරි බලලා තිබ්බට මෙහෙම තේරුනේ නෑ ආ අන්න ඒක තමයි මාත් අහන්නේ මම දැන් පොත බැලුවේ නැත්නම් කොහොමද දන්නේ දැන් බැලුවා තේරුන්නේ නෑ හරි දැන් බලනකොට තේරෙන්නේ කොහොමද එන්න තේරෙනවා ඉතින් දැන් මොකද ඔබතුලාට මොකක් පෙව්වේ නෑනේ අර කියපු දේ ඒක ඒකේ ආන්න හරි මම වෙන මොකක්වත් කරේ නෑනේ මම මෙතන මේ සූත්‍රය ඔක්කොම දාලා පෙන්නුවෙත් නෑ හැබැයි මේ සූත්‍රය තේරුම් ගන්න ඕන කරන ඕනම ටික මම කියනවා ඒ තමයි ඒ ටික තමයි අන්ඩර්ලයින් කරලා කොටු ගහලා අරව කොල්ල මේව කොල්ල ඔක්කොම කොල්ලන් ටික කරලා දෙන්නේ ඒකයි. එතන ඊට පස්සේ ඒක අරගෙන මනාලෙස කියෝගෙන යනකොට අනේ තේරෙනවා මේ කියන හොඳට තේරෙනවා. දැන් ඔබතුමාට පින් දෙනවා <laughs> අන්තිමට. මොකද ඒක මේ ඒක කියන්නේ සුතමේ ඥානයක් නැතුව කවදාවත් මේක තේරුම් ගන්න බෑ කවදාවත්. කොච්චර කියෙව්වත් තේරුම් ගන්න බෑ. මොකද සුතමේ ඥානේ පොතකින් එන්නේ නැහැනේ. ලෞතර බුදු පියාණන් වහන්සේම කියනවා සුතමේ ඥානෙ එන්නේ අනුකින්ගේ දේශනාවකින් විතරයි කිව්වනම් ඉතින් විතරම තමයි ආයේ. ආයි ඒක ආයි ඔය ඉරි කැල්ලක් ගහලා නෑ නෑ මෙහෙමත් පුළුවන් කිව්වට හරියන්නේ නෑ. කොහොමද? අවසරයි. දැන් මම මෙහෙම නායිකාවකම වගේ ධර්මදේශන අහනවා රූපවාහිනී. ඒ අහන ධර්මදේශන හැබැයි මේ මේ වගේ තේරුනේ නෑ. ඔබතුමා තපරගෙන. ඕනම තැනක් ඕනම දෙයක් කියන්න නමක් ගමක් ආයතන කිසි දෙයක් නොකිය. එහෙම නෑ එහෙම නෑ. <laughs> ඒ හැම ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනා අහනවා. මේ විශේෂයෙන් බලන්න නාලිකාවකුත් තියෙනවා. නමුත් ඔබතුමාගේ ධර්ම දේශනා අහන්න පටන් ගන්නතර පස්සේ අර ධර්ම දේශනාවල තියෙන්නේ හා මොකද කියලා ඔබතුමා කියපු එක දේ තුලින් මේ තේරෙනවා දැන්. කොහොම හරි කමක් නෑ. තෝරගෙන තෝරගන්න දැන් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ලැබුණේ ඔබතුමාගේ. තමන්ගේ නිවන් මඟ වඩා ගන්න එච්චරයි. ඒක තේරුණේ ඔබතුමාගේ. නැත්නම් මං ඉස්සරහට ඒක නැත්නම් ඒක කොහෙන් හරි මේක තේරුම් ගන්න එපා අපි නේද? තේරුම් අරගෙන ඒ කාටවත් දොස් කියන්න යන්න දෙයක්වත් නැහැ. මොකක්වත් කරන්න දෙයක් නැහැ. අපි අපේ මාර්ගයේ වඩාගෙන මේ මර උගුලෙන් ගැලවෙන්න ඕනේ. ඔච්චරයි තියෙන්නේ. නැතුව අපි කොහෙට හරි කෑග ගහ මේ දෙස් දෙවල් තීතිය ભેද බින්න වෙලා මේ නිවන් මඟ වඩන්න බෑනේ ජීවිතේට. නැත්තම් බෑනේ මං මං පළවෙනි දවසේ කිව්වේ ඕගලන්ට ඒකනේ. කාලීන ධම්ම සාකච්ඡා කියලා බුදු පියාණන් වහන්සේ කාලීන ධම්ම සාකච්ඡා කියලා මහා මංගල සූත්‍රයේ කිව්වනම් කිව්වම තමයි ආයේ. ආ ඒකත් එක ආගිය කරලා වැඩක් නැහැ. මොකද මේ මංගල කාරණා ටික ලබා ගන්න තියෙන විදිය තමයි ඔය කියන්නේ. ඔව් නැවත නැවත ඔබතුමාගේ දේශන අහන ගමන් දැන් අර ටීවී එකෙත් කවුරු හරි අහමු කියලා දාපුවාම ඒකත් තේරෙනවා. එතකොට ඔබතුමාට තමයි පින් අර මහත්තයා කිව්වා ඔබතුමාට නිවන් මඟ පූර්ණේ වෙන්න ඕන ඉස්සෙල්ලා. උපාලි ගෘහපති ගිහිල්ලා නිකණ්ඨාත පුත්‍රෙන් ගත්ත. ඇහුව හැදුන්නේ නැහැ ඇහුවනේ. ආනකොට ආනකොට වැරද්ද තේරෙනවා. තව එකක් තියෙනවා මට දැන් ත්‍රිපිටකේ කියවන්න ආසයි. පටන් ගන්න ගොතනින් ඉස්සෙල්ලාම පටන් ගන්න කියවන්න. බොහෝ දුරට මේ සංයුක්ත නිකායෙන් පටන් ගන්න. සංයුක්ත නිකාය 4 3 වගේ පොත් දෙක ඒකෙන් පටන් ගන්න. ඒකේ බොහොම සරල ඒවා ටිකක් තියෙන්නේ. දැන් දීඝනිකාය වගේ ගත්තොත් ගොඩාක් දිග සූත්‍ර තියෙන්නේ. ඒ සංයුත්ත නිකාය වගේ තියෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය, ඊට පස්සේ අංගුත්තර නිකාය. ඊට පස්සේ තමයි දීඝනිකාය පැත්තට වගේ එන්න තියෙන්නේ. ඉතින් අර ගොඩාක් කිය විස්තරාත්මක කරුණු තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඊට පස්සේ මාර්ගය වඩන්න ඕන තියෙන කී පොයින්ට් වැටියට තවත් තියෙනවා අංගුත්තර නිකාය. මූලික විග්‍රහයන් ටික ගොඩාක් කියන්නේ සංයුක්තනිකාය 3 4 2 මොකම කියලා ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඒවා විභාග කරලා සම්පූර්ණයෙන්ම බෙදලා කරලා ඔක්කොම ටික පෙන්වන්නේ අභිධර්ම පිටකේ. පිටකෝ. ඒවා එකපාරටම කියවන්න යන්න එපා. හැබැයි ඔයගොල්ලන්ට පිටකෝපදේශය වගේ එකක් කියවන්න පුළුවන්. මේ පිටකෝපදේශය කියලා කියන්නේ ඇත්තරම අපිට මේ ත්‍රිපිටකයේ කියවන්න දීලා තියෙන උපදේශ ටික. දැන් දැක්කනේ අර අරකින් මම ඔක්කොම පටිසමුපාද ටික පෙන්නලා අර මෝහ මූලේ කොහෙන් උපදේද? දේශ මූලේ කියලා කියන්නේ ඒ පිටකෝපදේශයෙන් තමයි. දැන් ඕගොල්ලන්ට මෙහෙම පෙන්නකොට ඕගොල්ලන්ට මේක පිළිවෙලකට එන පෙන්නනවානේ. හැබැයි දැන් මේක එකක් තින්නේ මජ්ක්‍ධිම නිකාය, එකක් තින්නේ අංගුත්තර නිකාය, එකක් තින්නේ පිටකෝපදේශ, එකක් තින්නේ අංගු. ඒතකොට මේ එකින් එක එකින් එක එක ගලබල පෙන්නන්නේ. දැන් දැන් ඕගොල්ලෝ ත්‍රිපිටකය අරගෙන මෙහෙම බලන්න ගියාට නෑ. එහෙමයි. අද මම මජ්ක්‍ධිම නිකායනුත් පෙන්නනවා, අංගුත්තර නිකායනුත් පෙන්නනවා. රහට අභිධර්ම පිටකිනුත් පෙන්නනවා. එහෙමයි. ඉතින් මෙන්න මේ ටික අපි තේරුම් අරගෙන මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයත් එක්ක මෙන්න මේ මාර්ගය වඩනකොට මොකද වෙන්නේ? සතර දහයන් ටික වැඩෙන්න ගන්නවා. සතර දහයන් ටික වැඩිලා සම්මා විමුක්ති සම්මා ඥාන පහල කරගන්න විදර්ශනාව කරන් තියෙන. ඒවා අපි භාවනා පාතබ්බ කොටසදී වෙනම විස්තර කරනවා. අන්න ඒ ටික තෝරගෙන යනකොට කොයි වෙලාව හරි අපි මොකද්ද? අපි මෙන්න මේ සංයෝජන ධර්ම 10කින් මේ ලෝකෙට බැඳලා තිබෙනවා. අන්නේ දස සංයෝජන ධර්ම 10කින් අපිව බඳි තමයි අපි බැඳෙන්නේ මේ ලෝකෙට. අන්නේ සංයෝජන ධර්ම 10 බැඳෙන එකෙන් සම්පූර්ණයෙන්ම ඒ මේ දන්වැල් ටික බිඳ දමලා ලෝකේට සම්පූර්ණයෙන්ම සමුදීලා උත්තරීතර අරියත් ඵලය පූර්ණ කරගන්න වාසනාව ලැබෙන ලෝකේ කිසිදු බැඳීමක් ඉතින් ඒක ක්‍රමානුකූලව තමයි යන්න තියෙන්නේ. එකපාරට යන්න ඉතින් මේ ක්‍රමානුකූලව ගැලවි ගැලවි ගැලවි තමයි. එතකොට ලෝකෙට තියෙන බැඳීම් සියල්ලගෙම නිදහස් භාවයට එනවා. ඉතින් මෙන්න මේකේ වෙලාව 4යි නේ. ඒ කුසල ධර්මය කවරේදයක්. ඔන්න ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ. හරි. යම් කලෙක අරූප වාපත්‍ය පිණිස මාර්ගය වඩා දික්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස. අන්න මොකද තියෙන්නේ? අර ඔක්කොගෙම තිබ්බ එක එක. දික්ටි සංප්‍රයුක්ත දික්ටි විප්‍රයුක්ත කියලා හිත් දෙකක් හටගත්තනේ අර හැම එකකම. මේකේ තියෙන්නේ මොකද්ද? දික්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස. මේටි ඉස්සෙල්ලා එක තැනක ඕක හම්බ වෙන්නේ නැහැ. මොනම පටිච්චසමුපාදයකවත් ඕක හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනස්. දැක්කද? අර ඔක්කොම තිබ්බ එක්ක දික්ටි සම්ප්‍රයුක්ත එක්ක දික්ටි විප්‍රයුක්ත. ඔය දෙකෙන් එකක තිබ්බේ. දැන් එනවා මොකද්ද? සියලු දික්ටීන්ගේ ප්‍රහාණය පිණිස එහෙනම් මෙතනින් පස්සේ තමයි ditthi විප්‍රයුක්ත සිතත් අයින් වෙගෙන ඉන්න යන්නේ. ditthi විප්‍රයුක්ත සිතත් ප්‍රමාණිකුලව අයින් වෙන්න ගන්නෙ මේ මාර්ගයේ වඩන්න යනකොට තමයි. ඒක වඩලා වඩලා වඩලා ඉවරුනාට පස්සේ සියලු දිට්ඨීන් ටික ඉවරයි. ඒ දිට්ඨි විප්‍රයුක්ත සිතුත් ඉවරයි. ඒ කියන්නේ පුඤ්ඤාභිති ඉවරයි, අපුඤ්ඤාභිති ඉවරයි, ආනෙන්ජාභිති ඉවරයි ඔක්කොම ඉවරයි. අවිද්‍යාව සහ මුලින් ඉවර වෙන්නේ. දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණ නයචික වූ අපජේගාමි ලෝකෝත්තර ධාන වඩාත්. අන්න මොන මොනද ඇහන්නේ? ලෝකෝත්තර. එහෙනම් දික්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස යමක් කරනකොට විතරයි ලෝකෝත්තර ධානයක් වැඩෙන්නේ. හැබැයි දැන් ඕගොල්ලන්ට මේට ඉස්සල්ලා ටිකෙත් වෙන්නවා මොනවද? අර පටවි කසින තේ කසින වඩලා ඒත් දැහන් ටික වඩෙනවා. හැබැයි ඒ දැහන් මොනවද? ලෞකික දැහන්. ඒක ලෞකික සම්මාදිට්ඨියක් මුල් කරගත්තා නම් ලෞකික දැහන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර දෑන්. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට ආය ලෞකික දැනක් වැඩෙන්නේ දැහන වැඩෙන්නේ. ලෝකෝත්තරම තමයි. හැබැයි ඒ දැහනෙන් හොයන්න බෑ ලෝකෝත්තරද ලෞකිකද කියලා. ඒක සද්ධර්මය අහලා දස්සනේන පහතබ්බ කොටස තේරිලා තියෙන්න ඕනේ. සබ්බේ සංඛාර අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති කියන ටික තේරිලා යදා පඤ්ඤාය පස්සති යති නිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියන තැනට දර්ශනයෙන් පහ වෙලා තියෙනවා. මොකද්ද? අන්න නෑ ඒ ඒ දානේ දෙන එකෙන් උනත් අපි බලාපොරොත්තු වෙන්නේ තවම ආ ධානයට සමවැදීමත් ආ අවු හරි ඒක මම භාවනා පාතබ්බ කොටසේදී විස්තර කරනවා වෙනවා බය වෙන්න එපා හැබැයි මේ පෙන්වන්නේ මොකද්ද අන්නේ ධානයට සමවදින වෙලාවෙත් අබතුමි අහන එක හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් තමයි වදින්නේ. එහෙම සම නොවැදුනොත් වෙන්නේ දික්ටි විප්‍රයුක්ත සිතක් හැටියට යන්නේ. ඒ දික්ටි විප්‍රයුක්ත හිතත් බිඳින්න තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් මේක වඩන්නේ. මොකද ධානය කියන්නේ නිවන නෙමෙයිනේ. හැබැයි නිවනට යන මඟ. අපිට මෙතන ඉඳන් කොළඹට යන්න නම් බස් එකේ නගින්න ඕනේ. හැබැයි අපි කොළඹට යන්න බස් එකේ නැගේ බස් එකට වෙලා ඉන්න නෙමෙයි. කොළඹට යන්න. හැබැයි කොළඹට යන්න බස් එක පාවිච්චි කරන්නත් වෙනවා. බස් එක පාවිච්චි කරනකොට කොළඹට යන්නත් බෑ. හැබැයි බස් එකේ ඉන්න උමනාවක් නැහැ අපිට. එහෙනම් බස් එක වටිනවද? ද කොළඹට යන එකද වටින්නේ? ආ කොළඹට යන එක වටින්නේ. හැබැයි අනාරයට බස් එක වටිනවා. ඔතන මේකේ දෙපැත්ත තියෙන්නේ කතාව. ඔහුට හොඳ බස් එකක් හම්බෙලා තියෙනවා. මොකද බස් එකටලා සුවසේ ඉන්නේ. දැන් අපිට බස් එක බස් එකේ හම් වෙන සුවේ හම් වුණාට අපිට වැඩක් නැහැ. ඇත්ත සුවේ ලබන අරේට යන්න ඕන. ඒකට අපි බස් එක පාවිච්චි කරනවා. දිට්ටිගතයන්ගේ ප්‍රහාණය ලෝකෝත්තර දෑන වඩාද කාමයන්ගෙන් වෙන්ව. අන්න කාමයන්ගෙන් වෙන්ව. අර එකකවත් ඒවා කිව්වද? නෑනේ. කාමයන්ගෙන් වෙන්ව දුක්ඛා පටිපදායේදී දණ්ඩාභිඥා කියලා තියෙනවා. මේක මම ප්‍රතිපදා ටික පස්සේ වෙනම විස්තර කරනවා. ප්‍රථම ධානයේට පැමිණ වෙසේද එසමේ කුසල මූර ප්‍රත්‍යයෙන් සංකාරයේ සංකාරපත්තේ විඥාන වෙයි. නාම චට්ටායතන ස්පර්ශ වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රසාද වෙයි. ප්‍රසාද ප්‍රත්‍යයෙන් අදිමොක්ක වෙයි. අදිමොක්ක ප්‍රත්‍යයෙන් භව වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. මෙසේ ධර්මයන්ගේ සමුදය වෙයි. අනිත් සියලුම පටිච්චසමුප්පාද වෙලා තිබ්බේ මොකද්ද? දුක්ඛ ස්කන්ධයන් සමුදය හෝති කියලා. එහෙනම් එකම පටිච්චසමුප්පාදයක් තියෙනවා දුක්ඛ ස්කන්ධ මාත්‍රයක් නැති එකක්. ධර්මයේ සමුදය හෝති. මෙච්චරයි තියෙන්නේ එකම එක. අනිත් සියලු පටිච්චසමුප්පාද වල තියෙන්නේ මොකද්ද? දැන් ඕගොල්ලන්ට තේරෙනවද අව්‍යා එදා මගෙන් ඇහුවා එක්කෙනෙක් කවුරු හරි අර අව්‍යාගත පරිසම්පාදේ දුක්ඛ ස්කන්ධය කියලා තියෙන්නේ ඇයි කියලා. අර ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාවේ විපාක වශයෙන්. ඒ ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාවේ කියලා අපි දැහන් වඩනෝ දේ වෙලාවේ. නෑනේ. ඒ හින්දා ඒක දුක්ඛ ස්කන්ධයට තමයි දාලා තියෙන්නේ. එහෙනම් අනිත් සියලු පටිච්චසමුප්පාදවල තියෙනවා. දැන් අනිත් පටිච්චසමුප්පාදවල ජරා මරණ වුණාම දුක්ඛ ස්කන්ධය. මේක ජරා මරණ වුණා මොකක්ද තියෙන්නේ? ඇයි අර හටගන්න ගිය අකුසල සහගත සියලු සිතුවිලි ජරා මරණ වෙලාවම ඉවරයි. ඒව එකක්වත් පහළ වෙන්නේත් නැහැ. එතකොට හටගත්ත කුසල් සිතත් අපි මේ ප්‍රථම ධානයට පැමිණිච්ච හිතත් ජරා මරණ වෙලා ඉවරයි. හැබැයි එහෙම ඒ හිතත් ජරා මරණ නොවේවා කියලා ඉච්ඡාවක් නොතිබහන්දා ධර්මයේ සමුදේ හොති. පැහැදිලිද? එන එකම පටිච්චසමුප්පාදය මෙච්චරයි. ධර්මයේ සමුදේ හොති. වෙන එකක්වත් නැහැ. අනිත ඔක්කොම පටිච්චසමුපාද දුක්ඛ ස්කන්ධය සමානයි. එහෙමනම් අපිට මේ ධර්මයේ සමුදය හෝති තියෙන්නේ ප්‍රථම ධානය නම් ප්‍රථම ධානය අයිති වෙනවා සම්මා සමාධියට. ඒ කියන්නේ අරහස්ඨාංගික මාර්ගයේ 8 වෙනි එකට. 8 වෙනි එකට සම්මා සමාධියට එන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රඥාව මුල් කරගත්ත සම්මා දිට්ඨියට එන්නම ඕන. සම්මා දිට්ඨිය ඇත්ත උන්ට සම්මා සංකප්පය පොහොණේ වෙයි. සම්මා සංකප්පයත් උන්ට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සතිය ඇත්ත උන්ට සම්මා සමාධිය ඕනේ වෙයි. එහෙනම් සම්මා දිට්ඨියෙන් ලබාගත්ත අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන්මයි දැහැන වඩන්නේ. අන්නේ දැහැන වඩන කෙනාට ලෝකය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් නැති හින්දා කාම ලෝකයත් අනිච්චයි රූප ලෝකයත් අනිච්චයි අරූප ලෝකයත් අනිච්ච නම් රූප ලෝකයට අදාළ විදියට දැහන් තලවල හිත පිහිටවන්න යන්නේ නැහැ. ඇයි? කාම ලෝකත් අනිත්‍යයි, රූප ලෝකත් අනිත්‍යයි, අරූප ලෝකත් අනිත්‍ය නම් තුන් ලෝකේම අනිත්‍ය නම් සියලු ලෝකත් අනිත්‍ය නම් මෙතනින් නිදහස් වෙනවා වෙන වෙන විකල්පයක් නේද? අන්න එහෙම කෙනාට මට කියන්න දුක්ඛ ස්කන්ධය සමුදය හෝති වෙන්නේ කොහොමද? වෙන්න පුළුවන්ද? දුක්ඛ ස්කන්ධය සමුදය හෝති වෙන්න බෑ. ඒක කවදාකවත් වෙන්න බෑ. ධර්මයේ සමුදය හෝතියම තමයි. ඉතින් මෙන්න මෙතෙන්දී අවසානයේ කියනවා ඒ අලෝභ ආදේශ සමෝ කියන එක මොකද කියනවා? අන්න බා නරකට වඩා වෙනස් වෙනවා මොකද්ද? ඒ ප්‍රඥාවක් අර සම්මාදිට්ඨියටපත් වෙච්ච මේ මාර්ගූ යම් ප්‍රඥාවක් ඇද්ද? අමෝහයක් ඇද්ද? ධම්මවිජයක් ඇද්ද? සම්මාදිට මේ අමෝහයයි කියනු ලැබේ. එතකොට මෙන්න මෙතන දෙන්නේ මොකද්ද? ප්‍රඥාව මුල් කරගත්ත අමෝහයක්. හැබැයි අපි අර නිකං අලෝභ දේශ මොහ කියනකොට තියෙන්නේ අර ලෞකික කුසල මූලයේ තියෙන අමෝහය තියෙන්නේ ප්‍රඥා මූල් කරගත් එක නෙමෙයි. සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ හින්දා දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. හැබැයි මේක තියෙන්නේ මොකද්ද? ධර්මයේ සමුදය හෝති. ප්‍රඥා පාල කරගත්ත නිවන් සාක්ෂාත් කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. පැහැදිලිද? ඔය දැන් ඒක ඒ හින්දා තමයි කවදාකවත් ප්‍රථම අධ්‍යායනට සම්වදින කෙනාට ද්විතීක අධ්‍යායනට සම්වදින කෙනාට විපාක කායික දුකක්වත් නැත්තේ. අර විපාක කායික දුකවත් නැහැ. ඒකයි කාමයන්ගෙන් එන අකුසල දාමයෙන් එන සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධානය කියලා කියනවා. දැන් සුඛනේ තියෙන්නේ. දුක නෙමෙයි. විපාක දුකුත් එන්නේ නැහැ මොහොත. ඇයි ඒ? සමානන්තරය හැදිලා නැහැ ඒක එන්නේ. සමානන්තරේ ඇදිලා නැහැ අරක එන්නේ. මොකද්ද මේ ලෞකික එකක්. අන්න හරි ලෞකික එකක් මෙහෙම වඩලා ගියයි කියලා ගැලවෙන්නේ නැහැ සතර පාඩ නැවත වැටෙන්නත් පුළුවන්. ඔව්. ඒක ඕන්න විස්තර කරනවා මම ඒක කිව්වද මන්ද නැහැ දේවා කියලා කොටාසයක් විස්තර කරනවා විභංග ප්‍රකරණේ මේ ලෝකේ දෙවිවරු තුන් දෙනෙක් ගැන විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ. උප්පත්ති දෙවියෝ, සම්මුති දෙවියෝ, විසුද්ධි දෙවියෝ. උප්පති දෙවියෝ කියන්නේ ওই දෙවිවරුන්ට. සම්මුති දෙවියෝ කියන්නේ අපි කියන්නේ ඔය මේ අ ඔහු නම් නිකන් දෙවි කෙනෙක්. අනේ එයා නම් හරි දෙවි කෙනෙක් කියලා කියන්නේ. අර සම්මුතිය දෙවියෝ කියලා ඉන්න කට්ටියක් ඉන්නවා. උප්පති දෙවියෝ නෙමෙයි. ඊට පස්සේ බුදුපියාණන් වහන්සේ කියනවා මේ සම්මුති දෙවි කෙනෙක් හරි උප්පත්ති දෙවි කෙනෙක් හරි වෙන්න නම් එකම දෙයයි කියනවා කරන්න ඕනේ. මොනවද? පෙහෙවතක් සමාදන් වෙලා අලෝභයෙන් අධිශයෙන් අමෝහෙන් ඉන්න කියනවා. ඔච්චරයි කියන්නේ. නිවන් දකින්න එකක් ගැන නෙමෙයි කියන්නේ. ඔහොම කියනවා. ඔන්න ඔය පෙහෙවතක් සමාදන් වෙලා අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් ඉන්නකොට මොකද වෙන්නේ කියන ඔහුට මනුස්ස ලෝකයේ උප්පත්තියක් හම්බ වෙනවා ආයු කාලය උපරිම 100ට මදක් වැඩි වෙනවා 200 ඉක්මවන්නේ නැහැ කියනවා 100ට මදක් වැඩි වෙනවා 200 ඉක්මවන්නේ නැහැ අර අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් කරපු පුණ්‍ය ශක්තිය වැඩි නම් ප්‍රථම දිව්‍ය තලයට යනවා ආයු කාලයේ කල්පයයි මේ 200යි ඊළඟ ස්ටේජ් එක කල්පයයි. පෙහෙවතක් සමාදන් වෙලා ඉන්න කියනවා. වෙන මොකක් කරන්න කියන්නේ නැහැ හොඳේ. කියන්නේ සිල් අරගෙන ඉන්න. ඊළඟට කියනවා ඊළඟ දිව්‍යතලය කල්ප දෙකයි. ඊළඟට කියනවා කල්ප හතරයි. කල්ප අටයි. කොහොම කියාගෙන යනවා. කියලා කියනවා නේව සංඥා නා සංඥා. අවසාන බ්‍රහ්මතලය එනවා. ප්‍රථම අධ්‍යානෙ ද්විතීක අධ්‍යානෙ ඔහොම කියාගෙන කියාගෙන යනවා. ඊළ අවසාන බ්‍රහ්මතලය විස්තර කරනවා කල්ප 84000යි. නේව සංඥා නා සංඥා. අන්නේ කියනවා එහි කල්ප සුවාසුදාහ කල්ප ආයු කාලය නිම කර පෙරලා නිරයට පැමිණි. අර සම්මුති දෙවි කෙනෙක් හරි විසුද්ධි දෙවි කෙනෙක් හරි වෙන්න ඕන නම් <laughs> මේ සම්මුති දෙවි කෙනෙක් හරි උප්පති දෙවි කෙනෙක් හරි වෙන්න ඕන. කියලා කියනවා ඊළඟට මාගේ ගිහිවතේ ඉන්න ආර්ය ශ්‍රාවකයා උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියටපත් වෙලා කිසි දවසක අරියත් ඵලය පූර්ණ කර විසුද්ධ දෙවි කෙනෙක් වෙනතේ කිසි දවසක නිරේට නොපැමිණේ මාගේ ගීවතේ වඩන උපාසක උපාසකෙකුගේ වටිනාකම එයයි කියලා. ගීවතේ ඉන්න කෙනෙක් ගැන කියන්නේ හොඳේ මහානවතේ ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. මහානවතේ ඉන්න උත්තුමේ ගැන කවර කතාවක්. අන්න එහෙම අර ලෞකික එක වඩලා කොච්චර ගියත් වැඩක් නැහැ. ආවි ඉවරනකොට වැඩේ අතන්ට යනවා. අනාතයි වැඩි. ඒක තමයි මේ කිව්වේ. එහෙම නොවි අර ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කොච්චර කරගෙන ගියත් මොනෝ කරගෙන ගියත් දැහැන් වැඩුවත් වැඩක් නැහැ. වෙන්නේ අර කතාව. ඒක හරි. ඒක ඉතින් ඒ ඒක මිස් පස්සේ විස්තර කරලා දෙන්නම්. මොකද හැමෝටම අරූපාවචර වඩන්න බෑ. ඒක වෙන ක්‍රම තියෙනවා. ඉතින් අපි ඒක භාවනා පාතබ්බ කොටසට තියමු ඒවා. දැන් මෙතන මුලින් කියන්නේ මේ මේ මේ සම්මාදිට්ඨියටපත් වෙන්න එකේ තියෙන මේ බෙනිෆිට් එක. පාසිය අපිට. කොච්චර අති දුර්ලභ දේ අවස්ථාව. ඒ අති දුර්ලභ අවස්ථාව මගේ අරගන්න කපා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් මෙන්න මේකේ ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාදය යනු ලෝකෝත්තර අරියට මගයි. ආය වෙන එකක් නැහැ. නේද? යොන්න දැන් දෙකම ඔක්කොම සම්පූර්ණයෙන්ම පැහැදිලිවම හැම එකක්ම විස්තර කරා පටිසමුප්පාද සම්පූර්ණ ටික. අව්‍යාකෘත විස්තර කරලා දුන්නා. අකුසල මූල ටික විස්තර කරලා දුන්නා. ලෞකික කුසල මූල ටික විස්තර කරලා දුන්නා. ලෝකෝත්තර කුසල මූල විස්තර කරලා දුන්නා. අන්න පටිසමුප්පාද සම්පූර්ණයෙන් විස්තර. හැබැයි මේකේ තව පොඩ්ඩක් තියෙනවා ඊළඟ දවසේ පටිච්චසමුප්පාදේ අර්ථ විග්‍රහයන් කියලා ටිකක් කරන්න තියෙනවා. අපි ඒක ලබන සතියේ වැඩි වෙලාවක් යන්නේ නැහැ ඒකට. අන්නේ ටික. ඒ කියන්නේ මේ දැන් ඕගොල්ලන්ට ඔය වචන වලට බය වෙනවනේ. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංකාරය කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොනවද? නාම රූප මොනවද? සල ඔන්නේ වචන ටික විස්තර කරලා දෙන්න තියෙනවා. දැන් වැඩි දින අපි බැඳින්නේ ওই වචන දැනගෙන නෙමෙයි. එහෙනම් ওই වචන දැනගෙන නෙමෙයි නිවන් දකින්නේ. හැබැයි ඒව අදහස් ටික දැනගත්තට පස්සේ අන්න අපිට තේරෙනවා අපි කරන වැඩේ මෙන්න මේකයි කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒ ටික අපි ලබන සතියේදී තියමු නැත්නම් මම පහ වෙනකම් කරා නම් අද ඒ ටික ඉවර කරනවා. ඇත්තටම මේ ටික ඉවර කරන්න තමයි ආවේ. නමුත් ඉතින් මේ බස් ප්‍රශ්නයක් ඇති නින්දා අද දැනට මේ මේ වෙලාවේ නතර කරන්නම්. එතන ප්‍රශ්න ආපුව මොනවත් නැහැ. විනාඩියක් දෙකක් දෙන්නම්. මොනවා හරි දැන් කතා කරපු ටිකේ මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? අනිත් එක තමයි මම කියන්නේ හිටියේ මේ මේ gederදී ගිහිල්ලා අහනකොට මත්ත මේ ඔබතුමා අහනකොට මේ වගේ මොන හරි ගොඩාක් ප්‍රශ්න එනකොට මේක ඊළඟ ඉරිදා වෙනකන් ඉන්න එපා. දැන් ඔබතුමාලාට එන එක එක්කෙනාට එන ප්‍රශ්න තියෙනවානේ. කෝල් කරලා හරි අහන්න. දැන් ඊළඟ ඉරිදා දවසේ මෙතනට ආවම මේක අහන්න ඉන්නවා. බැරි වෙලාවක් මම සෙන්සුරාද ඉරිදා මල රෙන්සුරාද මලෝ. එහෙනම් මේක ආ නෑ නෑ නෑ මම කෝල් කෝල් කරන්න කියලා බය නැතුව කියනවනේ. බලන්න කෝල් කරන්න. කෝල් කරලා මට හැකි උපරිමයෙන් මම උත්තරේ දෙන්නම්. මොකද හේතුව ඒ ඒ ප්‍රශ්නේ ඒ මොහොතේම ලියා ගන්න එක තමයි වටින්නේ. ඒක අර අපි හිත හිත හිත හිත තව සතියක් ඉන්නවට වඩා අමතක වෙන්නත් පුළුවන්. ඒක එකක්. අනිත් එක දැන් ඒ ඒක ලියා ගත්තොත් ඒ සතිය ජීවත් වෙන්නේ ඒ තව ටිකක් උඩට යන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නේ ලියාගෙනනේ. ඉතින් ඒක ඕගොල්ලන්ට වාසියිනේ. ප්‍රශ්නය නෑ මයික් එක නැද්ද? අර මයික් එක නැද්ද මේ මට ප්‍රශ්නයක් නෑ හරියට. අර කොනේ මේ රුවන් මාත්‍ය දැන් අර විචිකිච්ඡාවෙන් මේ ඉතා ඉක්මනින් මේ ද්වේෂයට යනවා ඕකනේ නෑ ඉතින් අර මං කියවල විචිකිච්ඡාවක් එක්ක ඉඳලා අර ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නැත්නම් අපි නිතරම ගැටෙන පැත්තට යනවා ඉක්මනින් ගැටෙන පැත්තට යනවා කියලා ඔව් ඒක පොඩ්ඩක් එමෙ යනවනේ ඔව් අපේ ජීවිතය බලන්න ඕනේ ඒක දාලා දැන් අපි මොකක් හරි දෙයක් අපි සැක කරනවා ඔව් දැන් ඒකට අපිට උත්තරයක් හම්බෙන්නේත් නෑ ඉක්මනින් ද්වේෂයට ඔය එතකොට අපි ගැටෙන පැත්තට යනවනේ දැන් මම අර කිව්වේ අර අපි කාමරේට එනකොට ළමෙක් ටෙලි කවුරු හරි ගෙදර කෙනෙක් ෆෝන් එකක් ආන්සර් කර කර ඉන්නවා. කළා කෝල් එක ඇත්තටම කෝල් එක කට් වුණා. ඉවරයි කෝල් එක. ඒ ළමයා කට් කරේ කවුරුවක් කට් කරේ නැහැ. කෝල් එක ඉවරයි අපි එනවත් එක්කම ෆෝන් එක මෙහෙම තිබ්බා. අපි හිතන්නේ මොකද්ද? අපි එනවා කියලා කට්. දැන් අර ළමයා අර ගෙදර එක්කෙනා කියනවා නෑ කෝල් එක ඉවරයි කියලා. දැන් අපි තර්ක කරනවා නෑ උඹ කට් කරා. අර ළමයා කියනවා නෑ ඉවරයි කෝල් එක. දැන් ඔහොම අපි කරන්න කරන්න අපි තුල ගැටීම ඇති වෙන්නේ නැද්ද? ගැටීම ඇති වෙනවා. ගැටීම ඇති වෙනවා. ඒක තමයි අපි නැති කරගන්න ඕනේ. අන්න මං කිව්ව එක අරද විචිකිච්ඡා මුලින් ආවේ හොඳේ. તો විචිකිච්ඡාවත් එක්කම අර ගැටීම පැත්තට යන ප්‍රවණතාවය වැඩි. ඒකයි කිව්වේ. ප්‍රවණතාවය වැඩි ඉක්මනින් යනවා. ඔව් අර උද්දච්චයත් එක්ක රාගය පැත්තට යනවා. ඒකට ආසයිනේ අපි. වර්ණා කරනවා. ඒකට ආසයි. ඒතකොට රාගය පැත්තට යනවා. අර විචිකිච්ඡාවත් එක්ක නිතරම ගොඩක් වෙලාට ගොඩක් ගැටෙන පැත්තට යනවා. ඒක පොඩ ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරලා බලන්න. එතකොට තේරෙනවා. ප්‍රායෝගික දැන් අපිට තියෙන අධ්‍යයනය මෙතන දාපම හරි. ඔව් අන්න එහෙම තමයි. අනික ඒකේ හානිය වැඩිනේ. ඉක්මනින් යන්නේ. වැඩි. මොකද අරක විචිකිච්ඡා එකත් මහා සාවද්ද එකක්. මෝහය මුල් කරගත්ත පටිගයත් මහා සාවද්ද එකක්. දෙකම දරුණුයි. ශාල හානියක් වෙන්න පුළුවන් ජීවිත හානියම. ඒව තමයි ඊට පස්සේ මිනිස්සු මරාගෙන ඒව ඒව උඩු දිවට පස්සේ මොකද වෙන්නේ? ගහගෙන පිහි ඇනුම් වෙලා මොනවා හරි වෙලා මේ සමහරට චූටි දෙයක්. හැබැයි සමහරට ජීවිත වලින් පවා වන්දි ගවන්න. වන්දි ගවන තැනටපත් වෙනවා. ඒක දැනගන්නක හරි වටිනවා මං හිතන්නේ. අති දරුණුයි ඒක. දරුණු. ඒකයි මේ විචිකිච්ඡා පටිසමුපාදේ වෙනමම පෙන්වන්නේ. අපි නිකන් ඒක ඒක සාමාන්‍ය දන්නේ නැතුව හිතන්නේ මහත්තයෝ හරි මේ මේ පොඩි දෙයක් හැටියට. ඒක පොඩි දෙයක් නෙමෙයි ඒක. ඒක අති දරුණු එකක්. නැත්තම් ඒක මෝහයට දාලා බුදුහාමුදුරෝ ඒ විචිකිච්ඡා පටිච්චසමුපාදයක් වෙනම විස්තර කරන්නේ නැහැ. ඇයි මේ වෙනම විස්තර කරේ අකුසල මූලයට විචිකිච්ඡා එක? ඒක ලොකු හානියක් කරන එක. හැමතැනම ලොකු හානි තියෙනවා. ඒ ඒවා සමාජලට චූටි තැනින් පටන් ගත්තට ඒක ඒකට අනුකූලම උපවිචාර කරපු ගමන් ඒක ඩිවෙලොප් වෙලා ඩිවෙලොප් වෙලා ඩිවෙලොප් වෙලා මොකද වෙන්නේ? මහත් කන්දක් බවට පත් වෙනවා. ඔව් මාත්‍යා. මාත්‍යා මේ දැන්කට පටිච්චසමුප්පාදේ පටන් ගන්නවන අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් පටන් ගන්න ගිහිල්ලා අන්තිමට අ ජාති ජරා මරණ ශෝක පරිදේට යනවනේ. ඒක ඒක ගිහිල් වෙලා අම්තින් මොනවා චක්‍රයක් විදිහට අප මේ පැත්තෙන් සම්බන්ධ වෙනවද අය මේ මේකට නැත්තම් ඒක එතන ඉවරද ඒ චිත්ත වීතිය ඉවර වෙනවද නැත්තම් මොකද ඒ චිත්ත වීතිය ඉවර වෙනවා. ආය නව චිත්ත වීතිය කඩ ගන්න. චිත්ත වීතිය එකකින් ඉවර කරනවා. ඒතර ආය පටන් ගන්න ඒතර මේ පැත්තෙන් මොකෙන්ද? ඒ පුරාණ කර්මයක් කර්මකට සම්බන්ධ වෙනවද? දැන් පටන් ගන්නකොට මේ චිත්ත වීති කියන්නේ මේක ඔය අහලා තියෙනව නේද මහත්තයා? උපාදති තිබංග කියලා වචන තුනක්. අහලා තියෙනවා. ඒ කියන්නේ උපාදනයක් වෙලා පවතින ටිකක් කාලයක් තියෙනවා තితి උපාද තితి බංග. බංග. ඒතර උපාද තితి බංග තුනක් යන්නේ නැතුව ඊළඟ උපාදනය වෙන්න බෑ. එතකොට මේ මනසක් කියන්නේ නිතරම උපාද තితి බංග උපාද තితి බංග ඔහොම යන එකක්. ඒතර එකක් ඉවර වෙන්න ඕනේ ඊළඟ එක පටන් ගන්න. ඒතර කොයි වෙලාවකවත් චක්කු විඥානයක් හට ගන්න තැන සෝත විඥානයක් නැහැ. හැබැයි අපේ ඔබතුමාට මාව පේනවයි ඇහෙනවයි දෙකම වෙනවා. හැබැයි ඒක වෙන්නේ මනේ වේගය එච්චරට අති ශීඝ්‍රයි. ඒක අපිට මෙච්චරයි කියලා කියන්නවත් බෑ. ඉතින් ඕක පෙන්නනවා තප්පරය 1000කට බෙදලා 1000න් එක පංගුවකදී සාමාන්‍ය පෙන්වනවා තමයි තප්පරය 1000කට බෙදලා 1000න් එක පංගුවකදී පටිච්ච සමුප්පාද චක්‍ර වීතේ 16ක් ක්‍රියාත්මක වෙනවා. දැන් කොහොමද මේක හොයන්නේ? ඒක හිතා ගන්න පුළුවන්ද බෑනේ නේද? කියන්නේ වේගෙන් සිද්ධ වෙනවා. ආ හැබැයි වැඩේ තියෙන්නේ ඒ ඕක කොච්චර ස්පීඩ් එකෙන් ගියත් අපි මේක තේරුම් ගත්තට පස්සේ අර ඔක්කොම අභිමා ප්‍රඥාව ඩක් ගාලා එනවා. නැත්තම් මේක මේක වේගෙන් නතර කරන්න බැරි වෙන්නේ නැහැ. අර ප්‍රඥාව එනවා. ඒකයි මම අර ඕගොල්ලන්ට මුලින්ම කිව්වේ කවදාවත් අපි රූපයක් දැකලා එක පාටම බැඳෙන්නේ නැහැ. හරි? එතකොට මේ කෙලෙස් හිත හටගත්තාම දිගටම නිරන්තරයෙන් කෙලෙස් හිත යන්නේ නැහැ. හරි? මම මේකට පොඩි උදාහරණයක් කියන්න කොමන්න චුට් වෙලාවක් ගියත් ওই ප්‍රශ්නේ ඇදිච්ච හන්ද අපි ෆිල්ම් එකක් බල බල ඉන්නවා. නැත්තම් මැච් එකක් බල බල ඉන්නවා. හරි? දැන් මැච් එකක් බල බල ඉන්නේ රාගයෙන්ද? රාගයෙන් නැත්නම් මැච් එක පරදින්න වෙනවා නම් දේශයෙන් වෙන්නත් පුළුවන්. ඔව්. අපි දිනන මැච් එකක් කියලා. දැන් රාගයෙන් බල බල ඉන්නවා මැච් එක දිහා. ඕ මැච් එක බල බල ඉන්නකොටම ලයිට් යනවා. හරි? මේ ලයිට් ගිය ගමම දේශේනවද? නෑ. මොකක්ද වෙන්නේ? අරක අර චිත්ත වීති ඉවරෙච්ච ගමන් චිත්ත වීතිය පටන් ගන්නව මොකද්ද? හිත පහළ වෙනවා. මුලින්ම ලයිට් ගිය බව දැනගන්න ඕනේ. ලයිට් ගිය බව දැනගන්න එක විපාක හිත. ඊළඟට මොකද කරන්නේ? ඒ විපාක හිත මැද්දට විපාක හිතෙන් පස්සේ නැවත දේශපටිච්ච සමුප්පාදය පටන් ගන්නවා. ඒතර හැම වෙලාවෙම මේක කෙලස් හිතක් යනවා උප පිරිසිදු හිතකින් පටන් ගන්නවා කෙලස් ගොඩන ගන්න හදනවා නැවත ඒක ඒකෙන් අයින් වෙලා විපාක හිතක් හට ගන්නවා ආයි කෙලස් හදනවා ආයි විපාක හිතක් හදනවා ආයි හැම වෙලාවෙම මැද්දට විපාක හිතක් හට ගන්නවා ඕනම එකක එතකොට අන්න ඒක තමයි අපි දැන් තේරුණා. එතකොට නැත්තම් කවදාවත් මේ රාගය ඉවරෙච්ච ගමම දේශය හට ගන්නෑ. මොකද දේශය වෙනමම හට ගන්නවා. ඒ වෙනමම හට ගන්න මේ දෙක මැද්දේ විපාක හිතක් ගන්න. ඒක තමයි මම ඔය උදාහරණයක් කිව්වේ මැච් එක බල බල ඉන්නවා. රාගෙන් ලයිට් යනවා. ලයිට් ගිය බව දැනගන්නවා. දැන් ලයිට් ගිය බව දැනගන්න එක අවිද්‍යාව නෙමෙයි. ඊළඟට මොකද කරන්නේ? අන්න උපවිචාර. මේ මැලයා මේ වෙලාවේ මුන් ලයිට් ඇරියානේ. අන්න ඒ දේශේ. ඒකත් එක්ක. තේරෙනවද දැන්? එතකොට අර චිත්ත වීතිය දැන් එකක්ද ගිහින් තින්නේ? ගොඩක් ගිහිලා තින්නේ. අන්න චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගණන් මේ කියන්නේ. මාත් එතකොට දැන් අර අපි කියමුකෝ රාගසිතම දිගටම තිබ්බා කියන්නේ රාගසිතම දිගටම තිබිලා රාග චිත්තම තමයි දිගටම යන්නේ. ඒ අතරතුරත් එක වීතියක් ගියන් පස්සේ ආයෙත් අතර විභාග හිතක් එනවා විභාග චිත්තක් එනවා. රාග හිතක් කියලා මාත් එහෙම තියන්න බෑ ගොඩක් කියලා. ඇයි මේ මේ පැත්තවල මේ පැත්තවල චිත්ත වීති ඉවරයි. එතන ඒ චිත්ත වීති ඉවරෙච්ච එකම ආයෙ රාග. එතකොට අර මං කිව්වේ අදිමොක්ක කියලා වචනයක් තිබ්බේ. අන්න මුදුන්පත් කරගෙන ඉන්නවා ඒකම. ඒට ඊට අනුකූලව හිත හිත මුදුන්පත් කරගන්නවා. එතකොට ඒ චිත්ත වීතිම යනවා කෝටි ප්‍රකෝටි ගාණක් රාගයට අදාළ විදිහට. එක රාග චිත්ත වීතියක් නෙමෙයි. එහෙම හැම එකක් අතරම විපාක දෙකකුත් තියෙනවා. විපාක හිතකුත් තියෙනවා. අන්නේ විපාක හිතක් තියෙන හන්ද තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ උපදින සිත පිරිසිදුයි. ඒ කියන්නේ දැන් අර ලයිට් මැච් එක බල බල ඉඳලා ලයිට් ගිය ගමන්ම ලයිට් ගිය බව දැනගන්න හිත තියෙනව නේද? ඔව්. ඒක පිරිසිදුයි. ඒක අවිද්‍යාව නෑ. අන්න ඒක මත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලුට කරගන්නවා කිව්වේ ඒකයි. හරි. එහෙම එකක් නොතිබුණා නම් අපිට නිවන් දකින්න බෑ. ඔය ඕනම තැනක. හරි. විපාක හිතක් අනිවාර්යෙන් හටගෙන තමයි ඉවර කරන්නේ. හැම වෙලාවෙම. ඒක ටිකක් තව ඉස්සරහට විස්තර කරලා දෙන්නම් තව ඉතුරු කරුණු ටිකක් සාකච්ඡා කරනකොට. හරි අපි එහෙමනම් පුළුවන් තරම් ඉක්මනට පුණ්‍ය අනුමෝදනා කළ ඉවර කරමු. මොකද මේ බස් ප්‍රශ්නයක් එහෙම පස් ප්‍රශ්නයක් නෙමෙයි පෙරහැරක් තියෙනවා. හැබැයි මේමයි ඉතින් මම කියවනේ අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුලයි. චිත්ත ප්‍රසාදයෙන් යුතු වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙන්න තියෙන දේ ලැබෙයි. බය වෙන්න එපා. අතරමං වෙන්නේ නැහැ. නේද? ඔව්, ගෙදර යන්න බැරි වෙන්නේ නැහැ. දැන් අනුමතයි. හරි. සීල දනාට තෙරුවන් සරණයි දහම් පඬුර සදහම් සාකච්ඡාවේ අද 7 වෙනි දිනය අද දින දහම් සාකච්ඡාව පවත්වාගෙන යාම සඳහා ආධාර ලබා දුන් පින්වත් පිරිසගේ නාම ලේඛන ඉදිරිපත් කරනවා පුණ්‍යානුමෝදනාව සඳහා අද දින ශාලාව වෙන්කර ගැනීම සඳහා දායකත්වයේ දක්වන්නේ නිමල් අමරූප මහතා මල්කා අමරූප මහත්මිය දුමිදු අමරූප මහතා මහත්මිය දුමිදු අමරූප මහතා ජනනි අඹරොප්ප මහත්මිය සිසිලා ජයසේන මහත්මිය ඇතුළු අඹරොප්ප පවුලේ සියලු දෙනා විසින් ඔවුන් සුජීවත්ව වාසය කරන සියලු දෙනාට උතුම් නිවන් මඟට පරිසරය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම තරමුණු කර ගනිමින් ඒ වගේම ඔවුන් නමිමිය පරිලව ගිය දයාවති අමරොප්ප මහත්මිය ජේම්ස් අමරොප්ප මහතා සෝමපාල අමරොප්ප මහතා ඉන්ද්‍රා අමරූප මහත්මිය එම්.ජී. ජයසේන මහතා, ජයන්ත දුම්බරංග මහතා, සෝමා දුම්බරංග මහත්මිය, නෙළුම් දුම්බරංග මහත්මිය ඇසියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම උන් අරමුණු කර ගන්නවා. ඒ වගේම අද දින තේපානය සඳහා දායකත්වය දක්වනවා රම්මයා ලේනගේ මහත්මිය තමන්ගේ පෙරවාරි මාස 22 වන දිනට යෙදෙන 67 වන දිනේ 67 වන උපන්දිනය මූලික කරගැනීමෙන් ඒ වගේම එච්.එල්. සමරායක මහතා මේ සඳහා දායකත්වයක් වෙනවා. එම දෙපළම සංසාරගත සියලු අකුසල කර්ම දුරු දුර කර ගැනීමටත් නිදුක් නිරෝගී සුව ලබා ගැනීමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමත් අරමුණු කර ගැනීමෙන් දායකත්වයේ දක්වනවා. ඒ වගේම රංජනී අඹරුක්ම මහත්මිය, සේ නඹරුක්ම මහතා නෙළුම් දෙනියේ ගුණසේන මහතා වරුණි ජයලත් මෙනවිය ඊඩී පෙරේරා මහත්මිය යන අය මේ සඳහා දායකත්වය දක්වනවා ඒ සියලු දෙනාට මේ පුණ්‍ය කුසලය නිවන් සඳහාම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා එවැගේම අද උදේ දාණය එවැගේම දහවල් දාණය සහ අතුරුපස සඳහා දායකත්වය දක්වන්නේ අජන්තා සෙනරත් මහත්මිය චතුරංග පුතා විශ්මිදුව නිස්සංක විමල විමල සුරේන්ද්‍ර මහතා නිහාල් මහතා දීපිකා මහත්මිය ජයසේකර මහතා සයම මහත්මිය තමරා පොල්ගම්පල සොයුරු සෝරියන් විසින් එවැගේම ගයත්‍රී එදිරිසිංහ මහත්මිය විසින් මේ සියලු දෙනාටම මෙම පුණ්‍ය කුසලය නිවන් සඳහාම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 7කට පෙර අභාප්‍රාප්ත වූ සිරණත් පියදාස මහතාට පුණ්‍යානුමෝදනා කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වෙලා පවතිනවා. ඒ වගේම උදේ දාණය සඳහා පළතුරු පූජා කරනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා, ලතා සිරිවර්ධන මහත්මිය, චරිතා සිරිවර්ධ දීනිය විසින් තමන්ට නිවන් මගට ප්‍රත්‍ය පරිසරයේ සැකසේවා යන අරමුණු පෙරදරි කරගනිමින් ඒ වගේම යසස් කවිස්ක රණවීර පුතා එවැගේම නුවන් විජේකෝන් මහතා ඇතුළු පවුල සේනාත් මේ සඳහා ආදායකත්වය දක්වනවා. ඒ සියලු දෙනාට බුදු නිවන් සමග සඳහාම මේ පුණ්‍ය කුසලයේ උපනි සේවා එවැගේම ඔවුන් නමින් මේ පරිලෝක සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින සාසනික ආධාර වශයෙන් ලබා දුන් පින්වත් පිරිස මුදිත කාර්ය කරවන මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එවැගේම අසානි විජේකෝන් මහතා අසානි විජේකෝන් මහත්මිය HMS වික්‍රමසිංහ මහතා මේ සඳහා දායකත්වය දක්වනවා. ඔවුන් නමින් මිය ගිය HM තෙන්නකෝන් මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම කාන්ති පල්ලෙවෙල මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා නිවන් මගට පරිසරය බිහිව යන අරමුණු පෙරදරි කරගනිමින් ඒ වගේම PMP මෙනිකේ රත්නායක මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ වගේම RMA රාජපක්ෂ මහතා මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ සියලු දෙනාටම නිවන් සඳහා මේ පින උපනිශ්‍රේ වය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මසේන මහත්මිය සඳහා දායකත්වය දක්වනවා. දැන්ට අසනීපව සිටින මවවන පතිරණ මහත්මියගේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සහ පවුලේ සියලු දෙනාට නිවන්මට ඇති බාධා දුරු වීම පිණිසත් එවාගෙම මිය පරලෝකයේ පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් එවාගෙම මල්ලිකා සමරනායක මහත්මිය ලියනගේ මහත්මිය සී ඕපනායක මහත්මිය ටීජේ අමරසිංහ මහත්මිය ජේ.ඒ.එස්. කුමාරි ජයකොඩි මහත්මිය, සී.එම්. සමරකෝන් මහත්මිය, මාලා පෙරේරා මහත්මිය, මංගලිකා පෙරේරා මහත්මිය, ජයනෙත්නි මහා ජයනෙත්ති මල්කාන්ති මල්ලිකා මහත්මිය TSK කපුගඩ එවැගේම චන්ද්‍රකාන්ති මහත්මිය තිසරණී ලොකු ලියනගේ මහත්මිය මේ සඳහා දායකත්ව දක්වනවා එවැගේම මధుර මොනසිංහ මහතා මේ සඳහා දායකත්ව දක්වනවා CR ලොකු ලියනගේ මහත්මියගේ උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ සියලු දෙනාටම උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහා මේ කුසල උපනිශ්‍රේවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔවුන්ගේ ඔවුන් නමේ මේ පාළුගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ඔවුන් සුජීවත්ව වාස කරන සියලු දෙනාට ආශිර්වාද ත්‍රිවත්ඥ ආශිර්වාද ලබා ගැනීමත් අරමුණු කරගනිමින් මේ දායකත්වය දක්වලා තියෙනවා. ඒ සියලු දෙනාටත් එවැගේම වැඩසටහන සංවිධානය කරන කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත් මෙම ශාලා පරිශ්‍රය වෙන් කර දීමට මූලික වන තැපැල් ස්ථානාධිපතිතුමාතුරු කාලිමන් සියලු දෙනාටත් උතුම් නිවන්මඟ පූර්ණේ කර ගැනීම සඳහා මේ පුන උපන ශ්‍රේවාය ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවයෙන් යුතුව දේශකතුමන්ට ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි උතුම් වූ සද්ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් ඒ මහත්ඵල මහානිසංසගෙන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මොහොතක් ඒ උතුම් කුසල් සම්පත්තිය රැස් කරගත් මේ මොහොතේදී උදව් උපකාර කළ සිළු දනාටමත් ඒ වගේම දම්පැන් පූජා කළ සිළු දනාටමත් ඒ සහ සම්බන්ධ වූ සිළු පිරිසත් සිහිපත් කරගෙනම ඒ වගේ තම නම නමින් මියපල්ල හතර මියගේ ඥාති කොට්ටාශයන්ගේ පින් බලාපොරොත්තු වෙන සත්ත්ව කොට්ටාශයක් මේ මොහොතේ පින් බලාපොරොත්තු වෙනම් ඒ අය උදෙසාත් පින් බලාපොරොත්තු පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු ඒ සියලු අය උදෙසාම උතුම් වූ සමන් ලබාගත් ධර්ම අවබෝධයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ත ලෝකයක් බව වටහාගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත ලෝකයකින් ඒ ලෝක සත්වයවත් මුදාව ගැනීම සඳහා දයානුකම්පාවෙන් යුතුව චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඥාන සංප්‍රයුක්තව චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ සියලු දෙනා කිරීම දයානුකම්පාවෙන් ඒ මෙත්සාගත සිතුවිල්ලකින් පින් අනුමෝදන් කිරීම සඳහා සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙයි මේ උතුම් උදාහන් සාගත සහ සම්බන්ධෙච්ච දේව කොට්ටාශ බ්‍රහ්ම කොට්ටාශ නැත්නම් ඒ කොට්ටාශ කරා මේ ජන්ත්‍ර ගන්නාද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සේලා පතන්නා බෝධි එක්තරා බෝධි තුමුණියන් සාක්ෂාත් කරගෙන යනා ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය වබනාරෂ්ඨාංගී මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධාන බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල උපනිෂ්ඨයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුණින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සියලුම සතර ගන්දුලින් ගේවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් දෙයි. ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව්පකාර කළ සිරිනාල විශේෂයෙන් අද දිනේදී ඒ දම්පැන් පූජා කළා වූ අජන්තා සෙනරත් මහත්මියගේ මහත්මියගේ ස්වාම්පුරුෂ අජන්තා සෙනරත් මහත්මියටත් ඒ වගේම එතුමියගේ පුතණුවන් වන චතුරාංග පුතාත් එවගේ විස්මිදුවගේත් සහසහභාගීත්වයෙන් මීට වසර 4කට පෙර මිය පරලෝ ගිය සෙනරත් ජන සෙනරත් පියදාස මහතාට පින් අනුමෝදන් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමා මේ මොහොතේ පින් බලාපොරොත්තු පින් බලාපොරොත්තුෙන් සිටිනම් ඒ අයව සීපත් කරගෙන ඒ අයටත් ඒ වගේ උදව් උපකාර කළ සිළු දෙනාටමත් දම්පැන් පූජා කළ සිළු දෙනාටමත් මිල මුදලකින් හෝ ශ්‍රම කෝණකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කරපු යම්කිසි කෙනෙක් නම් ඒ සිළු දෙනාටම මේ ස්ථානයේ ලබා දුන්නා වූ ඒ තපස්ථානාධිපතිතුමා ඇතුළේ සියලුම සේවක සේවක මහත්ම මහත්මීන්ටත් ඒ සිළු දෙනාටම වචනකින් හෝ වචන මාත්‍රයෙන් හෝ ශ්‍රම කඳුලකින් හෝ උදව්වක් උපකාරයක් කරපු යම් දෙනා ඒ සුළු දෙනාට විරුද්ධත්වයක් නොදැක්වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සුළු දෙනාටම විරුද්ධත්වයක් දැක්වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සුළු දෙනාටම දැක සතුරු වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සුළු දෙනාටම මේ විශ්වයේ සිට හෝ කොහේ හෝ සිට උදව්වක් උපකාරයක් කරන යම් කිසි කෙනෙක් ඉරිනම් ඒ වගේ විශේෂයෙන් මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන්නා වූ ඕස්ට්‍රේලියාවේ පදිංචි YouTube ඔස්සේ මේ ශ්‍රවණය කිරීම සඳහා මහත් උපකාරයක් කරන සූම් තාක්ෂණය සඳහා සහසම්බන්ධ වී සිටින ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නී මහත්මියටත් ඒ මහත්මියගේ ස්වාම පුරුෂයාටත් ඒ වගේම පානදුරේ පදිංචි ශ්‍යාම් මහතාට ශ්‍යාම් පුතණුවන්ටත් මොරිස් මහතාටත් ඒ මොරිස් මහතාගේ ස්වාම දිනියවන මල්කාන්ති මහත්මියටත් ඒ සියලු දෙනාටමත් ඒ වගේම ඊට ඊට අමතරව මේ උතුම් කර්තව්‍ය කරගෙන යාම සඳහා ඒ YouTube ඔස්සේ ශ්‍රවණය කිරීම සඳහා උදව්පකාර කරන එංගලන්තයේ පදිංචි වැලිකල මහත්මියටත් නිරෝෂා වැලිකල මහත්මියටත් ඒ සියලු දෙනාටමත් මේ උතුම් වූ කාර්යය කරගෙන යාම සඳහා මොනෑන් ආරෝගයෙන් උදව්වක් උපකාරයක් කරන ඒ සුළු දිනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සුළු දිනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටහාගෙන තව තවත් ලෝකයේ අසාරත්වය වටහාගෙන මේ දුක්ඛ ස්කන්ධේ නිමා කිරීමෙන් ප්‍රඥාව පාල වේවා ප්‍රඥාව පාල වේවා ප්‍රඥාව පාල වේවා ඊට අවශ්‍ය කරන දහම් පළද පූර්ණ කරන අමාමා නිර්වාණ ශාන්තිය මත්පත් වේවා ඒ අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න හැකි වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් පටිපදා කියන සතර සෝතාපට්ඨ්‍යංග තුලින් ඒ ආස්වාද ආදීන නිස්සන්නේ තසුයන් සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵල පූර්ණ කරගෙන ඊට අවශ්‍ය කරන දයන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී පුණ්‍ය ශ්‍රේණියක් වේවා හේතුවා වාසනාව වේවා උතුම් මොණින් සනසිතා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගම්දුලෙන් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරය. ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාට සාසම්බන්ධ වූ සුබ සිළු දෙනාටමත් ඒ වගේ YouTube ඔස්සේ සාසම්බන්ධ වූ සිළු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තාතවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයෙන් වටහාගෙන ඒ වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගයක සංයෝජන ප්‍රහීන කර උත්තරීතර අරියත් භාවයටත් පත්වීමටත් කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන බලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා මේ පුණ්‍ය ශක්තිය මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබලා අතරින් ධර්ම ඔබද ලබා ගන්න ඔයකේ යම් කිසි අඩුපාඩුවක් සිදුවෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ආස්වාදේ ආදීන නිස්සන්නේ තත්වයේ දෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් ඵලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමී ඵලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමී පල්ලාභි උත්තම උත්තමාවියන් බටපත් වේවා අරියප් පල්ලාභි උත්තම උත්තමාවියන් බටපත් වේවා ඊට අවශ්‍ය කරනා දහයන් පළද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළුනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා පටිච්ච සමුප්පන්න වට ගන්නා මේ දුක්ඛස්කන්ධයේ අසාරත්වය මොහොතක් මොහොතක් පාසා වැටෙහි මේ දුක්ඛස්කන්ධය නිමා කර නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දිනාටම අනුමෝදං කරමි අනුමෝදං වෙත්වා අනුමෝදං කරමි අනුමෝදං වෙත්වා අනුමෝදං කරමි අනුමෝදං වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරය. ඒ වගේ මේ මොහොතේ ඔබ නම් මින් බලාපොරොත්තු වෙන යම් සත්ත්ව කොටාශයක් පරදත් ඔබ ජීවීන් යටතේ ඔය මොණයන් අවරගෙන් ඔපිනක් බලාපොරොත්තු වෙන සිටිනම් සහ සම්බන්ධ වී සිටිනම් ඒ සියලයි උදෙසාම මේ ලබා ගත්තා මේ පුරුණ ශක්තිය ඔබ සිළු දෙනාම ඒ අය සරා මෛත්‍රී සිතින් අනුමෝදන් කිරීම සඳහා මා මේ කියන වාක්‍ය මේ විදිහටම කියනවා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අතරින් දුකිත බාහිර සත්ව කොට්ටාසික සිටින මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සුගතිගාමී වේවා සුගතිගාමී වේවා සුගතිගාමී වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සුගතිගාමී වී ඒ කර්මඵල අදාගෙන ඒ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුලදී ඒ කර්ම විපාක පිළිගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඒ දම්පැන් පූජා කිරීමේ සිළු දේ කරගෙනේ ඒ ලෞකික සම්මාදිට්ඨිය මුල් කරගෙන ඒ ආයු වර්ණ සැප බල පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමටම ඒ අයටත් ප්‍රත්‍යපාසුකම් සැකසේවා ප්‍රත්‍යපාසුකම් සැකසේවා ප්‍රත්‍යපාසුකම් සැකසේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඒ දුගතිගායෙන් අත්මෙදී සුගතිගායෙන්මපත් වේවා සුගතියෙන් සුගතියටමපත් වේවා සුගතියෙන් සුගතියටපත් වේවා ඒ සුගතියටපත් වී උතුම් වූ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටම ඒ ධර්ම ශ්‍රවණයටම මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දිනාකාර ඒ සිළු දිනාටම ඒ සිළු දිනාටම මෛත්‍රී සිතින්ම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඒ සංසාරයේ අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සංසාරයේ යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා සසර යම්කි සසර ගනුදෙනුවක් තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ගෙවා දමා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යංගින් රතනං ලෝකේ විජ්ජති විදා පුතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්ති සියලු ලෝක සියලු සත්‍යයන්ට සතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්තා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.